නායක ස්වාමීන් වහන්සේගෙන් අවසර ඒ වගේම විහාරස්ථානයේ වැඩ සිටින අනෙකුත් ගෞරුවනීය සාමීන් වහන්සේලාගෙන් අවසර ඒ වගේම පින්කම සඳහා වැඩමකොට වදාළ ඒ ගෞරුවනීය නායක සාමීන් වහන්සේලා ඇතුළු සියලුම සාමීන් වහන්සේලාගෙන් අවසර ඒ වගේම ඒ වැඩමකොට වදාළ ඒ මෑණියන් වහන්සේලාගෙන් අවසර පිංහතුනේ පූජිත රාජපක්ෂ මහත්මයා ඒ වගේම හර්ෂණී රාජපක්ෂ මහත්මිය අපිට මීට මාස දෙකකට වගේ පෙරාතුව බොහොම ගෞරවයෙන් ආරාධනයක් සිද්ධ කළා මේ විහාරස්ථානයට වැඩම කරලා මේ ආකාරයෙන් ධර්ම දේශනාමය පින්කමක් සිද්ධ කරන්නේ කියලා. එහි ප්‍රතිඵලයක් හැටියටයි මේ මොහොතේ මේ පින්කම සිද්ධ වෙන්නේ. වටාපිටාව දකිනකොට වටාපිටාව බලනකොට බොහොම විචිත්‍ර වූ සුන්දර වූ පින්කමක් සූදානම් කරලා තියෙනවා. පින්කමක විචිත්‍රභාවය දකිනකොට නිරේතුරුවම ඒ පින්කම සංවිධානය කලා වූ පින්වතුල්ලාගේ සිත් සතන් තුළ තියෙන්න්නා වූ විචිත්‍රභාවයයි අපි දකින්නේ. පින්කම සංවිධානය කලා වූ පිංවතුල්ලා තෙරුවන් කෙරෙහි ඒ තමන්ගේ සිත්සතන් කොයිසානම් විචිත්‍රභාවයක් දක්වනවාද කියන කාරණයයි අපිට පැහැදිලි වෙන්න පිඟතුනේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ ලස්සන චිත්‍රයක් තිබුණා. මේ චිත්‍රයට කිව්වේ පිංහතුනී චරණ චිත්‍රය කියලා. බුදුරජාණන් වහන්සේ මේ චරණ චිත්‍රය දැකලා දේශනා කරනවා මහණෙනි මේ චරණ චිත්‍රය යම්සේ විචිත්‍රද මේ චිත්‍රය නිර්මාණය කළා වූ සිත්‍රාගේ සිත ඊටත් වඩා විචිත්‍රයි කියලා පිංහතුනි. එමනං ඔබලා විචිත්‍රාකාරයෙන් තෙරුවන් අරමුණු කරගෙන පින්කම් සිද්ධ කරද්දි ඒ විචිත්‍ර භාවය තුළ අපි දකින්න පිංහතුනී ඔබලාගේ සිත් සතන් මීටත් වඩා තෙරුවන් කෙරෙහි විචිත්‍රයි කියන කාරණයයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ධර්මදායාද කියන සූත්‍රයේදී දේශනා කරනවා මහණෙනි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වෙන්න කියලා. සීලයට දායාද වෙලා ජීවත් වෙන්න. සමාධියට දායාද වෙලා ජීවත් වෙන්න. ප්‍රඥාවට දායාද වෙලා ජීවත් වෙන්න. ඔබලා සද්ධර්මයට දායාද නොවී ජීවත් වුණොත් ඔබලාට විතරක් නෙමේ ඔබලාගේ ශාස්තුන් වහන්සේ වෙන බුදුරජාණන් වහන්සේටත් ලෝකයා නිගරු කරાવી චෝදනා කරાવી කියලා. ඒතර බලන්න ශාස්තුන් වහන්සේ හැටියට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් වන අපගෙන් එවැනි ඉල්ලීමක් සිද්ධ කරලා තියෙද්දී ගිහි පිංගතුල්ලා හැටියට පිංගතුල්ලා මහා සංගරත්නය අරමුණු කරගෙන මෙහි වැඩ සිටින සෑම සාමීන් වහන්සේ නමක්ම අරමුණු කරගෙන මලින් සුවඳින් ආලෝකයෙන් පාවඩවලින් හේවිසිවලින් ඒ විචිත්‍ර වූ පූජාවන් දක්වනකොට පිංහතුනී අපි තුළ නිහතමානී නික්ලේශී සතුටක් ඇති වෙනවා. ඔබලා ඒ විචිත්‍ර පූජාවන් දක්වන්නේ අපි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වන නිසාය කියන කාරණය සිහිපත් වෙනකොට. ඒ අහිංසක සතුට හිතේ දරාගෙනමයි පිංහතුල්ලාට මේ ධර්මදේශනාව සිද්ධ කරන්නේ. පිංහතුන යහපත් භික්‍ෂුවක් හැටියට සමාජගත වෙන්න අපිට පාර පෙන්නුවේ පාර කියල දුන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි. විනයකාරණා දෙසීය විසි හතක් පනබමින් යහපත් භික්ෂුවක් හැටියට සමාජගත වෙන්න මාර්ගය කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේමයි. එනිසා මහා සංඝරත්නය හැටියට ඔබලා අපෙන් යම් ගුණයක් දැකලා යම් පූජාවක් ඔබලා අපට සිද්ධ කරයිද ඒ සෑම පූජාවක්ම අයිති පිංහතුනේ ලොවතුරා බුදුරජාණන් වහන්සේටමයි. මොකද ලොවතුරා බුදුරජාණන් වහන්සේ අපිට මේ තැනට එන්න පාර සකස් කරලා දුන්නේ. එනිසා ඔබලා අපේ යම් ගුණයක් දැකලා එක මලක් පූජා කළත් මල් දහසක් පූජා කළත් පිංහතුනේ ඒ එක මලත් ඒ මල් දහසත් අයිති ලෝතුරා බුදුරජාණන් වහන්සේටමයි. එනිසා කල්පනා කරන්න තෙරුවන් කෙරෙයි සද්ධාවෙන් යුතුව කර්මය කර්මඵල විශ්වාසයෙන් යුතුව මහා සංගරත්නය අරමුණු කරගෙන ඔබ මේ මොහොතේ මලින් නාලෝකයෙන් සුවඳින් පාවඩවලින් හේවිසිවලින් යම් විචිත්‍ර වූ පූජාවන් සිද්ධ කරලා තියෙනවද ඒ සෑම පූජාවක්ම ලෝතුරා අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම සම්මා සම්බුද්ධ ඥානය උදෙසා පූජා කරමි පූජා වේවා කියලා සාදු කියන්න. ඒ වගේම ධර්මරත්නයේ අනන්ත වූ ගුණයන් උදෙසා සංගරත්නයේ අනන්ත වූ ඥානයන් උදෙසා මේ සියලු පූජාවෝ පූජා කරමි පූජා වේවා කියල සාදු කියන්න පිංහතුනේ. පිංහතුනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් පින්කම් සිද්ධ කරලා එක කෙනෙක් පින්කම් සිද්ධ කරලා දුගතියට යනවා කියලා. තව කෙනෙක් ඉන්නවා යා පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා. තවත් කෙනෙක් ඉන්නවා එයා පින්කම් සිද්ධ කරලා විදර්ශනා නුවණ සකස් කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අදක්ෂයා පින්කම් සිද්ධ කරගෙන දුගතියට වැටෙනවා. එයා අදක්ෂයා පිංගතුනේ. දක්ෂයා පින්කම් සිද්ධ කරගෙන සුගතියට යනවා. එයා දක්ෂයා. නමුත් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ සැබෑම දක්ෂයෙක් ඉන්නවා. ඒ සැබෑම දක්ෂයා පින්කම් සිද්ධ කරලා විදර්ශනා නුවණ සකස් කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතොට කොහොමද පිංහතුනේ පින්කමක් සිද්ධ කරලා යමෙක් දුගතියට වැටෙන්නේ. අපි දන්නවා මේ පක්ෂී ලෝකයේ මොනරා කියල පක්ෂියෙක් ඉන්නවා. මේ මොනරා කියන පක්ෂියා තමයි මේ පක්ෂි ලෝකේ ඉන්න විචිත්‍රම පක්ෂියා. මේ විචිත්‍රම පක්ෂයට මේ විචිත්‍ර භාවය ලැබෙන්නේ පිංහතුනේ එයා පෙර ජීවිතයක මනුස්ස ආත්මයක් ලබලා ඉපදිලා කරගත්තා වූ පින්කම් නිසාමයි. පින්කම් සිද්ධ කරගත්තා. නමුත් සීලයෙන් දුර්වලභාවයටයි පත්වෙලායි පින්කම් සිද්ධ කරගත්තේ. සීලයෙන් දුර්වලභාවයට පත්වීම නිසා තිරිසන් ලෝකෙට වැටෙනවා. කළා වූ පින්කම් නිසා තිරිසන් ලෝකෙදී විචිත්‍ර භාවයක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා පිංහතුනි. විචිත්‍ර භාවයක් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ ලස්සන මාළුවෙක් ජීවත් වුණා. මේ මාළුවා දඹරන් පාටයි පිංහතුනි. දකින දකින කෙනා මේ මාළුවාට ආසයි ප්‍රිය කරනවා. නමුත් මේ මාළුවා කට අරිනකොට ප්‍රදේශම දුර්ගන්ධයක් පැතිරෙනවා කියනවා. එදා ජනතාව මේ මාළුවා අරගෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මාළුවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වෙච්ච කෙනෙක්. මෙයා පින්කම් සිද්ධ කළා. නමුත් සීලෙන් දුර්වලභාවයට පත් වෙලයි පින්කම් සිද්ධ කරගත්තේ. සීලයෙන් දුර්වලභාවයට පත්වීම නිසා තිරිසන් ලෝකෙට වැටුණා. කළා වූ පින්කම් නිසා තිරිසන් ලෝකයේදී විචිත්‍රභාවයක් ලැබුණායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්තුනි. අපි දැන් මේ දිව්‍ය ලෝක ගැන කතා කරනකොට මේ දිව්‍ය ලෝකවල දෙවියන් දිව්‍යාංගනාවන් ඉන්නවායි කියන කාරණයයි අපි දන්නේ පින්තුනි. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දිව්‍ය තලවල දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා කියලා. දිව්‍ය තිරිසන් ලෝකයක්. දිව්‍ය ඇතුන් දිව්‍ය අජානීය අස්වයින් දිව්‍ය හාවුන් දිව්‍ය මුවන් මේ වගේ දිව්‍ය තිරිසන් ලෝකයක් දිව්‍ය තල ආශ්‍රිතව තියෙනවා පිංගතුනි. අපි දන්නේ එක්තරා සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට මේ දිව්‍ය තලයක ජීවත් වෙන දිව්‍ය අජානීය අස්වේක් කරමුණු වෙලා තියෙනවා. දිව්‍ය අජානීය අස්වේක්. ඒ දිව්‍ය අජානීය අස්වයා අඩි 7ක් විතර උසයි කියලා ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ. ඒ අස්වයා අපේ රටේ ඉන්න අස්වය වගේ කළු පාට, සුදු පාට, දුඹුරු පාට නෙමෙයි. මොනරාගේ වර්ණය යම්සේ විචිත්‍රද එවැනි විචිත්‍ර වර්ණයක් තමයි මේ දිව්‍ය අජානීය අස්වැයාට තිබිලා තියෙන පිංගුතුනි ආයුෂ වර්ණය සැපය බලයෙන් පිරුණා වූ දිව්‍යාජානීය අස්වේ. ඒ සාමින් වහන්සේ උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා මේ දිව්‍ය අජානීය අස්වයා පෙර ජීවිතයක කවරෙක්ද කියලා. ඒ වෙලාවේ සාමින් වහන්සේ දකිනවලු ඒ දිව්‍ය අජානීය අස්වයා මේ මනුස්ස ලෝකේම ජීවත් වෙච්ච පින්වත් කෙනෙක්. එයා පින්කම් සිද්ධ කළා. නමුත් සීලයෙන් දුර්වලභාවයට පත්වෙලයි පින්කම් සිද්ධ කරගත්තේ. සීලයෙන් දුර්වලභාවයට පත්වීම නිසා දෙවියෙක් දිව්‍යාංගනාවක් කියන තන තැනට යන්න ලැබුණේ නෑ. මොකද සීලයෙන් දුර්වලයි. ඒ නිසා දිව්‍ය තලයේ දිව්‍ය තිරිසන් සතෙක් හැටියට උප්පත්තිය සකස් කරගත්ත පිංහතුනි. මේ දිව්‍ය තල ආශ්‍රිතව දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා වගේම මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතවත් පිංගතුණී දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා. මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව. දැන් പ്രേතයා යක්ෂයා කියන අය ජීවත් වෙන්නේ මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතවයි. මේ പ്രേත ලෝකයේ යක්ෂ ලෝකයේ වගේ මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතවත් දිව්‍ය තිරිසන් දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා පිංගතුණී. අපි දන්න සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ජීවත් වෙන දිව්‍ය මීහරක් රංචුවක් අරමුණු වෙලා තියෙනවා. දිව්‍ය මීහරක් රංචුවක්. ඒගොල්ලෝ ආයුෂ වර්ණය සැපය බලයෙන් පිරුණා වූ දිව්‍ය මීහරක් පිංගතුනි. ඒගොල්ලන්ගේ සමේ ස්වභාවය වෙල්වට් රෙද්දක් වගේ. ඒ සම ග්‍රීස් පැහැයෙන් බබලනවා කියනවා. ඒගොල්ලන්ගේ තන් බුරුළු මහ පොළවේ ගෑවෙන ප්‍රමාණයට විශාලයි කියනවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් පිරිලා පිංගතුනි. නමුත් මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව දිව්‍ය තලයේ දිව්‍ය තිරිසන් සතෙක් වෙලා යුප්පත්තිය සකස් කරගෙන තියෙන්නේ. ඇයි මේ දිව්‍ය තිරිසන් සතෙක් බවට පත් උනේ? පෙර ජීවිතේ පින්කම් සිද්ධ කළා. නමුත් සීලෙන් දුර්වලභාවයට පත් වෙලයි පින්කම් සිද්ධ කරගත්තේ. සීලෙන් දුර්වලභාවයට පත්වීම නිසා දෙවියා දිව්‍යාංගනාව කියන තැනට යන්න ලැබුන්නේ. දිව්‍ය තලයේ දිව්‍ය තිරිසන් සතෙක් වෙලා ආයුෂ වර්ණය සැපය බලයෙන් පිරුණා වූ ජීවිතයක් ලබල තියෙනවා පිංහතුනි. එදනම් බලන්න දැන් අපේ රටේ කොච්චරනම් පින්කම් සිද්ධ වෙන රටක්ද. වෙසක් කාලය ගත්තත් පොසොන් කාලය ගත්තත් අප්‍රමාණ පින්කම් සිද්ධ වෙනවා. නමුත් සමහරු පින්කම් සිද්ධ කරන්නේ මත් වතුර බොමින් තමයි පින්කම් සිද්ධ කරන්නේ. බොරු කියමින් තමයි පින්කම් සිද්ධ කරන්නේ. මිච්ඡා ආජීවයෙන් සොයාගත් මුදලින් තමයි පින්කම් සිද්ධ කරන්නේ. සීලයෙන් දුර්වල වෙලා පින්තුනේ. සීලයෙන් දුර්වලභාවයට පත්වීම නිසා සතර අපායන්ට වැටෙනවා. සතර අපායන්ට වැටුණට පස්සේ කළා වූ පින්කම් වල විචිත්‍රභාවයන් නිසා සතර අපායේදී අපිට විචිත්‍ර ජීවිත ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ඔය ගෙවල් වල ඇති කරන විසිතුරු මසුන් බලන්න. ඒ ගෙවල් වල ඇති කරන විසිතුරු මසුන් කොච්චරනම් ලස්සනද? එක එක පාටින් එක එක හැඩයන්ගෙන් සත්තු ඉන්නවා. මොකක්ද මේ විචිත්‍රභාවය කියන්නේ පිංගතුනි? මේ විචිත්‍රභාවය කියන්නේ පෙර ජීවිතවල මනුස්ස ආත්මභාව ලබලා කරගත්තා වූ පින්කම් වල විචිත්‍රභාවයමයි. නමුත් පින්කම් සිද්ධ කරගත්තේ සීලයෙන් දුර්වලභාවයට පත් වෙලා. සීලයෙන් දුර්වලභාවයට පත්වීම නිසා තිරිසන් ලෝකෙට වැටුණා. කළා වූ පින්කම් නිසා තිරිසන් ලෝකෙදී විචිත්‍ර වර්ණයක් විචිත්‍රභාවයක් ලැබෙනවා පිංහතුනි. එයා අදක්ෂයා. එයා සිල්පද බිඳගෙන පින්කම් සිද්ධ කරලා දුගතියට වැටෙනවා. එයා අදක්ෂයා. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ දක්ෂයෙක් ඉන්නවා. ඒ දක්ෂයා මොකද කරන්නේ? එයා සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා සුගතියේ උපතක් ලබනවා පිංගතුනි. එයා දක්ෂයා. දැන් බලන්න මේ පින්කම සංවිධානය කරපු ඒ පූජිත මහත්ය ඇතුළු ඒ සෑම දෙනෙක්ම চিරාත් කාලයක් ජීවත් වෙලා යම් දවසක මිය පරලව යන වේලාවකට මේ කළා වූ මෙවැනි පින්කමක් සිහිපත් වුණොත් ශස්ත්‍රීක දිව්‍ය ශස්ත්‍රීක මනුස්ස කුලවල ඉපදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්තුනි. ඒක තමයි සුගතිය දක්ෂයා. ඒ දක්ෂයා සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා සුගතිය ඉපදෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා දෙවි කෙනෙක් හිටියා. ඒ දෙවියාගේ නම පින්තුනි මාළභාරි දෙවියා. මේ මාලබාරී දෙවියා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ දඹදිව ජීවත් වෙච්ච මහත්තයෙක්. මේ මහත්තයා සිල්පද ආරක්ෂා කරගෙන අප්‍රමාණ පින්කම් සිද්ධ කළා. මරණින් පස්සේ මාලබාරී දෙවියා වෙලා දිව්‍යතලයේ උප්පත්තිය ලබනවා. ඕප පාතිකව උපත ලබනකොටම මේ මාලබාරී දෙවියාට දිව්‍යාංගනාව 500ක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දිව්‍යාංගනාවන් 500ක් පහළ වෙනවා යාගේ පිනට. මේ දිව්‍යාංගනාවන් 500ත් සමග හැම උදෑසනකම මේ මාලබාරී දෙවියා නන්දන උයනට යනවා කියනවා. අර දිව්‍ය තලයේ මලින් බර වෙලා තියෙනා වූ නන්දන උයනට යනවා කියනවා. නන්දන උයනට ගිහිල්ලා දිව්‍ය ආසනයේ මාලබාරී දෙවියා වාඩි වෙලා ඉන්නකොට දිව්‍යාංගනාව 250 දෙනෙක් මල් ගස් වලට නගිනවා කියනවා. මල් කඩලා 250 දෙනා මල් බිමට දානකොට බිම ඉන්න දිව්‍යාංගනාව 250 දෙනා මේ මල් අහුලලා මාලබාරී දෙවියාව සරසනවා කියනවා පින්තුනි. ඒක තමයි යාගේ දිව්‍ය ජීවිතය. බිරින්දෑවරු විසින් දිව්‍යාංගනාවන් විසින් මලින්ම සුවඳින්ම මලින්ම සුවඳින්ම පූජා පාත්වනවා පින්තුනි. මොකක්ද මේ අසිරිය? මේ අසිරිය තමයි සිල්පද පහ ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කිරීමේ අසිරිය. අපි දන්න එක්තරා සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට දිව්‍යාංගනාවක් දර්ශනය වෙලා තියෙනවා පිංගතුනි. ඒ දිව්‍යාංගනාව මලින් හැදුනා වූ දිව්‍යාංගනාවක්. එයා මලෙන් හැදිලා තියෙන පිංගතුනි. දැන් මේ අපි හැදිලා තියෙන සමෙන් මසෙන්නේ නමුත් මේ දිව්‍යාංගනාව හැදිලා තියෙන්නේ මලෙන් පිංගතුනේ. ඔබ සුදු පාට විනිවිද පේන පොලිතින් නුරයක් ගන්න. ඒ පොලිතින් නුරේට ඔබ රෝස පාට ඕකිඩ් මල් පුරවන්න. එහෙම ඕකිඩ් මල් පුරවලා ඔබ බාහිරින් ඒ පොලිතින් නුරය දෙස බලන්න. මලින් හැදුනා වූ දිව්‍යාංගනාවක් පිංගතුනේ. මොකක්ද මේ අසිරිය? මේ අසිරිය තමයි සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් කිරීමේ අසිරිය. දැන් බලන්න මේ ලෝකේ ජීවත් වෙන මහේශාක්‍ය ප්‍රභූ ජීවිත ගත කරන කොයි සානම් මිනිස්සු ඉන්නවද කියලා. ඒ මහේශාක්‍යභාවයේ ප්‍රභූභාවයේ කියන්නේ මොකක්ද පිංගතුනි? පෙර ජීවිතේ සිල්පද ආරක්ෂා කරගෙන කරගත්තා වූ පින්කම් වල ඵලයමයි. එනම් බලන්න අදක්ෂයා සීලෙන් දුර්වල වෙලා පින්කම් සිද්ධ කරලා දුගතියට යනවා. දක්ෂයා සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා සුගතියට යනෝ. නමුත් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ සැබෑම දක්ෂයෙක්කින්නෝ. ඒ සැබෑම දක්ෂයා පිංහතුනේ මේ සුගතියක් දුගතියක් දෙකම අනිත්‍යයි කියලා දැකලා. මේ කුසල් සංස්කාරයනුත් අකුසල් සංස්කාරයනොත් දෙකම විපාකදීලා අනිත්‍ය වෙනවා කියලා දැකලා විදර්ශනා නුවණ සකස් කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. වරක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නර්මදා නදිය ළඟ වැඩ සිටිනකොට එක බමුණෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. භාග්‍යවතුන් වහන්සේ මේ අතීතේ මේ ලෝකේ බුදුරජාණන් වහන්සේලා කී නමක් පහළ වුණාද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා බමුණ මේ නර්මදා නදියේ තියෙන වැලිකඩ සංඛ්‍යාව ගණනකින් කියන්න බැහැ වගේ අතීතේ පහළ වුණා වූ බුදුරජාණන් වහන්සේලා මෙපමණයි කියලා ගණනකින් කියන්න බැහැ කියලා පින්වතුනි. ඒ කියන්නේ අතීතේ ලෞතර බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණක් පහළ වෙලා තියෙනවා. අපි දන්නේ 820 බුදුරජාණන් වහන්සේලා ගැන විතරයි. නමුත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීතයේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් පහළ වුණා කියලා. එනම් මේ අතීතයේ පහළ වුණා වූ ගෞතම සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් පසු කරගෙන ආවා වූ ගමනක් අපි මේ ඇවිල්ලා තියෙන පිංගතුනි. ඒ ආවා වූ ගමනේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ යම් සැපයක් කියලා දෙයක් තියෙනවා නම් ඒ සෑම සැපයක්ම අපි අත්විඳලයි තියෙන්නේ කියලා. මේ ලෝකේ මිනිස්සෙකුට අත්විඳින්න තියෙන ශ්‍රේෂ්ඨම සැපේ තමයි සක්විති රජ සැපේ පිංගතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ අප්‍රමාණ වතාවක් සක්විති රජ වෙලා ජීවත් වෙලා තියෙනවා කියලා. ඒ සක්විති රජුරුවන්ගේ ස්ත්‍රී රත්නය වෙලා ජීවත් වෙලා තියෙනවා කියලා. ඒ වගේම සක්‍රයා වෙලා සුජම්පති දේවිය වෙලා ජීවත් වෙලා තියෙනවායි කියලා. ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පාර හරහා පනින කඩිරලක් පෙන්නලා මේ තිරිසන් ලෝකේ ජීවත් වෙන කඩිරලක් පෙන්නලා ආනන්ද මේ කඩිරැලේ ඉන්න සෑම කඩියෙක්ම සංසාරයේ සක්විති රජ වෙලා තියෙනවා කියලා. එනම් බලන්න මේ තිරිසන් ලෝකේ කඩිරැලේ ඉන්න කඩියත් සංසාරයේ සක්විති රජ වෙලා තියෙනවා නම් පිංගතුනි ඔබත් මමත් සංසාරේ කොච්චරනම් සක්විති රජ වෙලා ඉන්නේ නැද්ද? කුමක් නිසාද මේ සැපයන් අපි ලැබුවේ පිංගතුනි? අපි රැස් කළා වූ කුසල් සංස්කාරයන් නිසාමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී අපිට මුණ ගැසුණු සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානේදී ඔබලා බුදුරජාණන් වහන්සේලා අරමුණු කරගෙන පූජා කළා වූ පහන් ආලෝකයන් එක පිටක් කළෝ. එය මේ හිරුගේ ආලෝකයට වඩා ප්‍රභාස්වරයි කියලා පිංගතුනි. හිරුගේ ආලෝකයට වඩා ප්‍රභාස්වර වූ පහන් ආලෝකයන් ඔබලා සංසාරයේ බුදුරජාණන් වහන්සේලා උදෙසා දල්වල තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේලා උදෙසා ඔබලා පූජා කළා වූ සුවඳ මල් එක ගොඩක් ගැහුවොත් එය ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබලා මේ ගෙවාගෙන පැමිණි දීර්ඝ බව ගමනේදී කටින පින්කම් සිද්ධ කරලා ඔබලා මහා සංඝරත්නයට පූජා කළා වූ කටින වස්ත්‍ර එක ගොඩක් ගැහුවොත් එය ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් බලන්න ඒසා කුසල් සංස්කාරයන් අපි අතීතේ රැස් කරලා තියෙනවා පිංගතුනි. එවැනි කුසල් සංස්කාරයන් නිසා මේ ලෝකේ විඳින්න තියෙන සෑම සැපයක්ම අපි අත්විඳලා තියෙනවා. ඒ වගේමයි දීර්ඝ වූ අබුද්ධෝත්පාද කාලවල් වල ඉපදිලා අකුසලයේ නිසාම පිංගතුනේ අපි කල්ප ගණන් සතර පායන්ට වැටිලා දුක් විඳලා තියෙනවා. එනම් බලන්න මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී අපි විසින් රැස් කළා වූ සෑම කුසල් සංස්කාරයක්මත් අකුසල සංස්කාරයක්මත් විපාක දීලා අනිත්‍ය බවට පත් වුණාමයි. සක්විති රජ බවට කුසලය විසින් අපිව පත් කරනවා. ඒ කුසලය විසින්ම ආයිමත් පිංගතුණී අපිව සතර පායට ඇදලා දානවා කුසල් විසින්. එනම් බලන්න මේ මොහොතේ මේ පින්කම තුලින් යම් කුසල් සංස්කාරයක් රැස් වෙනවා නම් ඒ රැස් වෙන්නා වූ සෑම කුසල් සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍යභාවයටපත් වෙන සංස්කාරයක්මයි. විපාක දීලා අනිත්‍යභාවයටපත් වෙනවා. එමනම් දක්ෂයා සැබෑම දක්ෂයා මොකද කරන්නේ. එයා මේ කුසල් සංස්කාරයන්ගේත් අකුසල් සංස්කාරයන්ගේත් අනිත්‍යභාවය දැකලා විදර්ශනා නුවණ සකස් කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අදක්ෂයා සිල්පද බිඳගෙන පින්කම් සිද්ධ කරලා දුගතියට යනවා. දක්ෂයා සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා. වඩාත් දක්ෂයා මේ සුගතියත් දුගතියත් දෙකම අනිත්‍යයි කියලා දැකලා මේ කුසල් සංස්කාරයනොත් අකුසල් සංස්කාරයනොත් විපාක දීලා අනිත්‍ය වෙන බව දැකලා එයා විදර්ශනා නුවණ සකස් කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි. එහෙනම් මේ දක්ෂාකාරයෙන් පින්කම් සිද්ධ කරමින් අපි මේ ධර්ම මාර්ගය තුල ඉදිරියට යද්දී පින්වතුනි තමා තුලින් තමා දකින්න ඕනේ තමා මේ ලබාගත්තා වූ උපත කොයිසා ශ්‍රේෂ්ඨ උපතක්ද කියලා පින්වතුනි. මොකද මේ යම් දිව්‍ය තලයක යම් මාර්ගඵලලාභී නොවන දෙවියෙක් ඉන්නවා නම් යම් බ්‍රහ්ම තලයක මාර්ගඵලලාභී නොවන බ්‍රහ්මයෙක් ඉන්නවා නම් ඒ සෑම දෙවියෙකුටම සෑම බ්‍රහ්මයෙකුටම වඩා ශේෂ්ඨ උපතක් ඔබ ලබලා තියෙනවා පිංගතුනි. මේ සෑම දෙවියෙකුටම බ්‍රහ්මයෙකුටම වඩා ශේෂ්ඨ උපතක් ඔබ ලබලා තියෙනවා. එවැනි ශේෂ්ඨ උපතක් ලබලා ඔබ ඒ උපතේ ශේෂ්ඨභාවය දකින්නේ නැහැ. ඒ උපතේ ශේෂ්ඨභාවේ නොදකින නිසාම දෙවියා කියන කෙනාගෙන් පිළිසරණ සොයාගෙන යන තැනට අපි පත් වෙලා තියෙනවා පිංගතුනි. එහෙනම් මුලින්ම ඔබ මේ ලැබුවා වූ උපතේ ශේෂ්ඨභාවය දකින්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්‍රමාණ දුකෙන් පිරුණ සතර අපායක් තියෙනවා කියලා. අප්‍රමාණ දුකෙන් පිරුණා වූ සතර අපායක්. මේ සතරාපාය ප්‍රේතලෝකය තිරිසන්ලෝකය නිරේ අසුරලෝකය කියන්නා වූ සතරාපාය. මේ සතරාපායෙන් පිගතුනී තිරිසන් ලෝකය අපේ මස්ස හැට පේනවා. ඔබ දකින්න මේ තිරිසන් ලෝකයේ සත්වයා කොයිසානං දුක්කන්දරාවක් විදිනවද කියලා. මේ තිරිසන් ලෝකයේ ඉන්න ලස්සනම සතා කවුද මේ කුරුල්ලා පක්ෂියා කියන කෙනා. එයා ලස්සනට නාද කරනවා එයාට ලස්සන වර්ණයක් තියෙනවා. අපි හැමෝම එයාට කැමති. නමුත් බුදුරජාණන් වහන්සේ මේ කුරුල්ලාට කියන්නේ අකුසල් නිදියක් කියලා පිංගතුනේ. අකුසල් නිදියක්. නිරේතුරුවම අකුසල් ලියලෙනවා නිරේතුරු අකුසල් ලියලෙනවා. මොකද මේ කුරුල්ලේ කුදේ ඉඳන් හවස් වෙනකම් මොකද කරන්නේ? පණුවන් මරමරා දැලඹුවන් මරමරා කනවා පිංගතුනේ. මේ සතෙක් මරාගෙන කන සෑම මොහොතකම එයා තුල මරණීය චේතනාව සකස් වෙනවා. ඊට අදාළව එයා ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ කරගන්නවා. නමුත් එයාට කර්මයේ කර්මඵල විශ්වාසයක් එයා හඳුනන්නේ නැහැ. කර්මය කර්මඵල විශ්වාසය හඳුනන් නැති වුණාට මරණීය චේතනාවට අදාළව ප්‍රාණඝාත අකුසලයට සිද්ධ වෙනවා පිංගතුනි. එනම් බලන්න මේ කුරුල්ලා කියන සතා උදේ ඉඳන් හවස් වෙනකන් ජීවත් වෙලා රාත්‍රියට නින්දට යන්නේ කොයිසා ප්‍රාණඝාත අකුසල් සංඛ්‍යාවක් සිද්ධ කරගෙනද පිංගතුනි. ඒ වගේමයි තිරිසන් ලෝකේ ඉන්න සෑම සතෙක්ම ලෝභ, ద్వේෂ, මෝහ අකුසල මූලයන්මයි ඒ සතුන් තුලින් රැස් වෙන්නේ. ඒ අකුසල් මූලයන් නිසාම තිරිසන් ලෝකෙන් තිරිසන් ලෝකෙට ගිහිල්ලා සතර ආපායන්ට වැටිලා නිරයන්ට වැටිලා කල්ප ගණන් දුක් විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් මේ අපේ ඇස් ඉදිරියේ තියෙන තිරිසන් ලෝකේ කටුක ස්වභාවයයි අපි දැක්කේ පිංගතුනේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ പ്രേත ලෝකය ගැන දේශනා කරනවා. එක പ്രേතෙක් ඉන්නවා පිංගතුණියාගේ ඇස් දෙක ගිනි ගන්නවා. ඕපපාතිකවයා പ്രേත ලෝකේ ඉපදෙනකොටම එයාගේ ඇස් දෙක ගිනි ගන්නවා. ඒ ගින්න යාට නිවා ගන්න බැහැ. දැන් ඔබේ ඇස් දෙක ගිනි ගත්තොත් ඔබට පුළුවන් වතුර ටිකක් ගාලේ ගින්න නිවා ගන්න. නමුත් මේ ප්‍රේතයාගේ ඇසේ ඇවිලෙන ගින්න නිවෙන්නේ නැහැ. අකුසලයේ විසින් නැවුලුවා වූ ගින්නක් පිංගතුනි. ඇස් දෙක ගිනි ගැනීමේ දුක දරාගෙන තව තව අකුසල අකුසල් මූලයන් රැස් කරමින් ප්‍රේත ලෝකයේ දුකෙන් දුකටපත් වෙනවා. මොකද පෙර ලස්සන මනුස්ස ජීවිතයක් ලැබලා අනුන්ගේ දියුණුව දකින්න කැමති වුණේ නෑ. අනුන් ඉදිරියට යනවා දකින්න කැමති වුණේ නෑ. ඊර්ෂ්‍යා වැඩුවා දේශය වැඩුවා. ඒ අනුන්ගේ දියුණුව දකින්න අකමැති වුණා වූ ඇස් දෙක ගිනි ගනිමින්ම අන්න පිංහතුනි ප්‍රේතලෝකයේ උපත සකස් වෙනවා. එවගේම තව ප්‍රේතයෙක්කින්න යාටගේ මේ කට පූට්ටු වෙලා තියෙන්නේ. අපිට වගේ මුකයක් එයාට නෑ පිංහතුනේ සමෙන් මුකේ පූට්ටු වෙලා තියෙන්නේ. මුළු ජීවිත කාලෙම එයාට ආහාරයක් ජලයක් නැහැ. එයා මුළු ජීවිත කාලෙම निराහාරවයි ගත කරන්නේ. මොකද පෙර ලස්සන මනුස්ස ජීවිතයක් ලබලා සංඝයාට දන් දෙන්නා වූ දේ වැළැක්වුවා. මහා සංඝරත්නයට දන් දෙන්න එපාය කියලා අවවාද කළා. Taman දන් දුන්නෙත් නෑ, අනුන්ට දන් දෙන්න දුන්නෙත් නෑ පිංගතුණී. මේවය අකුසල් විපාකයන් විඳින්න සිද්ධ වෙනකොට අන්න പ്രേත ලෝකයට වැටුණට පස්සේ කටක් නැතුවයි යා උප්පත්තිය සකස් කරගන්න. මුළු ජීවිත කාලෙම ආහාරයක් නැහැ පිංගුතුනි. ඒ වගේම අන්සතු දේ සොරකම් කිරීම නිසා പ്രേත ලෝකයට වැටුණු പ്രേතයෝ ඉන්නවා. ඒගොල්ලෝ ආහාරයක් සොයාගෙන යනවා. ලස්සන බත් පිගානක් පේනවා. මේ බත් පිඟාන කන්න හදනකොටම බත් පිඟාන අතුරුදහන් වෙනවා පින්නතුනි. දිය කඩਿੱත්තක් තියෙනවා දිය කඩਿੱද්දෙන් වතුර ටික බොන්න යනකොටම දිය කඩਿੱත්ත අතුරුදහන් වෙලා යනවා. පෙනිපෙනි ආහාර තියෙනවා පෙනිපෙනි ජලය තියෙනවා. නමුත් මේවා පරිහරණය කරන්න යද්දී ඒ මොහොතේ මේවා අතුරුදහන් වෙලා යනවා. මුළු ප්‍රේත ජීවිත කාලෙම පිංගතුණී ආහාරයක් ජලයක් නැතුවයි ජීවත් වෙන්නේ. ඇයි මේ පෙර ජීවිතේ මනුස්ස ජීවිත ලබලා අන් සතුදේ සොරකම් කළා. අනුන්ගේ සැපේ උදුරාගත්ත අනුන්ගේ සැපේ සොරකම් කළා. ඒ අනුන්ගේ සැපය සොරකම් කිරීම නිසාම ප්‍රේත ලෝකයට වැටුනට පස්සේ පෙනි පෙනි තියෙන්නා වූ ආහාරය අතුරුදහන් වෙනවා. පෙනි පෙනි තියෙන්නා වූ ජලබඳුන අතුරුදහන් වෙනවා පිංහතුනේ. ඒ නිසා निराහාරව പ്രേත ලෝකේ දුකෙන් දුකටම පත් වෙනවා. ඒ වගේම പ്രേත ලෝකේ තව പ്രേතෙක් ඉන්නවා. එයාගේ මේ මුළු කටම දිවම කුණු වෙලා පිංගතුනේ. මුළු කට දිව එකටම කුණු වෙලා. එයා අනිත් പ്രേතයන් සමග වචන හුමාරු කරගන්න උත්සාහ ගන්නවා. නමුත් වචන පිට වෙන්නේ නැහැ පිංගතුනේ. වචන පිට නොවීමේ දුක එක පැත්තකින් දරාගෙන අර කට තුවාල වීමේ දුක තවත් පැත්තකින් දරාගෙන പ്രേත ලෝකේ අප්‍රමාණ දුකටපත් වෙනවා. ඇයි පෙර ලස්සන මනුස්ස ජීවිතයක් ලැබලා ඒ මනුස්ස ජීවිතයේදී මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා කියන වැරදි කළා. සිනහ වෙමින් තමයි බොරු කිව්වේ. සතුටු වෙමින් තමයි බොරු කිව්වේ. මේවායි විපාකයන් විඳින්න සිද්ධ වෙනකොට අන්න පිංහතුනී මුළු කටම දිවම කුණු වෙලයි ප්‍රේත ලෝකයේ උප්පත්තිය සකස් කරගන්න. එවගේම මේ කාමේ වරදවා හැසිරීම නිසා ප්‍රේතලෝකයට වැටුන ප්‍රේතයන් ප්‍රේතියන් ජීවත් වෙනවා. ඒ ප්‍රේතයන් ප්‍රේතියන්ගේ මුළු ශරීරෙම පිංහතුනී වනවෙලා තුවාල වෙලා තියෙන්නේ. මේ තුවාලවෙච්ච වනවෙච්ච මේ ප්‍රේත ශරීරය දරාගෙන මේ ප්‍රේතයන් ප්‍රේතියන් කාමය ඉල්ලගෙන අනිත් ප්‍රේතයින් ප්‍රේතියන් ළඟට යනවා. නමුත් කිසිම කෙනෙක්ගෙන් කාමය ලැබෙන්නේ නෑ. මොකද ඒසා අපුල ජීවිත පිංහතුරී. කාමයේ නොලැබීමේ දුක එක පැත්තකින් දරාගෙන අර තුවාලවල වේදනාව තව පැත්තකින් දරාගෙන ප්‍රේතලෝකේ දුකෙන් දුකටම දුකෙන් දුකටම පත්වෙනවා පිංහතුනි. එතුළ බලන මේසා දරුණු ප්‍රේතලෝකයක් අපි ඉදිරියේ තියෙනවා. තුන්වෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසුර ලෝකය ගැන මේ අසුරයින්ගෙන් එක් කොට්ටාසයක් ජීවත් වෙන්නේ මුහුද ආශ්‍රිතවයි පිංගතුනි යමෙක් මුහුද උපාදානය කරගෙන මැරුණොත් මුහුද කෙරෙහි තෘෂ්ණාව ඇති කරගෙන මැරුණොත් එයා මරණින් පස්සේ මුහුදේ අසුරෙක් වෙලා උප්පත්තිය ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මේ ලෝකේ දීවර ජනතාවක් ඉන්නවා මේ දීවර ජනතාව මුහුද මගේ කරගෙනයි ජීවත් වෙන්න පිංගතුනි. ඒගොල්ලෝ හවසට මුහුදට ගියාම පහවදා උදේ තමයි ගොඩබිමට එන්නේ. සමහරු සති ගණන් මාස ගණන් මුහුද ජීවත් වෙනවා. මුහුද මගේ කරගෙන මුහුද නිවස කරගෙනයි ජීවත් වෙන්නේ. මෙහෙම අය මැරෙන වෙලාවේ මුහුද කෙරෙහි තෘෂ්ණාව සකස් වුණොත් ඒ මුහුදේම අසුරේක් වෙලා උප්පත්තිය ලබනවා පිංගතුනේ. ඒ වගේමයි සංචාරක පිරිස් ඉන්නවා. දැන් මාලදිවයින ශ්‍රී ලංකාව වගේ රටකට ලක්ෂ ගණන් සංචාරකයන් එනවා. මුහුද උපාදානය කරගත් අය. ලවණ රසය උපාදානය කරගත් අය. මේ අය මැරෙන වෙලාවේ මුහුද කෙරෙහි තෘෂ්ණාව සකස් වුණොත් මහා සාගරේම අසුරේක් වෙලා උප්පත්තිය ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි දන්න එක්තරා මහත්යෙක් ජීවත් වුණා. එයා මුළු ජීවිත කාලයම කළේ කිමිදුම් රැකියාව. එයා කිමිදුම් කරුවෙක් හැටියට අප්‍රමාණ රටවල් සංඛ්‍යාවකයා සේවය කරපු කෙනෙක්. නමුත් මේ මහත්තයා වයෝවෘද්ධ වෙලා මිය පරලව යනවා. මිය පරලව ගියාට පස්සේ අපි දන්න සාමින්වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරල බල්ල තියෙනවා මේ මැරිච්ච මහත්තයා නැවත ඉපදුනේ කොතනද කියලා. ඒ වෙලාවේ සාමින්වහන්සේ දකිනවා මුහුදේ අසුරේක් බවට පත්වෙලා උප්පත්තිය සකස් කරගෙන ඉන්නවා. කිමිදුම් කරුවෙක් මහසාගරයේ කිමිදි කිමිදී කිමිදි කිමිදී පිහින පිහිනා සතුටු වෙන්නේ යම්සේද අසුරයාත් මුහුදේ කිමිදි කිමිදී පිහින පිහිනා සතුටු වෙනවා පිංහතුනි. මොකද එයාගේ තියෙන තුෂ්ණාව මුහුද කෙරේ තියෙන තුෂ්ණාවයි. එනිසා මේසා දරුණු අසුර ලෝකයක් අපි ඉදිරියේ තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්‍රමාණ දුකෙන් පිරුණා වූ නිරයක් තියෙනවා කියලා. ගින්දර යෝධිය ගිනි අඟුරු වලින් ගහන වූ නිරයක්. මේ නිරයන්නේ නිරිසතුන් කෝටි ගණන් දුකෙන් දුකට දුකෙන් දුකට පත්වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන. එනම් බලන මේසා බරපතල වූ දරුණු සතරාපායක් අපි ඉදිරියේ තියෙනවා. මේසා දරුණු සතරාපායක් අභිභවලා ඔබ දක්ෂ වුණා මේ උතුම් මනුස්ස ජීවිතය ලබන්න පිංහතුනි. ඒක දක්ෂභාවයක්. මොකද අපේ කාලේ ජීවත්වෙච්ච මහත්තෙක් හිටියා. ඒ මහත්තයා කෝටිපති මහත්තෙක් පිංහතුනි. එයාට දවසේ පැය විසිහතර මදී. පන්සලකට යන්න පින්කමක් කරන්න බණක් අහන්න එයාට වෙලාවක් තිබ්බෙ නෑ. ඒ තරමට මෙයාට රාජකාරි තිබ්බා. මේ මහත්තයා ජීවිතයේ මැදි වයසේදී සුකෝපභෝගී නිවසක් හදනවා පිංගතුණී. මේ නිවස අඩක් හදමින් තිබියදී මේ මහත්තයා මිය පරලව යනවා. මේ මහත්තයා මිය පරලව ගියාට පස්සේ අපි දන්න සාමීන් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බල්ලා තියෙනවා මේ මැරිච්ච මහත්තයා නැවත ඉපදුනේ කොතනද කියලා. ඒ වෙලාවේ සාමින් වහන්සේ දකින්වලු අර අඩක් හදමින් පැවතියා වූ සුකෝපභෝගී නිවසේ අත්තිවාරමේ තියෙන මුල්ගල බදාගත්ත බහිරවේත් බවට උප්පත්තිය සකස් කරගෙන තියෙනවා. උපාදාන පච්චයා බව. උපාදානයයි භවය සකස් කරන්නේ. උපාදානය සකස් කරන්නේ කවුද? තුෂ්ණා පච්චයා උපාදාන. එහෙනම් දැන් මේ මහත්යා මැරෙන වෙලාවේ එයාට අවසාන චුති සිතට උපාදානය වුණේ තෘෂ්ණාවෙන් බැඳුනේ කුමක්ද? පන්සලකට යන්නේ නැතුව පින්කමක් කරන්නේ නැතුව දානයක් දෙන්නේ නැතුව හරිහම්බ කරපු මුදල් යට කරලා හැදුවා වූ නිවස කෙරෙහි තෘෂ්ණාව සකස් වුණේ පිංගතුනි. ඒ තෘෂ්ණාවට අදාළව කැමැත්ත උපාදානය සකස් වුණා. අන්න ඒ නිවසේ මුල්ගල බදාගත්ත බහිරවේක් වෙලා දැන් එයා කටයුතු කරනවා පිංගතුනි. බලන්න කොයිසා අවාසනාවක්ද කියලා. මෙච්චර සාමින් වහන්සේලා බණ කියන රටේ මෙච්චර පින්කම් සිද්ධ වෙන රටේ ඒ මහත්තයා දක්ෂ උනේ නෑ නැවත ජීවිතයේ සුගතිය කියන තැනට අරන් යන්න පිංගතුනි. නමුත් ඔබලා දක්ෂ වුණා මේසා දරුණු සතරාපායක් මේ ලෝකෙ තියෙද්දී ඒ දරුණු සතරාපාය අභිබවලා මේ උතුම් මනුස්ස ජීවිතය ලබන්න පිංගතුනි. ඒක දක්ෂභාවයක්. දෙවැනි දක්ෂභාවය තමයි මේ කෝටි ප්‍රකෝටි ගානක් වූ මිත්‍යා දෘෂ්ටික ලෝකයක් තියෙනවා. මිත්‍යා දෘෂ්ටික ලෝකයක් කියලා කිව්වේ ඒගොල්ලො තෙරුවන් කෙරෙහි සද්ධාව හඳුනන්නේ නෑ. කර්මය කර්මඵල විශ්වාසය හඳුනන්නේ නෑ. දන් දුන්නොත් සිල් රැක්කොත් එහි ආනිසංස තියෙනවායි කියන විශ්වාසය හඳුනන්නේ නෑ. මැරිලා හේතුඵල ධර්මයන් අනුව නැවත උපතක් තියෙනවායි කියන කාරණය හඳුනන්නේ නැහැ. අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවායි කියන කාරණේ ඒගොල්ලෝ හඳුනන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටික භාවයටපත් වුණා පිංගතුනේ. මෙවැනි මිත්‍යා දෘෂ්ටික භාවයට පත්වෙච්ච මිනිස්සයෝ කෝටි ප්‍රකෝටි ගාණක් මේ ලෝකේ ජීවත් වෙනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලන්ගේ අම්මා තාත්තා මැරුණාට පස්සේ නැවත ඉපදෙනවා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ පිංගතුනි. ඒගොල්ලෝ දන්නේ නැහැ මේසා දුකෙන් පිරුණා වූ සතර අපායක් තියෙනවා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලන්ගේ අම්මා තාත්තලා මැරිලා പ്രേත ලෝකවල ඉපදිලා ඥාති ප්‍රේතයෝ හැටියට සිය ගණන් සමහරුන්ගේ පිටිපස්සේ කැරකෙනවා. සමහර මිත්‍යා දෘෂ්ටික පවුල් පිටිපස්සේ ඥාති ප්‍රේතයෝ සිය ගණන් කැරකෙනවා පිංහතුනි. ඒගොල්ලො දන් පින් ගන්න දන්නෙත් නෑ මේගොල්ලො පින් දෙන්න දන්නෙත් නෑ පිංහතුනි. මොකද ඒගොල්ලො දන්නේ නෑ ඒගොල්ලන්ගේ ඥාතියා මැරිලා නැවත උපදිනවා කියන කාරණය ඒගොල්ලො දන්නේ නෑ. ඒ නිසා මේගොල්ලො ජීවත් වෙච්ච කෙනාත් මරණයට පත් වන කෙනාත් දුකෙන් දුකටම දුකෙන් දුකටම පත්වෙනවා පිංහතුනි. මට මතකයි මම වරක් ගම්මානයක පිණ්ඩපාතේ වඩිද්දී මං එක ගොවි ගෙදරක් ඉදිරියේ පිණ්ඩපාතේට වැඩ හිටියා. ඒ වෙලාවේ ගෙදර හිටිය අම්මා පීරිසියක තියාගෙන පිංගතුනේ කිරිබත් කෑලි දෙකක් අරගෙන ආවා. එක කිරිබත් කෑල්ලක් ඒ අම්මා පාත්‍රයට පූජා කළා. මං ඒ වෙලාවේ ප්‍රමාණවත් මෑණියෝ කියලා අත වැහුවා. ඒ වෙලාවේ අම්මා කියනවා හාමුදුරනේ යක්ෂයාට වෙන්කරපු දේ අපි ආයිමත් ගන්න නෑ කියලා. මංකව හොඳයි ඒමනම් මෑණි ඔය කෑල්ලත් බෙදන්න කියලා. ඒ අම්ම බෙදවා පාත්තරේ පියන වහලා මං අභිවාදන සීලිස්ස කියන වචන දෙක විතරයි කිව්වෙ පින් දෙන්න. ඒ අම්ම කියනවා හාමුදුරුවනේ අපිට පින් අවශ්‍ය නෑ කියලා. බලන මිත්‍යාදෘෂ්ටික භාවය කොයිසා දරුණු අකුසලයන් කරාපි වරගෙන යනවාද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහා බ්‍රහ්මයාත් මහා සංඝරත්නයට වඳිනවා කියලා. සක්‍රයාත් මහා සංඝරත්නයට වඳිනවා කියලා. මහා බ්‍රහ්මයාත් වන්දනා කරන සක්‍රයාත් වන්දනා කරන මහා සංඝරත්නය මිත්‍යා දෘෂ්ටික භාවය දකින්නේ යක්ෂයා හැටියට පිංගතුනේ. බලන කවදානම් සැනසෙල්ලක් කවදානම් ගැලවිල්ලක් ලබන්නද කියලා. එනම් මේසා දරුණු මිත්‍යාදෘෂ්ටිකභාවයක් අභිභවලා ඔබලා සම්මාධිට්ටියට පත්වෙච්ච මනුස්සෙක් වෙන්න දක්ෂ වුණා. ඒක දක්ෂභාවයක්. තුන්වෙනි දක්ෂභාවය තමයි මේ ඉන්ද්‍රීයන්ගේ දුර්වලතාවයන් තියෙන මනුස්සය කොච්චර මේ ලෝකෙ ජීවත් වෙනවද. සමහරුන්ගේ ඇස් දෙක පේන්නේ නෑ බුදුරජාණන් වහන්සේගේ රූපකාය පිළිම වහන්සේ නමකගෙන්වත් දකින්න බෑ. සමහරුන්ට කන් දෙක ඇහෙන්නේ නැහැ ධර්මයක් ශ්‍රවණය කරන්න බෑ. ඒ නිසාම නුවණින් මෙනෙහි කිරීමක් නැහැ. සද්ධාව ප්‍රඥාව කියන කාරණේ ඇති වෙන්නේ නැහැ. මෙවැනි ඉන්ද්‍රිය දුර්වලතාවයන් තියෙන කෝටි ගණන් මිනිස්සයෝ මේ ලෝකේ ජීවත් වෙනවා පිංගතුනි. නමුත් බලන්න ඒසා ඉන්ද්‍රිය දුර්වලතාවයන් තියෙන ලෝකයක් තුල ධර්මාබෝධයට අදාළ පරිපූර්ණ ඉන්ද්‍රියයන් සහිත උපතක් ලබන්න ඔබ දක්ෂ වුණා. ඒක දක්ෂභාවයක්. මුලින්ම ඔබ අර ධර්ම සතර අපායෙන් මිදුණා. ඊළඟට ඔබ මේ මිත්‍යා දෘෂ්ටික භාවයෙන් මිදුණා. ඊළඟට පිංගතුණි පරිපූර්ණ ඉන්ද්‍රියයන් සහිත උපතක් ලබන්න ඔබ දක්ෂ වුණා. එහෙනම් දැන් තමා තුලින් තමා දකින්න. තමා මේ ලැබුවා වූ උපත ශේෂ්ඨ උපතක් කියන කාරණේ ශේෂ්ඨ උපතක්ක කියන කාරණය. මේ උපතේ ශේෂ්ඨභාවය දැක්කට පස්සේ. ඔබ මොකද්ද කරන්න ඕනේ මේ ශේෂ්ඨ උපත ශේෂ්ඨ මරණයක් කරාරගෙන යන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. ශේෂ්ඨ මරණයක් කරා. මේ ලෝක ධාතුව තුල ශේෂ්ඨ මරණ පහක් තියෙනවා පිංගතුනේ. ශේෂ්ඨ මරණ පහක්. ඒ මරණ පහම තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය තුලයි. මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල තියෙන ශ්‍රේෂ්ඨම මරණය තමයි රහතන් වහන්සේගේ මරණය. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පිරිණිවීම කියලා පිංහතුනි. සංස්කාරයන් නිරෝධය කරපු නිසා විඤ්ඥානය තමා තුළින්ම නිවී යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැම් මෙතන ගිනි ගොඩක් තියෙනවා. දර තියෙනතාක්කල් මේ ගිනි ගොඩ ඇවිලෙනවා. දර දාන්න දර දාන්න තව තව මේ ගිනි ගොඩ ඇවිලෙනවා. යම් මොහොතක මේ දර ටික සම්පූර්ණයෙන්ම ඉවර වුණාද? ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවී යන්නේ යම්සේද? ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවී යනවා. බැහැරට යාමක් නැහැ. සැඟවී යාමක් නැහැ. ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවී යන්නේ යම්සේද? රහතන් වහන්සේ සංස්කාරයන් නිරෝධය කරපු නිසා තමා තුළින්ම විඤ්ඥානය නිවී යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන. බැහැරටයාමක් නැහැ. සැඟවීයාමක් නැහැ. සංස්කාරයන් නිරෝධා විඤ්ඥාන නිරෝධා කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරන. එනම් මේ නැවත උපතක් නැති. මේ රහතන් වහන්සේගේ මරණය මේ ලෝකධාතුව තුළ තියෙන ශේෂ්ඨම මරණයයි ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පිංහතුනි. දෙවැනි ශේෂ්ඨ මරණය තමයි මේ අනාගාමී පින්වතාගේ මරණය. එයා තුළ සක්කාය දිට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ධර්මතාවයන් නිරෝධය වෙලා කාම රාග පටිගයන් නිරෝධය වෙලා මෝහය අනුෂ්‍ය වශයෙන් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ මෝහය අනුෂ්‍ය වශයෙන් තියෙන නිසාම එයා එකම එක ආත්මභාවයක් මේ භවයේ සැරිසරනවා දෙවැනි ආත්මභාවයක් නැහැ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න. ඒනන් තව එක මේක ආත්මභාවයක් මේ භවේ සැරිසරණ අනාගාමී පිංවතාගේ මරණය මේ ලෝකධාතුව තුළ තියෙන ශේෂ්ඨ දෙවැනි මරණයයි ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පිංහතුනි. තුන්වැනි ශේෂ්ඨ මරණය තමයි මේ සකෘදාගාමී පිංවතාගේ මරණය. එයා තුල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බද පරාමාස ධර්මතාවයන් නිරෝධය වෙලා. නමුත් කාම රාග පටිගයන් තියෙනවා. අනුසය වශයෙන් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බාහිරට ප්‍රකට නැහැ. බුදුරජාණන් වහන්සේ උපමාවක් කියනවා අලු යට තියෙන ගින්දර වගේ කියලා. අලු යට ගින්දර තියෙනවා බාහිරට පේන්නේ නැහැ පිංගතුනේ. ඒ වගේ සකු르දාගාමි පින්වතා තුල කාම රාග පටිග අනුෂ්‍ය වශයෙන් තියෙනවා බාහිරට ප්‍රකට නෑ. බාහිරට ප්‍රකට නැති නිසාම මේ සකුරුදාගාමී පින්වතා උපරිම ආත්මභාව දෙකක් මේ භවයේ සැරිසරනවා තුන්වෙනි ආත්මභාවයක් නැහැ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනම් මේ උපරිම ආත්මභාව දෙකක් මේ භවයේ සැරිසරන සකුරුදාගාමී පින්වතාගේ මරණය මේ ලෝකධාතුව තුළ තියෙන ශේෂ්ඨ තුන්වෙනි මරණයයි ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පිංහතුනි. හතරවෙනි ශේෂ්ඨ මරණය තමයි මේ සෝවාන් පලේට පත්වන කෙනාගේ මරණය. සෝවාන් පලේට පත්වනා කියන්නේ එයා තුළ සක්කායිදිට්ටි විචිකිච්චා සීලබ්බද පරාමාස ධර්මතාවයන් නිරෝධය වෙලා. නමුත් කාමේ රාග පටිගයන් ප්‍රකටයි පිංහතුනි. මේ කාම රාග පටිගයන් ප්‍රකට නිසාම එයා උපරිම ආත්මභාව හතක් මේ භවයේ සැරිසරනවා අටවෙනි ආත්මභාවයක් නැහැ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න. එනම් මේ උපරිම ආත්මභාව හතක් මේ භවයේ සැරිසරණ සෝවාන් පිංවතාගේ මරණය මේ ලෝක ධාතුව තුල තියෙන ශේෂ්ඨ හතරවෙනි මරණයයි ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පිංගතුනි. පස්වෙනි ශේෂ්ඨ මරණය තමයි මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්නාගේ මරණය. මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්නා තාම නිවන් මාර්ගයට අවතීර්ණ වෙලා නැහැ පිංගතුනි. මේ දෙන්න තාම ඉන්නේ සෝවාන් මාර්ගයේ තුලයි. මොකද යමෙක් සෝවාන් ඵලයට පත් වුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එයාගේ මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සමව වැඩෙන්න ඕනේ. මොනවද ඉන්ද්‍රිය ධර්මයන්? සද්දා, වීරය, සති, සමාධි, ප්‍රඥා. මේ සද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් පහ සමව වැඩෙන වෙලාවේ එයා සෝවාන් ඵලයට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්නගේ තාම මේ ඉන්ද්‍රීය ධර්මයන් පහ සමුව වැඩිලා නෑ පිංහතුනේ. සද්ධානුසාරී කියන කෙනාගේ සද්ධාව කියන ඉන්ද්‍රීයේ වැඩිලා තියෙනවා ප්‍රඥාව කියන ඉන්ද්‍රීයේ දුර්වලතාවයන් තියෙනවා. ධම්මානුසාරී කියන කෙනා හොඳින් ධර්මය කතා කරනවා. ධර්මය සාකච්ඡා කරනවා. ධර්මය ලියනවා. ධර්මය දේශනා කරනවා. නමුත් සද්ධාවේසා ප්‍රඥාවේ දුර්වලතාවයන් තියෙනවා පිංහතුනි. තාම එයාට මේ කාරණා පහ සමබර කරගන්න පුළුවන්කමක් ලැබුණේ නෑ. බුදුරජන් වහන්සේ සද්ධා වීර්ය සතිය කියන කාරණය මැද්දෙන් තියන්නේ ඇයි. සතියෙන් සිහියෙන් යුතුව. කල්්‍යාන මිත්‍රාශ්‍රය ලබමින්. සද්ධර්මශ්‍රවණය කරමින්. ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරමින් මේ කාරණා සමබර කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට තාම මේ දෙන්නට තාම මේක සමබර කරගන්න ලැබුණේ නැත්තේ ඇයි? ඊට අදාළ කල්යාණ මිත්‍රාශ්‍රයාට ලැබුණේ නැහැ. ඒ නිසාම ඊට අදාළ සද්ධර්ම ශ්‍රවණය ඇහිලා නැහැ. ඒ නිසා මෙයාට නුවණින් මෙනෙහි කිරීමේ කාරණේ සිද්ධ වෙලා නැහැ පිංගතුනි. එතෙන්දී ආ දුර්වලයි. ඒ දුර්වල නිසාම එයා සද්ධානුසාරී ධම්මානුසාරී කියන තැන ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්නා ගේ මරණය මේ ලෝකධාතුව තුළ තියෙන ශේෂ්ඨ පස්වෙනි මරණයයි මේ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පිංහතුනි. එනම් බලන්න මේ සම්මා සම්බුද්ධ ශාසනය තුළ කොයිසා වටිනා ශේෂ්ඨ මරණ පහක් තියෙනවද කියලා. මේසා වටිනා ශේෂ්ඨ මරණ පහක් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ තිබිලා. අපේ ඥාතිවරයෙක් මැරුණට පස්සේ අම්මා තාත්තා මැරුණට පස්සේ අපි මොකද්ද කරන්නේ? තාමත් කොල කෑල්ලක නංගන් ලියලියා අපි පින් අනුමෝදන් කරනවා පින්තුනි. අනුන්ගේ පිනක් අවශ්‍ය නැති අනුන්ගේ පිනෙන් යැපෙන්න අවශ්‍ය නැති ශේෂ්ඨ මරණ පහක් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ තියෙනවා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මේ ශේෂ්ඨ මරණ පහෙන් එකක් මේ ජීවිතයේදී අත්කර ගන්න පිංගතුනි. මොකද දැන් ඔබ ශේෂ්ඨ උපතක් ලැබුවා කිසිම සැකයක් නැහැ. මේ ශේෂ්ඨ උපත ඔබ දක්ෂ වෙන්න ඕනේ මේ ශේෂ්ඨ මරණ පහෙන් එහෙකින් කෙලවර කරගන්න පිංගතුනි. ඔබ මේ ශේෂ්ඨ මරණ පහෙන් එහෙකින් කෙලවර කරගන්න දක්ෂ වුණේ නැත්තම් ජීවිතය ඒ කියන්නේ ඔබ මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගත්තේ නෑ පිංගතුනි. දැන් මම අර මුලින් කිව්වේ මහත්තයා මේ ශේෂ්ඨ මරණ පහෙන් එකක් අත් කරගත්තේ නෑ. එයා බහිරවයා කියන තැන සතර අපායටයි එයා වැටුනේ පිංගතුනි. එහෙනම් තමන් මේ ලැබුවා වූ උපතේ ශේෂ්ඨභාවය දැකලා ඒ ශේෂ්ඨ උපත මේ ශේෂ්ඨ මරණ පහෙන් එකක් කරා අරගෙන යනවා කියලා චිත්තයක් ඇති කරගන්න. ඒ යන ගමනේදි පිංගතුණී තමා තුලින් තමා දකින්න තමාට මේ උතුම් ජීවිතය ලබලා දුන්නේ කවුරුන්ද කියන කාරණය. මොකෝ අපි හැම වෙලාවෙම හිතන්නේ අපිට මේ ජීවිතය ලැබුණේ අපේ අම්මා නිසා තාත්තා නිසා කියලා පිංගතුණී. මේක අම්මා තාත්තා ලබා දුන් ජීවිතයක් නෙමේ. ඔබට මේ ජීවිතේ අම්මා තාත්තාව සොයලා දුන්නේ යම් ධර්මතාවයන් විසින්මයි. මොනවද ඒ ධර්මතාවයන් පිංගතුනේ? පළවෙනි කාරණය තමයි තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. දෙවෙනි කාරණය තමයි සීලය. තුන්වෙනි කාරණය තමයි දානය පිංගතුනේ. මේ කාරණා තුනයි ඔබට මේ ජීවිතේ අම්මා තාත්තාව සොයලා දුන්නේ. මොකද මෙතන ඉන්න සෑම කෙනෙක්ම පිංගතුනේ තමා තුලින් තමා දකින්න දක්ෂ වෙන්න ඕනේ. තමා ගිය ජීවිතේ එක්ක දෙවියෙක් එක්ක මිනිස්සෙක් කියන කාරණය. මොකද සතර අපායක ඉඳලා මේ වගේ මතුවෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම මතුණා නම් ඒක දුර්ලභ උපතක් පිංගතුනේ. එනිසා තමා තුලින් තමා දකින්න ඕනේ තමා ගිය ජීවිතේ අනිවාර්යෙන්ම එක්කො දෙවියෙක් එක්කො මිනිස්සෙක් කියන කාරණේ. ඒ දෙවියා මිනිසයා අනිවාර්යෙන්ම තෙරුවන් කෙරෙහි සද්ධාව සකස් කරගත්තා වූ දෙවියෙක් මිනිස්සෙක් පිංගතුනේ. ඔබ පෙර ජීවිතේ තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ජීවත් වුණ නිසායි මේ ජීවිතයේ ඔබට තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන මව්කුසක් ලැබුණේ. ඒක හේතුඵල ධර්මයක්. යම් හේකින් ඔබ මේ ජීවිතයේදී තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් බැහැර වුණොත් ධර්මයේ දෘෂ්ටිගත ආකාරයෙන් ජීවිතයට ගත්තොත් ධර්මය අකීකරු ආකාරයෙන් ජීවිතයට ගලපගත්තොත් අනිවාර්යෙම පිංගතුනි ඊළඟ ජීවිතයේ ඔබට ලැබෙන්නේ මිත්‍යා දෘෂ්ටික මව්කුසක්. මිත්‍යා දෘෂ්ටික මව්කුසක් ඔබට ලැබෙන්නේ. ඒක හේතුඵල ධර්මයක්. මොකද අපේ කාලේ ජීවත් වෙච්ච මහත් එක් හිටියා. ඒ මහත්තයා රජයේ රැකියාවක් කරපු මහත්තයෙක්. එයාගේ දරුවෙක් පැවිදි කරලත් තිබ්බා පිංගතුනේ. මේ මහත්තයා තුල එක්තරා දෘෂ්ටියක් තිබ්බා. ඒ දෘෂ්ටිය තමයි මම පව් කරන්නේ නැහැ. ඒ නිසා මම පින් කරන්න අවශ්‍ය නැහැ කියන දෘෂ්ටිය. එයා හැමෝටම කිව්වේ මොකද්ද? මම පව් කරන්නේ නැහැ. ඒ නිසා මම පින් කරන්න අවශ්‍ය නැහැ කියලා. එයාගේ කණ්ඩායමක් හිටියා ඒ කණ්ඩායම මේ මතේ තමයි දැරුවේ. ඒ නිසා ඒගොල්ලෝ පින්කලේ නෑ පිංගතුණි. කර්මය කර්මඵල විශ්වාසයෙන් පිනක් රැස් කළේ නෑ. මෙහෙම ජීවත් වෙලා මේ මහත්තයා මිය පරලව යනවා. මේ මහත්තයා මිය පරලව ගියාට පස්සේ අපි දන්න සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා මේ මැරිච්ච මහත්තයා නැවත ඉපදුනේ කොතනද කියන කාරණය. ඒ වෙලාවේ සාමීන් වහන්සේ දකින්නවලු දුප්පත් ද්‍රවිඩ පැල්පතක ද්‍රවිඩ දරුවෙක් වෙලා උප්පත්තිය සකස් කරගෙන තියෙනවා. බලන්න සම්මා සම්බුද්ධ ශාසනය අහිමි කරගත්තා. දැන් ඒ ද්‍රවිඩ දරුවා දන්නේ නැහැ. එයා පෙර ජීවිතේ බෞද්ධයෙක් කියලා එයා දන්නේ නැහැ. පෙර ජීවිතේ යාගේ දරුවෙක් පැවිදි කළායි කියන කාරණය දැන් ඒ ද්‍රවිඩ දරුවා දන්නේ නැහැ. දැන් එයා ද්‍රවිඩ සංස්කෘතියට අයිති කෙනෙක් පිංගතුනි. බලන්න කොයිසානම් අවාසනාවක්ද කියලා. මෙච්චර ලස්සන බෞද්ධ ජීවිතයක් ලබලා අකීකරුභාවේ ධර්මය ජීවිතයට ගලපගත්ත නිසා සම්මා සම්බුද්ධ ශාසනය අහිමි කරගත්ත පිංහතුනි. එයා හැමෝටම කිවේ මම් පව් කරන්නේ නෑ ඒ නිසා මම් පින් කරන්න අවශ්‍යනය කියලා. බුදුරයන් වහන්සේ මෙහෙම ධර්මයක් දේශනා කළා නෑ. බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ ඔබලා මේ ආයුෂ වර්ණය සැපය බලය කියලා මේ ගෙවා දාන්නේ අතීතේ රැස් කළා වූ කුසල් සංස්කාරයන්. ඒ සංස්කාරයන් ඔබ ගෙවන්න ගෙවන්න අලුතෙන් සංස්කාරයන් රැස් කරන්න ඕනේ පිංගතුනි. ඔබ අලුතෙන් පින්කම් තුලින් සීලය තුලින් සංස්කාරයන් රැස් නොකළොත් ඔබ අනාගතයේදී හීනභාවයට දීනභාවයට පත්වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නමුත් මේ මහත්තයා මේක පිළිගත්තේ නෑ. ඒ නිසාම සද්ධාවෙන් බැහැර වුණා. සද්ධාවෙන් බැහැර වෙච්ච නිසාම මරණයෙන් පස්සේ මිත්‍යා දෘෂ්ටික පවුලක උප්පත්තිය සකස් කරගත්ත පින්නතුනි. එනම් බලන්න Taman මේ ජීවිතයේ මේ සම්මා දිට්ඨිය තියෙන මව් කුසක් Tamanට ලැබුණේ කුමක් නිසාද? අනිවාර්යෙන්ම ඔබලා පෙර ජීවිතේ තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ජීවත් වෙලා තියෙනවා පින්වතුනි. ඊළඟ කාරණය තමයි සීලය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට ඊළඟ ජීවිතේ දෙවියෙක් වෙන්න ඕනේ නම් ඔබට ඊළඟ ජීවිතේ මිනිස්සෙක් වෙන්න ඕනේ නම් ඔබව දෙවියෙක් මිනිස්සෙක් බවට පත් කරන්නේ මේ සිල්පද පහ විසින් කියලා පින්වතුනි. මේ සිල්පද පහ විසිනුයි ඔබව දෙවියෙක් මිනිස්සෙක් බවට පත් කරන්න. එහෙම නැතුව ඔබේ අම්මා තාත්තා නැතුව දීපල ඉඩකඩම් කීර්ති ප්‍රශංසා තාන්න මාන්න මේවා දුකටමයි දුකටමයි ඇදලා දාන්න පිංගතුනි. මේවා දුකටම ඇදලා දාද්දී ඔබට නැවත දෙවියෙක් මිනිස්සෙක් බවට පත් කරන්නේ කවුද? මේ සිල්පද පහ විසින්මයි. එනම් බලන්න ඔබ මේ ලස්සන මනුස්ස ජීවිතය ලැබුවේ කොහොමද? අනිවාර්යෙන්ම පිංගතුනි ඔබ ගිය ජීවිතේ සිල්පද පහ ආරක්ෂා කරගෙන ජීවත් වෙලා තියෙනවා. තුන්වෙනි කාරණේ තමයි දානය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආයුෂ වර්ණය සැපය බලය කියන්නේ දානයේ ආනිසංසමයි කියලා පින්වතුනි. ඔබලා මේ ජීවිතේ මේ ලබන්නා වූ ආයුෂ වර්ණය සැපය බලය කියන්නේ මොකද්ද? පෙර ජීවිතේ කර්මය කර්මඵල විශ්වාසයෙන් පූජා කළා වූ දානයන්ගේ ආනිසංසමයි පිංගතුනි. ඒ දානයන්ගේ ආනිසංසමයි ඔබ මේ ආයුෂය වර්ණය සැපය බලය හැටියට අත්විඳින්නේ. එනම් බලන්න දැන් ඔබට මේ ජීවිතය ලබල දුන්නේ කවුද? තෙරුවන් කෙරෙහි සද්ධාවත් සීලයක් දානයත් විසින්මයි පිංගතුනි. මේ කාරණා තුනයි ඔබට මේ ජීවිතේ අම්මා තාත්තාව සොයලා දුන්නේ. මොකද ඔබ ගිය ජීවිතේ මේ කාරණා තුන වැඩුවේ නැත්නම් කවදාක්වත් ඔබට මනුස්ස මෞකුසක් ලැබෙන්නේ නැහැ පිංගතුනේ. එහෙනම් ඔබට මේ උතුම් මෞකුස කවුද ලබලා දුන්නේ? තෙරුවන් කෙරෙහි සද්ධාවත්, සීලයත්, දානයත් විසින්මයි පිංගතුනේ. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබේ අම්මා තාත්තාට වඩා තෙරුවන් කෙරෙහි සද්ධාවටත් සීලයටත් දානයටත් ගරු කරන්න කියලා. මේ උතුම් ධර්මතාවයන් තුනට ගරු කරද්දී ඔබ නිතතින්ම අම්මා තාත්තාට ගරු කරන කෙනෙක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිංහතුනි. එමනම් මන් දැන් ඔබට මුලින්ම මතක් කළා ඔබ ශේෂ්ඨ උපතක් ලැබුවා කියන කාරණය. ඒ ශේෂ්ඨ උපත ශේෂ්ඨ මරණ පහක් තියෙනවා අවසන් කරන්න. ඒ ශේෂ්ඨ මරණ පහ කරා යන ගමනේදී ඔබට මේ ශේෂ්ඨ උපත ලබලා දෙන්න හේතුනේ කවුද? තෙරුවන් කෙරේ සද්ධාවත්, සීලයත්, දානයත් කියන කාරණා තුනයි පිංගතුනි. මේ කාරණා දැනගෙන දැන් මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යද්දී කොතැනද අපේ ඉලක්කය අපි ඇති කරගන්න කිපින්තුනේ බුදුරජාණන් වහන්සේ ගිහි පිංගතුල්ලාට ඉලක්ක කරන්නේ මේ ජීවිතේදී සතරාපායෙන් මිදෙන්න කියන කාරණයයි. ඒ කියන්නේ සෝවාන් ඵලයටපත් වෙන්න කියන කාරණයයි. එහෙම නැතුව අනාගාමී ඵලයට රහත් භාවයටපත් වෙනවා කියන කාරණේ නෙමෙයි. මොකද මේවාට යන්න නම් ඔබ මුලින්ම නිවන් මාර්ගයට අවතීර්ණ වෙන්න ඕනේ පිංගතුනි. නිවන් මාර්ගයට අවතීර්ණ වුණා කියන්නේ Taman සෝවාන් ඵලයටපත් වුණා කියන කාරණයයි. ඒ නිසා ගිහි පින්වතුන්ලාට බුදුරජාණන් වහන්සේ ඉලක්ක කරන්නේ මේ ජීවිතේදී සෝවාන් ඵලයටපත් වෙන්න කියන කාරණය. මේ ගිහි බැඳීම් තුල ජීවත් වෙමින් දුවාදරුව පෝෂණය කරමින් දේපල ඉඩකඩම් රැකී රක්ෂා ව්‍යාපාර කරමින් ඒවා කෙරෙහි තියෙන තෘෂ්ණාව හීන කරගනිමින් මේ ජීවිතේ සතර අපායෙන් මිදෙන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා මුලින්ම ඔබ චිත්තයක් ඇති කරගන්න පිංහතුනේ. කැමැත්තක් ඡන්දයක් ඇති කරගන්න. මම මේ ජීවිතේ ඇස් දෙක පියවෙන්න පෙරාතුව සෝවාන් ඵලයට පත්වෙනවායි කියන චිත්තය අදිෂ්ඨානය මුලින්ම ඇති කරගන්න. ඒ අදිෂ්ඨානය ඇති කර ගනිද්දී ඔබට විචිකිච්ඡාව කියන කාරණය දැඩි විදිහට බාධා කරනවා පිංහතුනි. විචිකිච්ඡාව සැකය ඔබට තුල සැකයක් තියෙනවා. මේ ශාසනයේදී නැවත සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන්ට පත්වෙන්න බැහැ කියලා. මේ ජීවිතේ සෝවාන් ඵලයට පත්වෙන්න බැහැ කියලා. ආයිමත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඇති වෙන තාක් නැවත සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන්ට පත්වෙන්න බැහැ කියලා. මේ සෑම සිතුවිල්ලක්ම මාර හිතක් හැටියට දකමින්ම ප්‍රතික්ෂේප කළ දාන පිංගතුනි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ ඔබට සහතිකයක් දෙනවා. ධර්මය සන්දිිට්ටිකව තියෙනතාකල් මේ ලෝකය මාර්ගඵලලාබීන්ගෙන් හිස්වෙන්නේ නෑ කියල පිංහතුනි. ධර්මය සන්දිිට්ටිකව තියෙනවා. ඇස් පනාපිටම ධර්මය සන්දිිට්ටිකව තියෙනවා පිංහතුනි. කෞද මේ ධර්මයේ සන්දිිට්ටික ගුණේ අපිට ආරක්ෂා කරලා දෙන්නේ දෙවි කෙනෙක් බ්‍රහ්මයෙක් නෙමේ පිංහතුනේ. මේ ධර්මයේ සන්දිිට්ටික ගුණේ අපිට ආරක්ෂා කළ දෙන්නේ මේ ලෝකේ ජීවත් වෙන උපසම්පදා භික්‍ෂූන් වහන්සේලා විසිනුයි. ඔබලා සෑම රාත්‍රියකම බුද්ධ වන්දනාව කරනකොට ධම්මෝ සන්දිිට්ටිකෝ අකාලිකෝ කියලා ඔබ ගාථා සච්ඡායනය කරනකොට ඒ ඔබ වන්දනා කරන්නේ මේ ලෝකේ වැඩසිටින උපසම්පදා භික්‍ෂූන් වහන්සේලාටයි පිංහතුනි. මොකද උපසම්පදා භික්ෂුවයි ධර්මයේ සන්දිට්ඨික ගුණය ආරක්ෂා කරගෙන ඉන්නේ. උපසම්පදා භික්ෂුවකට විනය කාරණා 227ක් තියෙනවා පින්තුනේ. ඉන් බරපතලම විනය කාරණා හතරක් තියෙනවා සතර පරාජිකාවන් කියලා. යම් උපසම්පදා භික්ෂුවක් මේ සතර පරාජිකාවන්ට පත් වුණොත් එයාට උපසම්පදාව අහිමි කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නමුත් ඔබේ මගේ පිනට පිංහතුනේ. පන්සල් ආශ්‍රිතව ආරණ්‍ය ආශ්‍රිතව මේ උතුම් ප්‍රාතිමෝක්ෂයන් ආරක්ෂා කරගෙන ජීවත් වෙන උපසම්පදා භික්‍ෂූන් වහන්සේලා දසදහස් ගානක් ජීවත් වෙනවා පිංහතුනේ. මේ උතුම් සීලයන් ආරක්ෂා කරගෙන ජීවත් වෙන උපසම්පදා භික්‍ෂූන් වහන්සේලා. ඒ නිසා උන්වහන්සේලා චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. ආරෂ්ඨාංගික මාර්ගයේ දේශනා කරනවා. පටිච්ච සමුප්පාදයේ සප්ත බොජ්ජංගයන් දේශනා කරනවා පිංගතුනේ. ඒ කියන්නේ ධර්මයේ සාන්දිටිකව තියෙනවා. නමුත් මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා අනාගතයේදී යම් දවසක් එනවා මේ සතර පරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙන අවසාන ස්වාමින් වහන්සේ ඉතුරු වෙන දවසක්. දැන් එයා තමයි අවසාන කෙනා පිංගතුනේ. ඒක ශ්‍රී ලංකාවේ වෙන්න පුළුවන්, තායිලන්තේ වෙන්න පුළුවන්, බුරුමේ වෙන්න පුළුවන්. දැන් මේ සතර පරාජික ආරක්ෂා කරගෙන ජීවත් වෙන අවසාන උපසම්පදා භික්ෂුව අපවත් වෙන වෙලාවේ ධර්මයේ අතුරුදහන් වෙලා යනවා පිංගතුනි. එතන තමයි ධර්මයේ අතුරුදහන් වීම. මොකද ඉන් පස්සේ අපිට නැවත ආරෂ්ඨාංගික මාර්ගයක් චතුරාර්ය සත්‍යයක් ඇහෙන්නේ නැහැ. මොකද ඉන්න ස්වාමින් වහන්සේලා සියල්ලම ප්‍රාතිමෝක්ෂයෙන් දුර්වල වුණා පිංගතුනි. එහෙමනම් එදා තමයි ධර්මයේ අතුරුදහන් වීම සිද්ධ වෙන්නේ. නමුත් මේ මොහොතේ ඒ උතුම් සීලයන් ආරක්ෂා කරගෙන ජීවත් වෙන උපසම්පදා භික්ෂූන් වහන්සේලා දසදහස් ගාණක් ජීවත් වෙනවා. ඒ නිසා ධර්මය ඇස් පනා පිටම සම්දිට්ඨිකව තියෙනවා පිංගතුනි. එහෙනම් ඔබ චිත්තයක් ඇති කරගන්න. මේ ධර්මයේ සම්දිට්ඨිකව තියෙන මේ මොහොතේ මේ ජීවිතේ මම සෝවාන් ඵලයට පත් වෙනවායි කියන චිත්තය ඔබ සකස් කරගන්න පිංගතුනි. මේ චිත්තය සකස් කරගෙන අපි ඉදිරියට යද්දී අපි නිරේතුරුවම යමෙක් අපි හිතමු දොස්තර මහත්තයෙක් වෙන්න යනවා කියලා එයා දොස්තර මහත්තයෙක් වෙන්න යනවා නම් එයා අනුගමනය කරන්නේ තව දොස්තර මහත්තයෙක්ව කෙනෙක් වඩු මහත්තයෙක් වෙන්න යනවා නම් එයා අනුගමනය කරන්නේ තවත් වඩු මහත්තයෙක්ව ඒ වගේ නිවන් මාර්ගය තුල ගමන් කරනවා නම් ඔබ මේ නිවන් මාර්ගය තරණය කළා වූ පින්වතුල්ලා ඔබේ ජීවිතේ පරමාදර්ශී චරිත බවට ඔබ පත් කරගන්න ඕන. කවුද පිංගතුණී නිවන් මාර්ගයේ තරණය කරපු ගිහි පිංගතුල්ලා අර විසාකා උපාසිකාව එතරින් ගියාම වේලුකණ්ඩගේ නන්ද මාතාව නකුල මාතා නකුල පියා උග්‍ර ගෘහපතිවරයා අනේපිඩි සිටුතුමා මේ ගිහි ජීවිත ගත කරමින් මේ නිවන් මාර්ගය තරණය කරපු අයයි පිංගතුණී එනිසා මේ පරමාදර්ශී චරිත ඔබේ ජීවිතයේ පරමාදර්ශය බවට ඔබ පත් කරගන්න. විසාකාව ජීවත් වනේ යම්සේද කියලා දකිමින් ඒ විදිහට ජීවත්වෙන්. විසාකාව අවුරුදු හතේ වයසදී සෝවාන් පලයට පත්වෙන්න පිංහතුනි. විවාහ වෙලා දරුවන් විසි දෙනෙක් දහ දෙනෙක් ලබනවා. මුණබුරු මිනිබිරියන් සියගානක් ලබනවා පිංහතුනි. එනම් බලන්න දරුවන් ඉන්නවායි කියන කාරණය අපිට සෝවාන් ඵලයට පත් වෙන්න බාධාවක් වෙන්නේ නැහැ. එතන බලන්න අනේ පිටු සිටුතුමා කෝටිපති ව්‍යාපාරිකයෙක් ජේත වනයේ රන් කාසි වලින් අතුරනවා පින්නතුණි. ඒසා ධනයක් අනේ පිටු සිටුතුමාට තිබ්බා. එහෙනම් මම ධනවතෙක් ව්‍යාපාරිකයෙක් රැකියාවක් කරනවායි කියලා මේ ගමන යන්න අපිට බාධාවක් වෙන්නේ නැහැ. ඒතර බලන්න වේලුකණ්ඩගේ නන්ද මාතාවේ අනාගාමී උපාසිකාවක් මේ ගෙදරක ජීවත් වෙච්ච මැදිවිය අම්මා කෙනෙක් පිංගතුනි. නන්ද කියන එකම දරුවගේ අම්මා සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා මේ වේලුකණ්ඩකේ නන්ද මාතාව සතරවරම් දෙවියන් එක්ක දිවසින් කතා කරනවා කියලා පිංගතුනි. මේ ගෙදර ජීවත් වෙච්ච මේ වැඳිවිය අම්මට සතරවරම් දෙවියන් එක්ක දිවසින් කතා කිරීමේ හැකියාව තිබ්බා. අනාගාමී අම්මා කෙනෙක් කාම රාග පටිගයන් එයා තුල නෑ පිංගතුනේ. එතනින් බලන්න උග්‍ර ගෘහපතිවරයා අනාගාමී උපාසකේ එයාට දරුවන් බිරින්දෑවරු 5 දෙනෙක් හිටියා පිංගතුනේ. මේ බිරින්දෑවරු 5 දෙනා ළඟට අඬ ගහලා කියනවා මම බුදුරජාණන් වහන්සේ ළඟට බණ අහන්න යනවා කියලා. ගිහිල්ලා ධර්මයේ ශ්‍රවණය කරනවා. ශ්‍රවණය කළා වූ ධර්මයේ නුවණින් මෙනෙහි කරලා නුවණින් මෙනෙහි කරලා අනාගාමී ඵලයටපත් වෙනවා. අනාගාමී ඵලයටපත් වෙලා ගෙදරට ඇවිල්ලා බිරින්දෑවරු පස් දෙනා ළඟට අඬ ගහනවා. ළඟට අඬ ගහලා කියනවා අදින් පස්සේ මං ඔබලා සමග කාමයේ ඇසුරක් නැහැ. මට දැන් එවැනි කාම සිතුවිලි සකස් වෙන්නේ නැහැ. ඔබලා කැමති කෙනෙක් කැමති කෙනෙක්ව විවාහ කරගෙන යන්න. කැමති කෙනෙක් සහෝදරයෝ හැටියට මේ ගෙදර ජීවත් වෙන්න කියලා. එක බිරිඳක් කියනවා මම අහවලා සමග විවාහ වෙන්න ඕනේ කියලා. එයාව ගෙන්නලා අතපැන් වක් කරලා දායාද පවර්ලා පිටත් කරලා අරිනවා. අනිත් බිරින්දෑවරු හතර දෙනා කියනවා අපි සහෝදරයෝ හැටියට මේ ගෙදර ජීවත් වෙනවා කියලා. එනම් බලන්න අනාගාමී උග්‍ර ගෘහපතිවරයා තමන්ගේ බිරින්දෑවරු හතර දෙනෙක් සහෝදරයෝ හැටියට එක ගෙදර ජීවත් වෙච්ච කෙනෙක් පිංගතුනේ එනම් බලන්න මම විවාහකයි කියන කාරණය මේ ගමන යන්න අපිට බාධාවක් වෙන්නේ නැහැ. එනම් මේ පරමාදර්ශී චරිත ඔබේ ජීවිතේ පරමාදර්ශය බවට පත් කරගන්න. විසාකාව ජීවත් වුණේ යම්සේද මම එවැනි ජීවිතයක් ගත කරනවා කියලා හිතන්න. විසාකාව ජීවිතේ මැදි වයසේදී බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා දේශනා කරනවා. ඉල්ලීම් වරයන් 8ක් ඉල්ලනවා පිංගතුනේ. මොනවාද ඒ වරයන් 8? බුදුරජාණන් වහන්සේ මට මේ වරයන් අට දෙන්න කියලා වර අටක් කිල්ලනවා. ඒ වර අට තමයි නිති සංඝයාට බත් දෙන්න. නිති සංඝයාට ගිලන් බත දෙන්න. නිති සංඝයාට කැඳ දෙන්න. නිති සංඝයාට වැසිසලු දෙන්න. නිති සංඝයාට ඖෂධ දෙන්න. මොනවද කවුද මේ ඉල්ලන්නේ පිංගතුනි? සෝවාන් ඵලයටපත් වෙච්ච විසාකා උපාසිකාව. එතනින් ගියාම බලන්න අනේ පිටි සිටුතුමා වේලුකණ්ඩකේ නන්දමාතාව උග්‍ර ගෘහපතිවරයා එක වතාවට සාමීන් වහන්සේලා 500ක් වඩම්වල තමයි නිවසට දාන දෙන්න පිංගතුනි. ඒසා දන්පැන් පූජා කරපු අය. එනම් බලන්න මේ සෝවාන් සකුරුදාගාමි අනාගාමි උපාසක උපාසිකාවන් කොයිසා සාසනික සේවාවන් කොයිසා දානයන් කොයිසා සංඝ උපස්ථානයන් සිද්ධ කළාද? නමුත් ඔබ හිතන්න වර්තමාන සමාජයේ අපේ සමාජයේ කෙනෙක් සෝවාන් ඵලයට පත් වුණා කියලා හිතුවොත් එයා ඉස්සෙල්ලාම මොකද්ද කරන්නේ? ඉස්සෙල්ලාම කරන්නේ යා පන්සලට යෑම නවත්තලා දානවා. ඊළඟට කරන්නේ යා සාමින් වහන්සේලාට වන්දනා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේට වන්දනා කරන්නේ නැහැ. මල් පහන් පූජා කරන්නේ නැහැ. ඇයි මම සෝවාන් ඵලයට පත් වුණා කියන තැන ඉන්නවා. බලන්න සමාජයේ කොයිසා විකෘතීන් කරාද ගමන් කරන්නේ කියලා පිංගතුනේ. ඇයි මේ සමාජයේ විකෘතීන් කරා ගමන් කරන්නේ? මේ මාර්ගය තරණය කළා වූ පරමාදර්ශී ජීවිතවල පරමාදර්ශය අපි අපේ ජීවිතයට එකතු කරගන්නේ නැහැ. ඒ නිසා නිරතුරුව මේ පරමාදර්ශී චරිතන් ඔබේ ජීවිතේ හැඩගස්වා ගන්න. විසාකාව ජීවත් වුණේ යම්සේද ඇන්ද පැලැන්ද යම්සේද ශාසනික සේවාවන් සිද්ධ කළේ යම්සේද ඒ අනේ පිටි සිටුතුමා දරුවන් පෝෂණය කළේ යම්සේද ශාසනික සේවාවන් කළේ යම්සේද මමත් එවැනි කෙනෙක් වෙනවා කියලා චිත්තයක් සකස් කරගන්න. අර නකුල මාතා නකුල පියා අවසාන මොහොතේදී නකුල පියා අවුරුදු 80 වයසේ හැරමිටි වාරුවෙන් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මම මේ නකුල මාතාවේ අවුරුදු 14 වයසේදී ගෙදෙට්ට කැන්දන් ආවේ. අද වෙනකොට මං අවුරුදු 66ක විවාහ ජීවිතයක් ගත කරලා තියෙනවා. මේ අවුරුදු 66 තුල තාම මම එක වචනකින්වත් නකුල මාතාව ඉක්මොල ගියේ නෑ. නකුල මාතාව මාව එක වචනකින්වත් ඉක්මොල ගියේ නෑ. බලන්න කොයිසා වටිනා පරමාදර්ශී පෞල් ජීවිතයක්ද කියලා. එහෙනම් මේ පරමාදර්ශයන් පිංගතුනේ ඔබේ ජීවිතේ පරමාදර්ශය බවට පත් කරගන්න. නමුත් වර්තමාන සමාජයේ නිරේතුරුව පරමාදර්ශී චරිත බවට පත් කරගන්නේ කවුද? වර්තමාන සමාජයේ මතු කරලා පෙන්වන්නා වූ ජනප්‍රිය චරිතයන් පස්සේ අපි අනුකරණය කරමින් යන්නේ පිංගතුනේ. මේ සමාජයේ මතු කරලා පෙන්වන්නා වූ ජනප්‍රිය චරිත අනුව අපි අපේ ජීවිත හැඩගස්වා ගන්න අපි අඳින්නේ පළඳින්නේ කන්නේ බොන්නේ අනාගතය සැලසුම් කරන්නේ මේ සෑම දෙයක්ම අපි සිද්ධ කරන්නේ මේ වර්තමාන සමාජය මතු කරලා පෙන්වන්නා වූ ජනප්‍රිය චරිත අනුවමයි මෙතන භයානක අනතුරක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ මේ ශරීරයේ උපයෝගී කරගෙන අනුන් තුල යමෙක් කාමාස්වාදයන් සකස් කරනවා නම් ඒ අය මරණින් පස්සේ පායාස කියන නිරයටයි වැටෙන්නේ කියලා. වරක් බුදුරජාණන් වහන්සේ ළඟට ගාමිණී කියලා තරුණෙක් එනවා. මේ ගාමිණී තරුණේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ අපි ලෝකයාව සතුටු කරන අය අපි මේ රූපේ උපයෝගී කරගෙන ලෝකයා විනෝද කරන අය සතුටු කරන අය අපේ ගුරුවරු අපිට කියලා දීලා තියෙනවා මේ රූපය උපයෝගී කරගෙන ලෝකයාව සතුටු කරන විනෝද කරන අය මරණින් පස්සේ පායාස කියන දිව්‍ය තලයට යනවා කියලා. පායාස කියන දිව්‍ය තලයට යනවා කියලා අපේ ගුරුවරු කියලා තියෙනවා කියලා මේ ගාමිණී ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා ගාමිණී ඔබලාගේ ගුරුවරුන්ට ලොකු වැරඳීමක් සිද්ධ වෙලා තියෙනවා. මේ පායාසය කියන්නේ දිව්‍ය තලයක් නෙමේ මේ පායාසය කියන්නේ නිරයක්්‍ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ නටගාමිණී කියන රංගන ශිල්පියා බයට පත්වෙනවා. තෙරුවන් සරණ පිහිටනවා උතුම් පැවිදි උපසම්පදාව ලබනවා. උතුම් අරිහත් භාවයට පත්වෙනවා පිංහතුනේ. එනම් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන ධර්මය තුළ බලවත් අනතුරු හැඟවීමක් වර්තමාන සමාජයට සිද්ධ කරනවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනව ඇඳුමෙන් පැළඳුමෙන් හෝ අපි මේ රූපය ලෝකයාට යම් ප්‍රමාණයකට හෝ නිරාවරණය කරනවා නම් ලෝකයා තුල කාමච්ඡන්දයන් ඇති කරනවා නම් එය පායාසගාමී නිරේගාමී අකුසලයක් කියලා දැන් ඔබ හිතන්න ඔබ කාන්තාවක් වේවා පිරිමියෙක් වේවා ඔබ ලස්සන රූපයක් ලබලා තියෙනවා නම් පින්තුණී ඒ ලස්සන රූපය ඔබට ලැබුණේ ඔබේ අම්මා තාත්තා නිසා නම් නෙමේ. ඔබ මේ ලස්සන රූපය ඔබට ලැබුණේ ඔබ ගිය ජීවිතයේ පිංගතුණි මල් වට්ටි දහස් ගාණක් ඔබ පූජා කළා තියෙනවා. ඔබ ගිය ජීවිතේ බොමලු දහස් ගාණක් ඇමදලා තියෙනවා. ඔබ ගිය ජීවිතේ මෛත්‍රී චිත්තයන් දහස් ගාණක් වඩලා තියෙනවා. ඒවායේ ඵලයයි පිංගතුණි ඔබ මේ ජීවිතේ ලැබුවා වූ ලස්සන ජීවිතය එනම් බලන්න ඔබ මේ ලස්සන ජීවිතය ලබන්න පෙර ජීවිතේ මල් වට්ටි කී දහහක් පූජා කරන්නේ නැද්ද? පෙර ජීවිතේ බෝමලු කොච්චර අමදින්නේ නැද්ද? මෛත්‍රී චිත්තයන් කොච්චර වඩන්නේ නැද්ද? එහි ඵලය හැටියටයි ඔබට මේ ලස්සන ජීවිතය ලැබුණේ. ඒ නිසා තමා තුලින් තමා හික්මීමක් ඇති කරගන්න මෙච්චර වෙහෙස වෙලා මල් ලබා ගත්තා වූ මේ ලස්සන ජීවිතය පරම පායාස කියන නිරය කරා අරගෙන යන්නේ නෑ කියන චිත්තය පිංගතුනි. මොකද මේ ලෝකේ ජීවත් වෙන එක්තරා ශ්‍රේෂ්ඨ නාට්‍යාංගනාවක් ඉන්නවා. ඇය මේ ලෝකේ ඉන්න සුරූපීම නාට්‍යාංගනාවක් පිංගතුනි. අපි දන්න සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කෙල්ල බල්ලා තියෙනවා. මේ නාට්‍යාංගනාව පෙර ජීවිතේ කවරෙක්ද කියන කාරණය. ඒ වෙලාවේ සාමින් වහන්සේට අරමුණු වෙනවලු ඇය පෙර ජීවිතේ දේව දාසියක් පිංගතුනේ දෙවියන් උදෙසා ජීවිතය පූජා කරන්නේ දේව දාසියක් කියලයි ඉන්දිය සමාජ කියන්නේ පිංගතුනේ. ඒ කියන්නේ මේ ස්වරූපී නාට්‍යාංගනාව ගිය ජීවිතේ දේවදාසියක් ළමා කාලේම මේ ගෑනු දරුවා දෙවලට ගෙනල්ලා පූජා කරනවා පිංගතුනේ. ඒ ළමා කාලයේ ඉඳම් මිය යන තුරාවට දෙවියන් උදෙසාම දේව දාසියක් හැටියට කටයුතු කරනවා. මල් කඩනවා මල් මාලා නෙලනවා දෙවියන්ට පළඳෙනවා. කහ දියරෙන් දෙවොල හෝදනවා. දෙවොල අමදිනවා මුරුතැන්පත්තු වෙනවා. දෙවියන් උදෙසාම ජීවිතේ පූජා කළා පිංගතුනි. මල් දසදහස් ගණන් නෙළුවා මල් දසදහස් ගණන් මල් මාලා හැදුවා. මල්මාලා වලින් දෙවියන්ව සැරසුවා සුවඳින් දෙවියන්ම පිදුවා දෙවියන් උදෙසා කළා වූ මේසා දේවල් නිසා ඒ ජීවිතෙන් මැරිලා මේ ජීවිතේ මිත්‍යා දෘෂ්ටික පවුලක සුරූපී දැරියක් වෙලා උප්පත්තිය සකස් කරගත්තා. ඇය මේ මොහොතේ මේ ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨ නාට්‍යාංගනාවක් පිංහතුනේ. නමුත් මේ මොහොතේ ඇයට ලැබුණා වූ ඒ සුරූපී රූපය උපයෝගී කරගෙන ඇය කෝටි ගාණක් දෙනා තුල කාමච්ඡන්දයන් සකස් කරනවා පිංගතුනි. ඒ නිසා යම් හේකින් හෙට දවසේ යා මිය පරලව ගියොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා වැටෙන්නේ පායාස නිරයටයි කියලා පිංගතුනි. බලන කොයිසානම් අපරාධයක්ද කියලා. අරසා ගිය ජීවිතයක් පුරාවට මල් ලක්ෂ ගණනින් පූජා කරලා මුළු ජීවිතේම දේව දාසයක් හැටියට රැස් කළා වූ ඒ සංස්කාරයන් නිසා මේසා සුරූපි ජීවිතයක් ලබලා බලන්න වැරදි පරමාදර්ශයන් නිසා අසත්පුරුෂ ආශ්‍රය නිසාම පායාසගාමී නිරයගාමී අකුසලයන් කරයි අය ගමන් කරන්න. අපි දන්න එක්තරා ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා මේ පායාසය කියන්නේ කොයි වගේ තැනක්ද කියලා පිංගතුනේ ඒ වෙලාවේ සාමින් වහන්සේ දකින්නවලු මේ පායාසේ ජීවත් වෙන නිරිසතුන් ඇටසැකිල්ලක් හැටියටයි පහළ වෙලා තියෙන්නේ. එයාට මස් ශරීරය ලැබිලා නැහැ. මස් මුහුණ ලැබිලා තියෙනවා. මස් ශරීරයක් ලැබිලා නැහැ. ඇටසැකිල්ලක් ලැබිලා තියෙන්නේ පිංගතුණි. ඇයි ඇටසැකිල්ලක් ලැබිලා තියෙන්නේ? පෙර මනුස්ස ජීවිතයේ ලැබුණා වූ ශරීර මාංශය අනුන් තුල කාමච්ඡන්දයන් ඇතිවීම උදෙසා යොමු කළා. අනුන් තුල සිල්පද බිඳීම උදෙසා යොමු කළා. එහි අකුසල් විපාකයන් නිසාම ඇටසැකිලි ජීවිතයක් එයාට ලැබිලා තියෙන්නේ. ඒ ඇටසැකිල්ලම පිංගතුණී යෝධියට ගින්දරට පිච්චෙමින් අප්‍රමාණ දුකකට යාපත් වෙනවා. ඒ වගේම මේ පායාස නිරේ ජීවත් වෙන තවත් නිරිසතෙක් ඉන්නවා. ඒ නිරිසතා හැමගහපු නිරිසතෙක් පිංගතුණී. ඔබ හිතන්න ශක්තිමත් මිනිස්සෙක් අරගෙන එයාගේ මේ උඩුහම සම්පූර්ණයෙන්ම ගලවලා අයින් කරනවා කියලා. දැන් උඩුහම සම්පූර්ණයෙන්ම ශරීරයේ ගලවලා අයින් කළාට පස්සේ මේ ලේ නහරවල් මතුවෙච්ච රතු පාට වෙච්ච දැන් ශරීරය ඔබ නුවණින් මෙනෙහි කරන්න. අන්න ඒ වගේ හැම ගහපු නිරිසතෙක් පිංගතුනි. මේ හැම ගහපු නිරිසතා යෝධියට ගින්දරට පිච්චෙමින්ම අප්‍රමාණ දුක් විඳිනවා. ඇයි ගිය ජීවිතේ මේ ලැබුණා වූ ශරීර මාංශය අනුන්ගේ කාමච්ඡන්දයන් උදෙසා යොමු කරගත්තා. එනම් මෙතන භයානක අනතුරක් අපේ ජීවිත ඉදිරියේ තියෙනවා පිංගතුනි. එමනම් මේ වර්තමාන සමාජයේ මතු කරලා පෙන්නන මේ ජනප්‍රිය චරිත පසුපස්සේ ඔබලා හබා යන්න එපා. ඒවා අනුකරණය කරමින් ඉදිරියට යන්න එපා. එහෙම ගියොත් අපි අනිවාර්යයෙන්ම නොදැනුවත් භාවය නිසාම පායාස නිරයටයි යන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟ කාරණය මං මුලින් මතක් කලා ඔබට මුලින් ඔබ චිත්තයක් ඇති කරගන්න මං මේ ජීවිතයේ සෝවාන් ඵලයට පත්වෙනවා කියලා. ඊළඟට ඔබ විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න. ඊළඟට මේ පරමාදර්ශී ජීවිතානුව ඔබේ ජීවිතේ සැලසුම් කරගන්න. හතරවෙනි කාරණය පිංහතුනී මාන්‍ය කියන කාරණයට ජීවිතයට එන්න දෙන්න එපා. මොකද ඔබ ධර්මයේ එක කොනක් අල්ලනකොට අනිවාර්යෙන්ම මාරයා අනිත් කොනේ මොකක් හෝ දෘෂ්ටියක් එල්ලනවා පිංගතුනේ. ඒක නිසයි අපිට සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් අහිමි වුණේ. එනිසා ධර්ම මාර්ගය අපි පියවරක් දෙකක් තබලා ඉස්සරහට යද්දිම ඔන්න මාන්නේ කියන කාරණය අපේ ජීවිතයට එනවා. සීලය නිසා අපි මාන්නයටපත් වෙනවා. දානය නිසා අපි මාන්නයට පත්වෙනවා. මෛත්‍රිය නිසා අපි මාන්නයට පත්වෙනවා. සමාධිය නිසා අපි මාන්නයට පත්වෙනවා. එනිසා මෙන්න මේ මාන්‍යය කියන කාරණයෙන් අපි පරිස්සං වෙන්න ඕනි පිංහතුනේ. මේ ධර්මමාර්ගයේ තබන සෑම පියවරක් පාසාම අපි හිස්කිරීමකුයි සිද්ධ කරන්නේ. පුරවා ගැනීමක් නෙමේ. හිස්කරනවා හිස්කරමින් හිස්කරමින් යන්නා වූ ගමනත් තමයි ධර්මමාර්ගය ගමන. මොනවද අපි හිස් කරන්නේ? මුලින්ම අපි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් හිස් කරනවා. ඊළඟට අපි කාම රාග පටිගයන් හිස් කරනවා. මේ වගේ හිස් කරමින් හිස් කරමින් යන්නා වූ ගමනකදී පිංගතුනි මාන්නය කියන කාරණය අපි තුල වැඩෙන්න බෑ. ඔබ දානය නිසා, සීලය නිසා, සමාධිය නිසා, මෛත්‍රිය නිසා මාන්නයක් ඇති කරගන්නවා නම් ඒ ඔබ ඇති කරගත්තේ සක්කාය දිට්ඨියයි පිංගතුනි. මමත්වයේ දැඩිභාවයයි. අපි මේ ධර්ම මාර්ගය ගමන් කිරීමෙන් මුලින්ම ෂය කරන්නේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ මමත්වයේ දැඩිභාවය කියන සක්කාය දිට්ඨියයි පිංගතුනි. ඒ නිසා කොතනකවත් ධර්ම මාර්ගය තුල මාන්නය ඇති වෙන්න ඉඩ දෙන්න එපා. තමා තුලින් තමා සෑම රාත්‍රියකම ස්වයං පරීක්ෂණයක් කරන්න මාන්නේ කියන කාරණය ජීවිතය තුල වැඩෙනවද කියලා. මොකද මේ හිස් කිරීම හිස් කිරීම හිස් කිරීම තුල නිහතමානී භාවයමයි තමා තුල සකස් වෙන්න ඕන. නිහතමානී භාවයමයි සකස් වෙන්න ඕන. මොකද ගිහි ජීවිතවලදී පිංගතුනි අපි ගොඩාක් දේවලින් අපේ ජීවිතය පුරව ගන්නවා. දැනුමෙන්, කීර්තියෙන්, ප්‍රශංසාවෙන්, තාන්නමාන්න වලින් මේ හැම දෙයකින්ම අපේ ජීවිතය අපි පුරව ගන්නවා. දැන් මටත් ගිහි ජීවිතයක් තිබ්බා. ඒ ගිහි ජීවිතයේදී අප්‍රමාණ දේවල් වලින් අපි ජීවිතේ පුරවගත්තා. අපි දැනගෙන හිටියේ නෑ මේ පුරෝගන්නේ වැරදි දෙයක් කියලා. මේවා පිරෙන තරමට තමයි අපි ජීවිතේ වාසනාව හැටියට දැක්කේ සාර්ථකත්වය හැටියට දැක්කේ. නමුත් කල්යාණ මිත්‍රාශ්‍රය ලබනකොට සද්ධර්ම ශ්‍රවණය කරනකොට අන්න තේරුම් ගියා මේ පුරවගන්නේ වැරදි දෙයක් කියලා පිංගතුනි. එනිසා යම් දවසක අපි පැවිදි වෙලා කැලේට ගියාද අපි සිද්ධ කළේ මොකක්ද? අපිම පුරවාගත් ආ වූ දේ අපිම හිස් කළා පිංගතුනි. මේ ඇස නිත්‍යභාවයෙන් ගැනීම තුල පුරවාගත් ආ වූ දේ මේ ඇසේ අනිත්‍යභාවය දකිමින් හිස් කළා. මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස නිත්‍යභාවයෙන් ගැනීම තුල පුරවාගත් ආ වූ දේ මේවායේ අනිත්‍යභාවය දකිමින් හිස් කළා. මේම හිස් කරමින් හිස් කරමින් හිස් කරමින් යද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමාට තමා තැහැරෙන තැනක් එනවා කියලා. පටිච්ච සමුප්පන්නව එයා ජීවිතේ දකිනවා. හේතුඵල ධර්මයන් අනුව එයා ජීවිතේ දකිනවා. එහෙනම් මෙතෙන්ටයි පිංගතුණී අපි මේ යන්න හදන්නේ. මෙතෙන්ට යන ගමනේදී කොතනකවත් මාන්නය කියන කාරණය ජීවිතයට එන්න ඉඩ තියන්න එපා. නිරේතුරුවම මුලින්ම තමා තමාට කල්යාණ මිත්‍රයෙක් වෙන්න. තමා තමාට කල්යාණ මිත්‍රයෙක් වෙනවා කියන්නේ තමා නිහතමානී වෙනවායි කියන කාරණයයි. තමා තමාට කල්යාණ මිත්‍රයෙක් වුණොත් පමණයි. තමා තුල තමා නිහතමානී භාවය ඇති කරගත්තොත් පමණයි තවත් කල්යාණ මිත්‍රයෙක් සොයාගෙන යන්න Tamanට අවශ්‍ය හැකියාව ලැබෙන්නේ. එහෙම නැත්තම් පිංගතුනි මම දන්නවාය කියන තැන මම නවතිනවා. එහෙනම් නිරේතුරුවම මේ මාන්නේ කියන කාරණය ධර්ම මාර්ගයේදී ජීවිතයට එන්න දෙන්න එපා. එනිසා මුලින්ම ඔබ දකින්න චිත්තයක් ඇති කරගන්න මං සෝවාන් ඵලයටපත් වෙනවා. ඊළඟට ඔබ විචිකිච්ඡාවෙන් මිදෙන්න ඊළඟට අර පරමාදර්ශී චරිතනුව ඔබේ ජීවිතේ ගොඩනගා ගන්න මාන්නය කියන කාරණයට ජීවිතයට එන්න දෙන්න එපා පිංගතුනි. ලෝකේ අනදිසාවට ඔබ යන්න හදන්න එපා. මොකද ලෝකේ යන්නේ පිංගතුනි ලෝකේ අපිට පාර පෙන්වන්නේ දුක දිසාවටමයි. මොකද ලෝකයේ අයිති මායයාටයි. ඒ නිසා ලෝකයා අපිට පාර පෙන්වන්නේ දුක දිසාවටමයි. ඒ නිසා ඔබ ධර්ම මාර්ගයේ ගමන් කරනවා කියන්නේ පිංගතුණී ලෝකේ යන දිසාවට යනවා නෙමේ. ඔබ ධර්ම මාර්ගයේ ගමන් කරනවා කියන්නේ ඔබ නිරේතුරුවම උඩුගම් බලා යන කෙනෙක් පිංගතුණී. මුහුද පැත්තට ගලාගෙන යන කෙනෙක් නෙමේ දුක පැත්තට ගලාගෙන යන කෙනෙක් නෙමේ. ඔබ උඩුගම් බලා යන කෙනෙක්. එනිසා ඔබ ධර්ම මාර්ගයේ උඩුගම්බලා යද්දී ඔබ ලෝකයා ඉදිරියේ ඔබ අමුත්තෙක් වෙන්න පුළුවන් පිංහතුනේ. ලෝකයා ඔබට පිස්සෙක් පිස්සියක් කියලා කියන්නත් පුළුවන්. නමුත් ලෝකයා ලබා දෙන මේ නාමයන් ගැන ඔබ බිය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ලෝකයා කුමක් කිව්වත් ලෝකයා ඔබට අහිමි වුණත් බුදුරජාණන් වහන්සේ මගේ ළඟ ඉන්නවායි කියන විශ්වාසය ඇති කරගන්න පිංහතුනේ. මුදු මුළු ලෝකයාම කරට අත්වැල් දාගෙන අත්වැල් අල්ලගෙන හිටියත් වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ අපේ ළඟ නැත්තම්. ඒ නිසා ලෝකයේ යන දිශාව හිතන්න එපා. ලෝකයේ පෙන්නන දිශාව ගැන හිතන්න එපා. ඔබ නිරේතුරුවම දුකෙන් මිදෙන දිශාව වෙන ධර්මයේ දිශාවට යන්න දක්ෂ වෙන්න. මේ ආකාරයෙන් අපි මේ ගමන ඉදිරියට යද්දී දැන් අපි යන්න හදන්නේ කොතෙන්ටද පිංගතුනේ? මේ ජීවිතේ සතර අපායෙන් මිදෙනවා කියන තැනට. සතර අපායෙන් මිදෙන්න නම් බුදුරජාණන් වහන්සේ කාරණා තුනක් අපිට දේශනා කරනවා. මොනවද ඒ කාරණා තුන? පළවෙනි කාරණය තෙරුවන් කෙරෙහි වූ අචල සද්ධාව. දෙවෙනි කාරණය සීලය ආර්ය සීලයක් හැටියට වඩන්න. තුන්වෙනි කාරණය පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. ඔබලා මේ කාරණා තුන ජීවිතයට එකතු කරගත්තොත් මේ ජීවිතේදී සතර අපායෙන් මිදෙන්න කැමති වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් මුල් කාරණේ මොකද්ද? තෙරුවන් කෙරෙහි වූ අචල සද්ධාව පිංගතුනි. තෙරුවන් කෙරෙහි සද්ධාව කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය සංඝ රත්නය කෙරෙහි ඇති කර ගන්නා වූ අචල වූ විශ්වාසය සද්ධාව පිංගතුනි. බලන දැන් මේ මොහොතේ අපි මේ ලබන සැනසෙල්ල කවුරුන් නිසාද ලබන්නේ? බුදුරජාණන් වහන්සේ නිසායි. අපි මැරිලා නැවත උපදිනවායි කියලා අපිට කිව්වේ කවුද? බුදුරජාණන් වහන්සේයි. මේසා දුකෙන් පිරුණා වූ සතර අපායක් තියෙනවා කියලා අපිට කිව්වේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඒ වගේම මේ නිවන් මාර්ගය මතු කරලා මේ ආරෂ්ඨාංගික මාර්ගය මතු කරලා අපිට දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. එනම් බලන්න මේසා සැනසෙල්ලක් අපිට ලබන්න බුදුරජාණන් වහන්සේ කොයිසා දුක්ඛන්දරාවක් සංසාරයක් පුරාවට විඳින්නේ නැද්ද කියලා. එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී අපේ බෝධිසත්වයින්ට අවශ්‍ය නම් තිබුණා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. නමුත් උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්නේ නැහැ. සංසාරෙට භවයට බහිනවා. සාරා සංක කල්ප ලක්ෂ ගානක් අප්‍රමාණ දස පාරමී ධර්මයන් පුරාගෙන එනවා. බුදුරජාණන් වහන්සේ පසු කාලීනව කියනවා ආනන්ද මම මේ මහා සාගරයේ ජලය පරාද වෙන තරමට මගේ රුධිරය දන් දුන්නා. මම මේ මහ පොළවේ පස් පරාද වෙන තරමට මගේ ශරීර මාංශ දන් දුන්නා. මේ ආකාශයේ තියෙන තරු පරාද වෙන තරමට මම මගේ ඇස් දන් දුන්නා ආනන්ද. මේ මහා මේරු පර්වතයේ උස පරාද වෙන තරමට මම ඔටුනු පැලැන්දා වූ හිස් දන් දුන්නා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම බිරිඳක්, බිසවක්, රටක්, රාජ්‍යයක්, දරුවෙක්, මුණුබුරක් මේ කොයි දේ ලැබුවද මේ සෑම දෙයක්ම දන් දුන්නා පිංගතුනේ. කුමක් උදෙසාද? ඔබටත් මටත් මේ සැනසෙල්ල ලබා දීම උදෙසා. ඊන්පස්සේ උන්වහන්සේ සිදුහත් කුමාරයා හැටියට උප්පත්තිය ලැබෙනවා. අර රම්මේ සුරම්මේ සුබ මාලිගා ලැබෙනවා. සක්විති රජකමේ උරුමය ලැබෙනවා. යසෝදරාව රාහුල වගේ බිරිඳක් දරුවෝ ලැබෙනවා. මේ සෑම දෙයක්ම උදේට එළියට දාන කෙලපිඩක් වගේ එළියට දැම්මා. ඊට පස්සේ ගිහිල්ලා හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරනවා. හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරලා බුදුරජාණන් වහන්සේ පසු කාලීනව දේශනා කරන ආනන්ද මට ගුරුවරයෙක් හිටියේ නෑ පතක් පොතක් තිබුණේ නෑ. මාර්ගය දැන කියා ගන්න විදිහක් තිබ්බේ නෑ. ඒ නිසා මං දුක තුලින්මයි දුක ජය ගන්න කියලා හිතුවේ ආනන්ද. ඒ නිසා මම මේ ශරීරයට දෙන්න තියෙන අප්‍රමාණ දුක් දුන්නා. එදා මගේ උදරය කියලා පිටකොන්ද කියලා දෙකක් තිබ්බේ නෑ. උදරය අත ගන්නකොට පිටකොන්දයි අහුනේ පිටකොන්ද අත ගන්නකොට උදරයයි අහුනේ ඒසා ආනන්ද මම මේ ශරීරයට දුක් දුන්නා සමහර දාට මං එක කඩලෑටයක් විතරයි වැළඳුවේ. සමහර දාට මං එක මුං ඇටයක් විතරයි වැළඳුවේ. සමහර දාට මං එක බත් ඇටයක් විතරයි වැළඳුවේ. ඊට වඩා දෙයක් මම මේ ශරීරයට දුන්නේ නෑ ආනන්ද. දුක තුලින්මයි දුක ජයගන්නේ කියලා මං හිතුවේ. දැන් මට ඇවිදින්න බෑ. දැන් කකුල් දෙකෙන් ඇවිදින්න බෑ. මං දැන් කැලේ බඩගාමින් ජීවත් වෙන්නේ ආනන්ද. බඩගාමින් මං අර ගොපලු ගාල් ළඟට ගිහිල්ලා ගොපලු දරුවා ඈතට යනකන් ඉඳලා මම අර හරක්ගේ තනපිඩු වලට කට තියාගෙන කිරි උරා බොනවා ආනන්ද මේ හරක් පයින් ගහද්දී මේ ගොපලු ගාල් වල මං සුමාන දෙක කලන්තේ දාලා වැටිලා ඉන්නවා සිහිය එනකොට මට නැකිට ගන්න තියා බඩගා ගන්නවත් දැන් පණ මම ඒ ගව ගාලේ දාලා තියෙන අර හරක් පැටව දාපු කහපාට අසූචි වැළඳු ආනන්ද මේ කහපාට අසූචි වළඳද්දී මට අපුලක් දුගදක් දැනුනේ නෑ ආනන්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් බලන්නේ හරක් පැටව් දාපු කහපාට අසූචි වළඳද්දී බෝධි සත්වයින්ට අපුලක් දුගදක් නොදැනුනේ කුමක් නිසාද පිංගතුනේ ඔබටත් මටත් මේ සැනසෙල්ල ලබා දීම උදෙසාමයි අවසානයේ උන්වහන්සේ අවබෝධ කරගන්නවා දුක තුලින් දුක ජය ගන්න බැහැ කියලා උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවට එනවා. සුජාතාවගේ කිරිපිටු දාණය වළඳලා ජයශ්‍රී මහා බෝධි මූලේ වාඩි වෙලා චිත්තයක් අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. මොකද්ද ඒ චිත්තේ අදිෂ්ඨානය? මේ ලේ මස් සම් මැට නහර වියලේවා මේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධයෙන් තොරව නැකිටින්නේ නෑ කියලා. මොකක්ද මේ කලේ පිංගතුනේ ජයශ්‍රී මහා බෝධි මූලෙදී ජීවිතය මරණයට දැම්මා ජීවිතය මරණයට දැම්මා කියන්නේ මොකක්ද රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරුණා වේදනාව කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරුණා සංඥාව චේතනාව විඥානය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරුණා පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරෙද්දී ජීවිතයේ මරණයට දාද්දී අන්න චතුරාර්ය සත්‍ය සම්මා සම්බුද්ධ රාජ්‍යයත් අවබෝධ කරගන්නවා එනම් බලන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගන්නේ ජයශ්‍රී මහා බෝධි මූලෙදී ජීවිතය මරණයට දාලා පිංගතුනි ජීවිතය මරණයට දාලා ලබාගත්තා වූ සම්මා සම්බුද්ධ රාජ්‍ය අසිරියයි අපි මේ විඳින්නේ. එනම් බලන්න Taman දැන් නුවණින් මෙනෙහි කරලා දකින්න බුදුරජාණන් වහන්සේ ගෙවාගෙන පැමිණියා වූ බෝධිසත්වය හැටියට ආවා වූ දීර්ඝ බව ගමනේදී මහා සාගරයේ ජලය පරාද වෙන්න රුධිරය දන් දුන්නා නම් මහා පොළවේ පස් පරාද වෙන්න ශරීර මාංශ දන් දුන්නා නම් ආකාශයේ තියෙන තරු පරාද වෙන්න ඇස් දන් දුන්නා නම් අර මහා මේරුව පරාද වෙන තරමට ඔටුනු පැලැන්දූ හිස් දන් දුන්නා නම් පිංගතුණී ජීවිතයම් කී ලක්ෂ වාරයක් මරණයට දාන්න නැද්ද? ලක්ෂ කී වාරයක් ජීවිතේ මරණයට දාන්න නැද්ද? මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නා. මහා පොළවේ පසට වඩා ශරීර මාංශ දන් දුන්නා. ලක්ෂ කී වාරයක් ජීවිතේ මරණයට දාන්න නැද්ද? ලක්ෂ කී වාරයක් ජීවිතය මරණයට දාලා ලබාගත්තා වූ අවබෝධයක ඵලයක්ද පිංගතුනේ අපි මේ භුක්ති විඳින්නේ ඉන්පස්සේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය ලැබලා අවුරුදු 45ක් පුරාවට පිංගතුනි ඔබටත් මමත් වැනි අසරණ සත්වයින් සොයලා ගිහිල්ලා නිවන් මාර්ගයමයි කියලා දුන්නේ. අවසාන පිරිනිවන් මංචකේ සැතපීලා අවසාන වචනය හැටියට බුදුරජාණන් වහන්සේ ලෝකයාට කියන්නේ මොකක්ද? මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි. සියලු සංස්කාරයෝ කියන්නේ මොකක්ද පිංගතුනේ? මේ කුසල් සංස්කාරයනොත් විපාක දීලා අනිත්‍ය වෙනවා. මේ අකුසල් සංස්කාරයනොත් විපාක දීලා අනිත්‍ය වෙනවා. ඒ නිසා මේ කුසලයට අකුසලයට බැඳෙන්න එපා. ඔබ හිස ගිනිගත්තේ කේගිනි නිවන්නේ යම්සේද බව ගින්දරම නිවාගන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. උන්වහන්සේ කිව්වේ නෑ අහවල් දිව්‍යතලයේ සැප තියෙනවා අහවල් බ්‍රහ්මතලයේ සැප තියෙනවා. එහෙම නැත්නම් තට්ටු දෙකේ තුනේ ගෙයක් හදාගෙන ජීවත් වෙන්න එතන සැප තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ අවසාන වචනේදී ලෝකයාට කිව්වේ නෑ. ඇයි එහෙම නොකිව්වේ පිංගතුනේ? බුදුරජාණන් වහන්සේ කිව්වනම් අහවල් දිව්‍ය තලයේ බ්‍රහ්ම තලයේ සැප තියෙනවා කියලා ඔබලා එතන හිත පිහිටනවා. කුසල් දහම් වඩලා ඒ දිව්‍ය තලයට බ්‍රහ්ම තලයට යනවා. නමුත් අනාගතයේදී ඇතිවෙන්නා වූ අවුරුදු ලක්ෂ ගණන් වූ දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල වල ඔබ ආයිමත් සතර පායට වැටෙනවා පිංගතුනි. එනම් බලන්න තව අවුරුදු ලක්ෂ ගණනක් ගිහිල්ලා හෝ ඔබලා සතර පායට වැටෙනවා දකින්න බුදුරජාණන් වහන්සේ කැමති වුණේ නැහැ. බලන්න කොයිසානම් මහා කරුණාවක්ද කියලා. ඒ කරුණාව අපේ අම්මා තුල තාත්තා තුල තිබ්බද? අපේ අම්මා තාත්තා අපිට ආදරය නිසාම මොකද්ද කිව්වේ? හොඳට ඉගෙන ගන්න හොඳ රැකියාවක් කරන්න හොඳ විවාහයක් වෙන්න ආදරය නිසාමයි මේ පාර පෙන්වුවේ පිංගතුනේ ඒ අය දැනගෙන හිටියේ නෑ මේ කියන පාර දුක දිසාවටයි වැටෙන්නේ කියලා නමුත් බලන්න බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නන පාර පිංගතුනේ තව අවුරුදු ලක්ෂ ගාණක් ගිහිල්ලා හෝ දුකට වැටෙන පාරක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ නෑ බලන්න කොයිසා අයෝමිය මහා කරුණාවක්ද කියලා එහෙනම් බලන්න අපි දුකට වැටෙනවා දකින්න අකමැති වුණේ අපේ සැබෑම අම්මා සැබෑම තාත්තා බුදුරජාණන් වහන්සේයි කියන කාරණේ අපි දකින්න දක්ෂ වෙන්න ඕනේ. එහෙම දකින්නේ මොකද්ද අපි තුල සකස් වෙන්නේ? සද්ධාව පිංගතුනි බුදුරජාණන් වහන්සේ කෙරේ ඇති කරගන්නා වූ සද්ධාව උන්වහන්සේගේ මහා කරුණා සමාපatti ගුණය කෙරේ ඇති කරගන්නා වූ විශ්වාසය නමුත් මේ සද්ධාව ප්‍රමාණවත් වෙන්නේ නැහැ පිංගතුනි සෝවාන් ඵලයටපත් වෙන්න. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. සද්ධාවෙන් සෝවාන් ඵලයට යන්න බෑ. සද්ධාව අපිව අරන් යන්නේ කොහාටද? සුගතියට. සද්ධාව අපිව අරන් යන්නේ සුගතියටයි. අපි යන්න හදන්නේ කොතෙන්ටද දැන්? විදර්ශනා නුවණ සකස් කරගන්නයි යන්නේ. ඒ නිසා සද්ධාව අචල සද්ධාවක් බවට පත් කරගන්න නම් සද්ධාවත් අපි විදර්ශනා නුවණින් දකින්න දක්ෂ වෙන්න ඕනේ. සද්ධාව විදර්ශනානුවනින් දැක්කේ තනයි අචල සද්ධාව සකස් වෙන්නේ පිංගතුනි. මේ අචල සද්ධාව ගැන කියන්නේ ඉස්සෙල්ලා. මේ සද්ධාවේ භයානක තැනක් තියෙනවා. ඒ ගැන මම මතක් කරනවා පිංගතුනි. මේ සද්ධාවේ තියෙන භයානක තැන තමයි අමෝලිකා සද්ධාව කියලා කියන්නේ. අමෝලිකා සද්ධාව පිංගතුනි නිරේතුරු අපිව අරන් යන්නේ දුගතියටයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ වරක් මහ පොළවෙන් පස්සහුරක් අරගෙන මේ පස්සහුර ලෝකෙට පෙන්නලා කියනවා මහණෙනි මේ මැරෙන සත්වයින්ගෙන් නැවත සුගතිගාමී වෙන්නේ මේ අතේ තියෙන පස් ප්‍රමාණයටයි කියලා. එහෙනම් බලන්න මේ බුදුරජාණන් වහන්සේ සුරතට අරන් පෙන්නන මේ පස් දෝත තුල බලවත් අනතුරු හැඟවීමක් බුදුරජාණන් වහන්සේ වර්තමාන සමාජයට කරනවා පිංගතුනේ. මොකක්දේ අනතුරු හැඟවීම. මේ මැරෙන සත්වයින්ගෙන් සද්ධාව සකස් කරගෙන ඉන්නේ අතේ තියෙන පස් ප්‍රමාණයටයි කියලා. එනම් මෙතන බලවත් අනතුරු හැඟවීමක් බුදුරජාණන් වහන්සේ අපිට කරන්න පිංහතුනි. එහෙමනම් සද්ධාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම ධනයයි කියලා. සද්ධාවට වඩා ශේෂ්ඨ ධනයක් මේ ලෝකේ නෑ පිංහතුනි. කෙනෙකුට සක්විති රජකම තියෙන්න පුළුවන්. නමුත් මේ සක්විති රජකමටත් වඩා සද්ධාව ශේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් මේ සද්ධාව කියන්නේ එසේ මෙසේ දෙයක් වෙන්න බෑ පිංගතුනේ. අන්න ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. පන්සල් ගියා කියලා පින්කම් කළා කියලා සිල් ගත්තා කියලා නම් සද්ධාව සකස් වෙන්නේ නැහැ. සද්ධාව සකස් වෙන්නේ නැහැ පිංගතුනේ. සද්ධාව සකස් වෙන්න නම් බුදුරජාණන් වහන්සේ කාරණා තුනක් අපිට දේශනා කරනවා. ඒ කාරණා තුන තමයි පළවෙනි කාරණය තමයි කල්යාණ මිත්‍රාශ්‍රය. දෙවෙනි කාරණය තමයි සද්ධර්ම ශ්‍රවණය. තුන්වෙනි කාරණය තමයි ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීම පිංගතුනි. මේ කාරණා තුන ඔබට නැත්තම් ඔබ කොච්චර පින්කම් සිද්ධ කළත් සිල් සමාදන් වුණත් පන්සල් ගියා කියලාත් සද්ධාව නම් සකස් වෙන්නේ නැහැ. සද්ධාව සකස් කරගන්න නම් අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍රාශ්‍රය ලබන්න ඕනේ. ඒ කියන්නේ මහා සංඝරත්නයේ ඇසුර ලැබෙන්න ඕනේ. ඒ නිසාම අපිට ඊට අදාළ සද්ධර්ම ශ්‍රවණය ඇහෙන්න ඕනේ. ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමේ ශක්තිය තියෙන්න ඕනේ පින්තුනේ. එතන තමයි සද්ධාව සකස් වෙන්නේ. එහෙනම් නිරේතුරුවම මේ අමෝලිකා සද්ධාව කියන කාරණය ගැන අවධානයෙන් ඉන්න. මොකද අපේ සමාජයේ ජීවත් වෙච්ච මහත්ෙක් හිටියා. ඒ මහත්තයා සිල්පද පහ සම ආරක්ෂා කරගෙන ජීවත් වෙච්ච මහත්තෙක්. නිරේතුරුවම මාස්පතා පන්සලට සලාක දානේ දුන්නේ මහත්තෙක්. අපි දකින විදිහට එයා හොඳ බෞද්ධ මහත්තෙක් පිංගතුනි. මේ මහත්තයා අර සුනාමිය ආපු වෙලාවේ සුනාමියට අහුවෙච්ච කෝච්චි පෙට්ටිය ඇතුලේ හිටපු මහත්තෙක්. සුනාමි රැළ ඇවිල්ලා මේ මහත්යාව රැළට යට වෙලා රැළෙන් මේ මහත්යා ඉහළට මතුවෙනකොට එයා කියනවා හාමුදුරුවනේ මට එකපාරට මතක් වුණේ බුදුරජාණන් වහන්සේත් බොරුයි ධර්ම රත්නයත් බොරුයි කියලා. මොකද මේවා ඇත්තනම් මට මෙහෙම වෙන්නේ නැහැ කියලා තමයි යා හිතුනේ. බලන්න පළවෙනි රැළේදී සද්ධාාවක් එයා තුල තිබිලා නැහැ. අමූලිකා සද්ධාවයි තිබිලා තියෙන්නේ මිත්‍යා දෘෂ්ටික භාවයටපත් වුණා. දෙවෙනි රැළත් ඇවිල්ලා දෙවෙනි රැළටත් එයා යට වුණා. දෙවෙනි රැළටත් යට වෙලා දෙවෙනි රැළෙනුත් මතුවෙනකොට එයා කියනවා මට අකුසල් හිත් සිය ගාණක් ඇති වෙමින් නැති වෙමින් ඇති වෙමින් නැති වෙමින් ගියා කියලා. කිසිම කුසලයක් එයාට මතක් වෙලා නැහැ පිංගතුනේ. අකුසල් සිත්මයි සකස් වෙලා තියෙන්නේ. ඇයි මුල් රැළේදී එයා මිත්‍යා දෘෂ්ටික භාවයට අසද්ධාවටපත් වුණා. ඊට අදාළව අකුසල් සිත්මයි මතු වෙලාවේ. නමුත් මේ මහත්තයා මැරුණේ නෑ පිංහතුනේ. මේ මහත්තයා අදත් කියනවා හාමුදුරුවනේ මං එදා මැරුණනං මං කොහේ අයිද කියලා මටවත් හිතාගන්න බෑ කියල. සද්ධාව තිබිලද අමෝලිකා සද්ධාව තුළ ඉඳලා තියෙන පිංහතුනේ. නමුත් පන්සල් ගියා දන් දුන්න පින්කම් සිද්ධ කලා නමුත් සද්ධාව තුළ පිහිටුවේ නෑ අමෝලිකා සද්ධාව තුළයි හිටිය. අමෝලිකා සද්ධාව නිරේතුරුවම පිංහතුනේ අභියෝගයන් හමුවේදී අපි වාසරණ භාවයට පත්වෙන. අපි වාසරණ භාවයට පත්වෙන. මේ ගිහි පැවිදි කියලා මෙතන බේදයක් නෑ. මට මතකයි මං එක්තරා රෝහලකට අසනීප වෙන්න වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් බලන්න ගිය. පිරිකාරෝහලේ භික්‍ෂුවාටුවේ දැන් මගේ රෝගියා සාමින්වහන්සේ දකිමි බලමින් මං ඉන්නකොට ඊට අල්ලපු ඇඳේ හිටියා වයෝ වෘද්ධ නායක සාමින්වහන්සේ නම. උන්වහන්සේ බොහොම වේගයෙන් කෙදිරි ගන්නවා. බොහොම වේගෙන් බොහොම අසාධ්‍ය තත්වයෙන් උන්වහන්සේ හිටියේ. ඉතින් අනේ මං උන්වහන්සේගේ ඇඳ ළඟට ගිහිල්ලා කිව්වා ගෞරවනීය නායක සාමින්වහන්සේ වේදනාවෙන් කෙදිරි ගන්න එකේ තේරුමක් නැහැ. ඒ නිසා බුදුගුණම සිහිපත් කරන්න බුදුගුණම සිහිපත් කරමින් ඉන්න කියලා. අනේ ස්වාමින් වහන්සේ ගත්කටටම කිව්වේ බුදු ගුණ සිහිපත් කළා වැඩක් වුණේ නෑ හාමුදුරණි කියලා. සද්ධාව තිබිලාද? නැහැ. අමෝලිකා සද්ධාව තුල ඉඳලා තියෙන්නේ. ඒ නිසා මේ අමෝලිකා සද්ධාව කියන දේ පිංගතුනේ බලවත් අනතුරක් වර්තමාන සමාජයට. ඒ නිසා නිරේතුරුව මේ අමෝලිකා සද්ධාවෙන් මිදෙන දිශාවට යන්න. හැකිතා කල්යාණ මිත්‍රාශ්‍රය ලබන්න. හැකිතාක් සද්ධර්ම ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් ගලප ගලපා ජීවිතයට ගලප ගලපා බලන්න බලමින් සද්ධාව කියන කාරණය ඇති කරගන්න. අමෝලිකා සද්ධාව ඔබ අරන් යන්නේ දුගතියටයි සද්ධාව ඔබ අරන් යන්නේ සුගතියටයි දැන් අපි යන්න යන්නේ කොතෙන්ටද සුගතියත් දුගතියත් දෙකම අනිත්‍යයි කියලා දැකලා විදර්ශනා නූනයි සකස් කරගන්න යන්නේ පිංගතුනි. අචල සද්ධාවයි ඇති කරගන්න යන්නේ. අචල සද්ධාව ඇති කරගන්න නම් සද්ධාවත් අපි විදර්ශනා නුවණින් දකින්න ඕනේ. සද්ධාව කොහොමද පිංගතුණී විදර්ශනා නුවණින් දකින්නේ? දැන් මං කිව්වා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී අපේ බෝධිසත්වයෝ දීපංකර බුදුරජාණන් වහන්සේට අර මඩ වගුරක වැතිරිලා පාවඩයක් වෙනවා පිංගතුණී. මඩ වගුරක වැතිරිලා පාවඩයක් වෙන වෙලාවේ අපේ බෝධිසත්වයෝ තුල කොයිසා විඳීම් ඇතිවෙන් නැද්ද පිංහතුනි. කොයිසා ඇලීම් ගැටීම් උපේක්ෂාවන් නැතිවෙන් නැද්ද. ඒ විඳීම් නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි පිංහතුනි. ඒ තිබුණා වූ රූපය නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. ඉන් පස්සේ දීපංකර බුදුරජාණන් වහන්සේ නියත විවරණ ලබල දෙනවා. ඔබ අහවල් කාලේ ගෞතම බුදුරජාණන් වහන්සේ හැටියට බුද්ධත්වයට පත්වෙනවා කියලා. බලන්න බුදුරජාණන් වහන්සේ නමක් බෝධිසත්වයෙකුට නියත විවරණ දෙද්දී කොයිසා විඳීම් මේ බෝධිසත්වයන් තුල ඇති වෙන්නේ නැද්ද? ඒ විඳීම් නিত্যද අනිත්‍යද? අනිත්‍යයි පිංගතුනි. ඒ තිබුණා වූ රූපය නিত্যද අනිත්‍යද? අනිත්‍යයි. ඉන්පස්සේ මේ භවයට බහිනවා මහා සාගරයේ ජලය පරාද වෙන තරමට රුධිරය දන් දෙද්දී මහා පොළවේ පස් පරාද වෙන තරමට ශරීර මාංශ දන් දෙද්දී ආකාශයේ තරු පරාද වෙන තරමට ඇස් දන් දෙද්දී කොයිසා විඳීම් ඇති වෙන්නේ නැද්ද පිංගතුනි? ඒ විඳීම් නিত্যද අනිත්‍යද අනිත්‍යයි. ඒ තිබුණා වූ රූපයන් නিত্যද අනිත්‍යද අනිත්‍යයි පිංගතුනි. ඉන් පස්සේ බලන්න හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරනවා. ඒ හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන වෙලාවේ කොයිසා ඇලීම් ගැටීම් උපේක්ෂාවන් ඇති වෙන්නේ නැද්ද? ඒ විඳීම් නিত্যද අනිත්‍යද? අනිත්‍යයි. ඒ රැස්ුණා වූ සංස්කාරයන් නিত্যද අනිත්‍යද? අනිත්‍යයි පිංගතුනි. අර අවසානේ බලන්න අර පිරිණිවන් මංචකේ සැතපීලා අර සාරා සංඝ කල්ප ලක්ෂ ගාණක් පාරමී දම් පුරලා ලබාගත්තා වූ දෙතිස්මා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන ඒ සම්මා සම්බුද්ධ රූපකායත් අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වනා පිංහතුනි. බලන් අර දෙතිස්මා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය ලබන්න සාරා සංක කල්ප ලක්ෂගානක් පාරමී දම් පිරුවත්. ඒසා කැපවීම් කරලා ලබාගත්තා වූ දෙතිස්මා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකායත් පිරිනිවන් මංචකයේදී අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණා. ඒ වගේම බලන්න සාරා සංක කල්ප ලක්ෂ ගාණක් පාරමී දම් පුරලා අවබෝධ කොට වදාලා වූ සම්මා සම්බුද්ධ ඥානයත් පිරිනිවන් මංචකයේදී අනිත්‍යභාවයට පත් වුණා. එමනම් දැන් ඔබ නුවණින් දකින්න ඇස් දෙක පියාගෙන ඔබ මුලින්ම බුද්ධානුස්සතියෙන් ජීවිතේ පුරෝගන්න මුලින්ම බුද්ධානුස්සතියෙන් ජීවිතේ පුරෝගන්න බුදු ගුණයන් මුලින්ම සීපත් කරන්න. ඇස් දෙක පියාගෙන ඉතිපිසෝ භගවා රහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ මේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණයන් සීපත් කරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ඥානයන් සීපත් කරන්න. දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං මේ අනන්ත වූ බුද්ධ ඥානයන්ගෙන් ජීවිතේ පුරව ගන්න දැන් ඔබේ ජීවිතය බුද්ධානුස්සතියෙන් පිරීලා දැන් මුලින්ම ඔබ බුද්ධානුස්සතියෙන් ජීවිතය පුරවගෙන ඊළඟට පිංගතුණී දැන් බුද්ධානුස්සතියත් විදර්ශනා නූරින් දකින්න දැන් ඔබ කොච්චර බුදුගුණ වැඩුවත් බුද්ධානුස්සතිය වැඩුවත් ඔබට ලැබෙන්නේ සුගතියේ උපතක් විතරයි පිංහතුනි. එනිසා මුලින්ම ඔබ බුද්ධානුස්සතියෙන් ශක්තිමත් වෙන්න බුද්ධානුස්සතියෙන් ශක්තිමත් වෙලා බුද්ධානුස්සතියත් විදර්ශනානුවනින් දකින්න. දැන් ඇස් දෙක පියාගෙන ඔබ නුවනින් මෙනෙහි කරන්න. අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂගානක් පහළ වුණා ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම පිරිනිවී ගියා කියන කාරණය නුවණින් දකින්න. අතීතයේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් තිබුණා. ඒ සෑම සම්මා සම්බුද්ධ ශාසනයක්ම අතුරුදහන් වෙලා ගියාය කියන කාරණේ නුවණින් දකින්න. අතීතයේ ලක්ෂ ගාණක් සම්මා සම්බුද්ධ ශාසනවල වැඩ සිටි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස පිරිණිවී ගියාය කියන කාරණේ නුවණින් දකින්න. එහෙම දකිමින් අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් පාරමී දම් පුරලා ලැබුවා වූ දෙතිස්මා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන සම්මා සම්බුද්ධ රූපකායත් පිරිනිවන් මංචකයේදී අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් වුණා නුවණින් දකින්න. ඒ සාරා සංක කල්ප ලක්ෂ ගානක් පාරමී දම් පුරලා අවබෝධ කොට වදාලා වූ සම්මා සම්බුද්ධ ඥානයත් පිරිණිවන් පාන වෙලාවේ අනිත්‍ය ගියා කියන කාරණේ නුවණින් දකින්න. මෙහෙම මෙහෙම ගිහිල්ලා අනාගතයේදී මේ කහපාට නූලක් විතරක් බැඳගත්ත කාසාය කණ්ඨකලාගේ ලෝකයේ නුවණින් දකින්න. ඉනුත් පස්සේ මේ ධර්මයේ අතුරුදහන් වෙලා ගියාට පස්සේ දුකෙන් පිරුණා වූ අබුද්ධෝත්පාද කාලයන් නුවණින් දකින්න. අන්න බුද්ධානුස්සතිය විදර්ශනානුවට ලක් කළා. ධම්මානුස්සතිය සංඝානුස්සතිය විදර්ශනා නුවණට ලක් කළා පිංගතුනේ මේ විදිය විදර්ශනා නුවණට ලක් කරද්දී අපි බුදුරජාණන් වහන්සේට බැඳිලා යන්නේ නැහැ ධර්ම රත්ණයට බැඳිලා යන්නේ නැහැ සංඝ රත්ණයට බැඳිලා යන්නේ නැහැ අපි මේ උතුම් ධර්මතාවයනොත් අනිත්‍යයි කියන කාරණය අවබෝධ කරගන්නවා මොකද මේ උතුම් ධර්මතාවයන්ට බැඳිලා ගියොත් සුගතියේ උපතක් විතරයි අපිට ලැබෙන්නේ අපි සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් අපිට අහිමි වුණේ පිංගතුනේ අපි මේ කුසලය තුල නිරේතුරුව බැඳිලා හිටියා. බුද්ධානුස්සතියට අපි බැඳිලා ගියා. මේ බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය විදර්ශනා නුවණින් දකින්න දක්ෂ වුණේ නැහැ. ඒ නිසා මුලින්ම බුද්ධානුස්සතියෙන් ඔබ ශක්තිමත් වෙන්න. එතන තමයි සද්ධාව පිංගතුනේ. බුද්ධානුස්සතියෙන් ශක්තිමත් වෙන්නේ නැතුව බුද්ධානුස්සතිය විදර්ශනා නුවණින් දකින්න යන්න එපා. එහෙම කළොත් ඔබට පැටලෙනවා. ඒ නිසා මුලින්ම බුද්ධානුස්සතියෙන් ජීවිතේ පුරව ගන්න. එහෙම පුරවගෙන මේ උතුම් බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ සැබෑ ස්වභාවයන්ගේ අනිත්‍යභාවය නුවණින් දකිමින් ජීවත් වෙන්න අන්න විදර්ශනා නුවණ සකස් වෙනවා පිංගතුණී. ඒ කියන්නේ අචල සද්ධාව ඔබ තුල මෝදු වෙනවා. මොකද ඔබ සෝවාන් ඵලයට පත්වෙන්න නම් මේ ඉන්ද්‍රිය ධර්මයන් පහම සම වෙන්න ඕනේ. එහෙනම් සද්ධාව වැඩෙන්න ඕනේ ප්‍රඥාව මෝදු කරගෙනයි පිංගතුනි. සද්ධාව ප්‍රඥාව මෝදු කරගෙන වැඩෙන්න නම් සද්ධාව අපි විදර්ශනා නුවණින් දකින්න ඕනේ අනිවාර්යයෙන්ම. අපි සද්ධාව විදර්ශනා නුවණින් නොදකන තාක්කල් අපි සද්ධානුසාරී කියන තැන නැවතිලා ඉන්නවා පිංගතුනි. ඒ නිසා මුලින්ම සද්ධාවෙන් ශක්තිමත් වෙන්න. අමෝලිකා සද්ධාවෙන් බැහැර වෙන්න. අමෝලිකා සද්ධාවෙන් බැහැර වෙලා කල්යාණ මිත්‍රාශ්‍රය ලබමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරමින් සද්ධාව තුල පරිපූර්ණ වෙන්න. ඉන් පස්සේ සද්ධාවත් විදර්ශනා නුවණින් දැකලා අචල සද්ධාව ඇති කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟ කාරණය පිංහතුනේ සීලය ආර් සීලයක් හැටියට වඩන්න කියනවා. ආර්ය සීලය කියන්නේ මොකද්ද? සීලයත් විදර්ශනා නුවණින් දකිනවා. මොකද දැන් මං කිව්වා ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් පහෙන් ප්‍රඥාව වැඩෙන්න ඕනේ. සිල් විතරක් කොච්චර අපි සමාදන් වුණත් ප්‍රඥාවක් වැඩිවීමක් නැහැ. සුගතියේ උපතකට විතරයි අපි හොයන්නේ. බුදුරජාන් වහන්සේ කියනවා මේ අපි ගෙවාගෙන පැමිණි සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානේදී ඔබලා සිල් සමාදන් වෙන්න ඇඳ සුදු සිල් රෙදි එක ගොඩක් ගැහුවොත් එය ගිජ්ජ කූට පර්වතයට වඩා විශාලයි කියලා පින්තුනි. මොකද සමහර සම්මා සම්බුද්ධ ශාසන අවුරුදු 60000ක් 50000ක් 40000ක් දිගයි. දැන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අවුරුදු 20000ක් දිගයි. මේසා දීර්ඝ සම්මා සම්බුද්ධ ශාසන පසු කරගෙන ආපු ගමනේදී අපි සිල් සමාදන් වෙන්න ඇන්ද සුදු සිල් රෙදි එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියනවා පිංගතුනි. එහෙනම් බලන්න එච්චර සංසාරේ අපි සිල් සමාදන් වෙලා තියෙනවා. නමුත් සිල් සමාදන් වුණත් සීලය ආර්ය සීලයක් බවට අපි පත් කරගත්තේ නැහැ. භවයේ සැපේ උදේසාමයි අපි සිල් සමාදන් වුණේ. එනිසා මුලින්ම පිංගතුනි ඔබ සීලය තුල ශක්තිමත් වෙන්න. ඔබ හිතන්න ඔබ පංච සීලයෙන් සමාදන් වෙනවා කියලා. ඒ සිල්පද පහ හොඳින් සමාදන් වෙන්න. සමාදන් වුණා වූ සිල්පද පහ හොඳින් ආරක්ෂා කරගන්න. ආරක්ෂා කළා වූ සිල්පද හොඳින් ආවර්ජනය කරන්න. ආවර්ජනය කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලේ ආනිසංශයන්ගේ අනිත්‍යභාවය දකින්න. මේ සීලේ ආනිසංශයන්ගේ අනිත්‍යභාවය දැකීම තමයි ආර්ය සීලය කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. මොනවද සීලයෙන් ලැබෙන ආනිසංශ? සුගතියේ ඉපදෙනවා සිහිමුලා නොවී මැරෙනවා කීර්තිරාවේ පැතිරෙනවා ඕනම සභාවක් ඉදිරියට නොබියව යනවා. මේ ආනිසංස නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි පිංහතුනේ. කොච්චර අපි සුගතියේ ඉපදුනත් ආයිමත් අපි දුගතියට වැටෙන්න පුළුවන්. කොච්චර සිහිමුලා නොවී මැරුණත් ආයිමත් අපි සිහිමුලාවට පත්වෙන්න පුළුවන්. මේ කීර්තිරාමය මේ මොහොතේ කොච්චර පැතිරුණාත් මේ කීර්තිය මොහොතකින් අතුරුදහන් වෙලා යන්න පුළුවන්. කොච්චර සභාවන් ඉදිරියට අපි නොබියව ගියාත් අපි දුස්සීලභාවයට පත් වුණොත් සභාවන් ඉදිරියට යන්න බිය වෙන්න පුළුවන්. එනම් මේ සෑම සීලේ සංස්කාරයක්ම අනිත්‍යයි පිංගතුනි. එනම් මේ අනිත්‍ය වූ සංස්කාරයට බැඳෙනවා කියන්නේ මොකද්ද? දුකට බැඳෙනවා කියන කාරණයමයි. එනිසා සිල් සමාදන් වෙලා සමාදන් වුණා වූ සීලය නිසා ලැබෙන සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න එතනයි සීලය ආර සීලයක් වෙන්න පිංහතුනි. සංස්කාරයන්ට බැඳෙන්නේ නෑ භවයට බැඳෙන්නේ නෑ. සිල් සමාදන් වෙලා දෙවියෙක් වේවා කියලා චිත්තයක් ඇති වුණොත්. ඔබ සක්‍රයා වෙලා ඉඳලා ආයිමත් සතර අපායට වැටුණ හැටි සීපත් කරන්න. සිල් සමාදන් වෙලා ඔබට නැවත මිනිස්සෙක් වේවා කියලා චිත්තයක් ඇති වුණොත් ඔබ සක්විති රජ වෙලා ඉඳලා ආයිමත් සතර අපායට වැටුණ හැටි සීපත් කරන්න. සිල් සමාදන් වෙලා ඔබට බ්‍රහ්මේක් වේවා කියලා චිත්තයක් ඇති වුණොත් ඔබ රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල කල්ප ගණන් ජීවත් වෙලා ආයිමත් සතර අපායට වැටුණ හැටි සීපත් කරන්න. භවයට බැඳෙන්න එපා. සංස්කාරයන්ට බැඳෙන්න එපා. සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් විදර්ශනා නුවණ ඇති කරගන්න එතනයි පිංගතුනි ආර්ය සීලය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් සිල්පද පහ හොඳින් සමාදන් වෙන්න. සමාදන් වුණා වූ සිල්පද පහ S2 වගේ ආරක්ෂා කරන්න. ආරක්ෂා කළා වූ සිල්පද নিরතුරුව ආවර්ජනය කරන්න. ආවර්ජනය කරමින් ආනිසංසේ ආස්වාදේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. භවය කෙරේ කැමැත්ත සකස් කරගන්න එපා. මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින මොහොතෙම ඔබ තුළ විදර්ශනා නුවන ප්‍රඥාවයි මෝදු වෙන්න පිංහතුනි. දෙවැනි කාරණය මේ සීලේ භයානක තැනක් තියෙනව පිංහතුනි. මේ සීලේ තියෙන භයානක තැන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කායකර්ම වචීකර්ම වලට වඩා මනෝකර්මයි බලවත් කියලා. මෙතන හරි භයානක භාවයක් තියෙනවා පිංහතුනේ. කාය කර්ම වචී කර්ම වලට වඩා මනෝ කර්මයි බලවත් කියලා. දැන් ඔබ හිතන්න ඔබ ආජීව අට්ටමක සීලය සමාදන් වෙනවා කියලා. දැන් ආජීව අට්ටමක සීලය සමාදන් වුණොත් කයෙන් සිදුවෙන්නා වූ වැරදි තුනෙන් වැළකෙනවා. සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමයේ වර්ධව හැසිරෙන්නේ. වචනයෙන් සිද්ධ වෙන්නා වූ වැරදි හතරෙන් වළකිනවා. මුසාවාදා පිසුනාවාචා පරුසාවාචා සම්පප්පලාපින් මැරකෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ කායකර්ම වචීකර්මෝලට වඩා මනෝකර්මයි බලවත් කියල පිංහතුනි. මෙන්න මෙතන බලවත් වරදක් අපි අතින් සිද්ධ වෙනවා. දැන් ඔබ හිතන් ඔබ පසලොස්සක පෝයදාට මේ විහාරස්ථානයට ඇවිල සිල් සමාදන් වෙනවා කියලා. දැන් උපෝසට අට්ටාංග සීලය ඔබ සමාදන් වෙලා. දැන් සිල්පද අට ඔබ හොඳින් සමාදන් වෙලා ආරක්ෂා කරනවා පිංගතුනි. හවස් වෙනකොට ඔබට ද්වේෂයක් කේන්තියක් සකස් වෙනවා. කේන්තිය සකස් වුණාට පස්සේ ඔබ බලනවා සිල්පද අට දුර්වල වුණාද කියලා. සිල්පද අට දුර්වල වෙලාද? සිල්පදයක් බිඳිලා නැහැ. දැන් ඔබට හරි සතුටුයි. ඔබ සිල් පවාරණය කරලා සතුටු සිතින් ගෙදර යනවා. මං අද හොඳින් සිල් සමාදන් වුණා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ඔබට කියනවා ඔබ සමාදන් වුණා වූ කාය කර්ම වචී කර්ම වලට වඩා බලවත් මනෝ කර්මයක් සිද්ධ කරගෙනයි ගෙදර යන්නේ කියලා පින්තුනි. මෙන්න මෙතන තමයි භයානක භාවය. එහෙනම් ඔබ බලන්න ඔබ සිල් සමාදන් වෙච්ච දවසකට කොච්චරනම් පින්තුනි ලෝභ, ద్వේෂ, මෝහ සිතුවිලි ඇති කරගන්නවද කියලා. ඔබ සිල් සමාදන් වෙද්දී ඔබ සකස් කරගන්නා වූ සෑම ලෝභ, ద్వේෂ, මෝහ සිතුවිල්ලකදීම ඔබ සමාදන් වුණා වූ සීලයට වඩා බලවත් අකුසලයක් ඔබ තුල සිද්ධ වෙනවා පිංගතුනි. ඒකයි මේ සීලේ අර්ථය අපිට මතු කරලා දෙන්නේ නැත්තේ. දැන් බලන්න අපේ රටේ පසළොස්වක පෝයදාට කී ලක්ෂයක් සිල් ගන්නවද කියලා. මේ සිල් ගන්න ප්‍රමාණය එක බලද්දි කොයිසානම් අවබෝධාත්මක පිරිසක් සමාජය තුලින් මතුවෙන්න ඕනේද? නමුත් එහි දුර්වලතාවයක් තියෙනවා ඒ දුර්වලතාවය සකස් කරන්නේ කවුද? මේ සීලේ ශක්තිය මතු කරලා දෙන්නේ නැහැ. ඇයි මතු කරලා දෙන්නේ නැත්තේ? අපි කාය කර්ම වචී කර්ම වලට හිත යොමු කරනවා බලවත් මනෝ කර්ම නිරේතුරුවම අමතක කළා දානවා පිංගතුනි. සීලය තුල අපි ශක්තිමත් වෙන්නේ බලවත් මනෝ කර්මයන් නිරතුරුව ජීවිතය තුලින් සිද්ධ කරගනිමිනුයි. ඒ නිසා නිරේතුරුවම මේ මනෝකර්ම කියන්නා වූ කාරණයට අකුසල් මූලයන්ට ඔබේ වැඩි වගකීම සකස් කරලා දෙන්න. කොයිම වෙලාවකවත් පන්සිල් සමාදන් වුණත් පිංගතුනේ ලෝභ, ద్వේෂ, මෝහ සිතුවිලි ඇති වෙන්න දෙන්න එපා. එහෙම සිතුවිල්ලක් ඔබ තුල සකස් වුණොත් ඒ මොහොතේම ඔබේ සීලය ඔබ දුර්වලභාවයට පත් කරගන්න. තුන්වෙනි කාරණය පිංගතුනේ සමහර පිංගතුල්ලා අපිට මතක් කරනවා හාමුදුරනේ අපේ අතින් නිරේතුරුවම සිල්පදයක් බිඳෙනවා කියලා. මම ව්‍යාපාරයක් රැකියාවක් කරන්න ඒ නිසා මට බොරුවක් කියවෙනවා කියලා. ඒ නිසා පිංහතුනේ හැකිතා උත්සාහ ගන්න. රැකියාව උදෙසා ව්‍යාපාරය උදෙසා බොරුවක් කිව්වත් ඒක බොරුවක්මයි පිංහතුනේ. ඒක සිල්පදයක් බිඳීමක්මයි. ඒ නිසා හැකිතා උත්සාහ කරන්න සිල්පද පහ ආරක්ෂා කරගන්න. නමුත් යම් හේකින් ඔබේ අතින් සිල්පදයක් බිඳෙනවා නම් ඒ බිඳෙන සිල්පදය ගැන ගැටෙන්න යන්න එපා. ඒක හරි අපරාධයක් පිංගතුනේ. මොකද ඔබ බිඳෙන සිල්පදය ගැන ගැටි ගැටි ඉන්න වෙලාවක ඔබ මිය පරලව ගියොත් ඔබ වැටෙන්නේ සතර අපායටයි පිංගතුනේ. නමුත් ඒක හරිම අපරාධයක්. රකින්න සිල්පද හතරක් මෙතන තියෙනවා. ඒ නිසා නිරේතුරුවම රකින්න සිල්පද ගැන හිතලා සතුටු වෙන්න. බිඳෙන සිල්පදේ ගැන හිතලා ගැටෙන්න යන්න එපා. රකින්න සිල්පද හතර ගැන හිතලා එහි සතුටෙන් ජීවත් වෙන්න ඒ සතුට නිසාම ඔබට බිඳෙන සිල්පදේ නිවැරදි කරගන්න ශක්තියක් ලැබේවි පිංහතුනි. එනිසා කොයි වෙලාකවත් බිඳෙන සිල්පදේ ගැන ගැටි ගැටි ඉන්න එපා රකින සිල්පද ගැන හිතලා ඒ සතුටෙන් ජීවත් වෙන්න උත්සාහ ගන්න බිඳෙන සිල්පදේ නිවැරදි කරගන්න උත්සාහ ගන්න පිංහතුනි. සමහර පිංහතුල් අපිට මතක් කරනවා හාමුදුරුවනේ කොච්චර සිල් සමාදන් වුණා අපිට සීලය පිහිටන්නේ නෑ කියලා. නිරේතුරුවම පංචශීලයේ සමාදන් වුණත් හවස් වෙනකොට හාමුදුරනේ සිල්පද පහම බිඳිලා යනවා කිය. යමෙකුට එහෙම සිද්ධ වෙනවා නම් පිංගතුණී ඒක හේතුඵල ධර්මයක්. ඒ හේතුව තමයි අපි පෙර ජීවිතේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසට චෝදනා කරලා තිනෝ අපවාද කරලා තිනෝ. එවැනි චෝදනාවන් අපවාදයන් සිද්ධ කළොත් එහි විපාකයන් හැටියට අපිට මේ ජීවිතයේ සීලය පිහිටන්නේ නෑ පිංගතුනි. ඒ නිසා ඔබ මේ ජීවිතයේ ඒ ගැන හිතලා ගැටෙන්න යන්න එපා. ඔබ මේ ජීවිතයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස හොයාගෙන ගිහිල්ලා. ඒ අයට උතුම් සීලයන් ආරක්ෂා කරගන්න අවශ්‍ය උපකාරක ධර්මයන් සකස් කරලා. ඒ පිනෙන් ඔබ චිත්තයක් ඇති කරගන්න. අතීත භවයන්නේ මගේ අතින් මෙවැනි අකුසල් සිද්ධ වෙලා තියෙනවා නම් මේ කුසල් ශක්තියෙන් යටපත් වේවා කියලා චිත්තයක් ඇති කරගන්න පිඟතුනි. එහෙම කරගෙන ඒ දුර්වලතාවයෙන් මිදෙන්න උත්සාහ ගන්න. ඒ උත්සාහ ගන්නවා වගේම ඔබලා දක්ෂ වෙන්න මේ ජීවිතයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසට අනවශ්‍ය වූ චෝදනාවන් එල්ල කරන්න යන්න එපා. එහෙම කළොත් පිංගතුනේ අනිවාර්යයෙන්ම එහි විපාකයන් අඩුව අපිට මෙලව පරලව දෙකේදීම අපි අප්‍රමාණ දුකයන්ටපත් වෙන්න සිද්ධ වෙනවා. සීලේ හතරවෙනි කාරණය තමයි අපි සිල් සමාදන් වෙන්න ඕනේ පිංගතුනේ සතර අපාය කෙරෙහි බිය ඇති කර ගනිමින්මයි. වෙන දෙයකින් නෙමේ. අල්ලපු ගෙදර කෙනා සිල් ගන්න යනවා. එහෙම නැත්නම් පන්සලේ නායක ස්වාමින් වහන්සේ අමනාප වෙයි කියලා සිල් ගන්නවා. එහෙම නැත්නම් මෙන්න වෙසක් පෝයාව පොසොන් පෝයාව කියලා සිල් ගන්නවා කියලා නෙමේ පිංගතුනි. සිල් සමාදන් වෙන්න ඕනේ සතර අපාය කෙරෙහි බිය ඇති කරගනිමින්මයි. මේ සතර අපාය කියන්නේ පිංගතුනි සිල්පද බිඳගත් අයගේ ලෝකයයි. සිල්පද බිඳගත් අයගේ ලෝකය තමයි මේ සතර අපාය කියලා කියන්නේ. ඔය බල්ලෙක්, පූසෙක්, හරකෙක්, එළුවෙක්, කූරෙක් ගන්නකෝ ඔය කවුද ඔය? පෙර ජීවිතයක ලස්සන මිනිස්සෙක් පිංගතුනේ. පෙර ජීවිතයක ලස්සන මිනිස්ස ජීවිතයක් ලබලා සිල්පදයක් ආරක්ෂා කළේ නෑ. ගුණධර්මයක් වැඩුවේ නෑ. මැරෙන වෙලාවේ ගැටෙන හිතෙන් මැරිලා කෑ ගහගෙන ලතෝනි දීලා බෙරිහන් දීලා මැරිලා අන්න ගිහිල්ලා තිරිසන් ලෝකේ උප්පත්තිය ලබනවා පිංගතුනේ. දැන් කල්ප ගානකට ගොඩ එන්න බෑ. මොකද ඒගොල්ලෝ තුල අකුසල් මූලයන්මයි වැඩෙන්නේ. දුකෙන් දුකට දුකෙන් දුකට වැටිලා නිරයන්ට වැටිලා කල්ප ගානකින් තමයි ආයිමත් ඒගොල්ලෝ මතුවෙන්නේ පිංගතුනි. මේ අපේ කාලේ ජීවත් වෙච්ච මහත්ෙක් හිටියා. ඒ මහත්යා මිනිමරපු මහත්ෙක් කුලියටත් මිනිමරපු මහත්ෙක් පිංගතුනි. මේ මහත්යා දීර්ඝ කාලයක් රෝගීව ඉඳලා මිය පරලව යනවා. මිය පරලව ගියාට පස්සේ අපි දන්න සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා. මේ මැරිච්ච මහත්තයා නැවත ඉපදුනේ කොතනද කියලා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ දකින්නේ ඊරියකගේ කුසා. එකැන ඊරි කුසක ඌරු පැටියෙක් වෙලා උපත්තිය සකස් කරගත්ත. ඇයි මේ ඌරු පැටියෙක් වෙලා උපත්තිය සකස් කරගත්ත පිංහතුනි. දැන්ගේ ඌරු පැටියා මාසහයෙන් මාසහයට මැරුම් කනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරන ඔය එලුකුලේ ඌරුකුලේ හරක්කුලේ කුකුල්කුලේ වගේ ඔය තිරිසන් සත්ව කුලවල යමෙක් ඉපදුනාම එක දිගටම ආත්මභාව 500ක් විතර ඒ කුලේම ඉපදෙනවා කියලා. මොකද හරකෙක් මැරෙන වෙලාවේ ඒ හරකට උපාදානය වෙන්නේ හරක් රැළමයි පිංගතුනේ. හරක් කුසකම උප්පත්තිය ලබනවා. කුකුලෙක් මැරෙන වෙලාවේ කුකුලාට උපාදානය වෙන්නේ බිත්තරේමයි රැළමයි. ඒ රැළේම උප්පත්තියක් ලබනවා. ඌරෙක් මැරෙන වෙලාවේ උපාදානය වෙන්නේ ඌරු රැළමයි. ඒ ඌරු කොටුවමයි ඒ රැළේම උප්පත්තිය ලබනවා. ඒ වගේ මෙවැනි තිරිසන් කුලවල සත්තු එක දිගට ආත්මභාව 500ක් විතර එකම කුලේ ඉපදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් දැන් අර මිනිමරපු මිනිස්සයා අර ඌරු කුලේ ඉපත්තිය ලැබුවේ ඇයි? එයා දැන් මාස 6න් මාස 6ට බෙල්ල කපාගෙන මැරුම් කනවා පිංගතුනි. බලන්න මේ පෙර ජීවිතයේ ලස්සන මිනිස්සෙක්. එහෙනම් මේ තිරිසන් ලෝකය කියන්නේ සිල්පද බිඳගත්ත මිනිස්සෙයින්ගේ ලෝකයයි පිංගතුනි. එනම් මේ සතර අපාය කෙරෙහි බිය ඇති කරගනිමින් ඔබ සීලය තුල ශක්තිමත් වෙන්න ඕනේ පිංගතුනි. එහෙම නැතුව ලෝකයාට බය නෙමෙයි. ලෝකයාට අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ. ලෝකේ අවශ්‍ය නම් චෝදනා කරાવી ඊට වඩා දෙයක් අපිට කරන්න පුළුවන් කමක් නැහැ පිංගතුනි. නමුත් අපි බිය වෙන්න ඕනේ. තමා තුල සකස් වෙන්නා වූ විනිශ්චයටයි තමා තුල සකස් වෙන්නා වූ ජූරියටයි පිංගතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමා තුළ ජූරි සභිකයින් පස් දෙනෙක් ඉන්නවා කියලා. මේ ජූරි සභිකයින් පස් දෙනා කොයිම වෙලාවකවත් එක පේලියේ වාඩි වෙලා ඉන්නේ නෑ පිංගතුනි. එක්කෙනයි ඕන වෙලාවක මෙතන පෙනී හිටින්නේ. මේ ජූරි සභිකයින් පස් දෙනා තමයි පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන ජූරි සභිකයෝ පස් දෙනා. මුලින්ම ජූරි සභිකයා පස්සේ කියන ජූරි සභිකයා මෙතන වාඩි වෙනවා පස්සේ කියන ජූරිසබිකයා නැකිටලා ගියාට පස්සේ වේදනාව කියන ජූරිසබිකයා වාඩි වෙනවා පිංගතුනි. වේදනාව කියන ජූරිසබිකයා නැකිටලා ගියාට පස්සේ හඳුනා ගැනීම සංඥාව කියන ජූරිසබිකයා වාඩි වෙනවා. සංඥාව කියන ජූරිසබිකයා නැකිටලා ගියාට පස්සේ සංස්කාර චේතනාව කියන ජූරිසබිකයා වාඩි වෙනවා. මේ සංස්කාර චේතනාව කියන ජූරිසබිකයා තමයි තීන්දුව ප්‍රකාශ කරන්නේ. චේතනාව සංස්කාර කියන ජූරිසබිකයා තීන්දුව ප්‍රකාශ කළා නැකිට්ටට පස්සේ විඥානය කියන ජූරිසබිකයා තීන්දුව ක්‍රියාත්මක භාවයට පත් කරනවා පිංගතුනි. එහෙනම් බලන්න ජූරිය තියෙන්නේ තමා තුලයි. අවසාන තීන්දුව අවසාන විනිශ්චය සකස් වෙන්නේ තමා තුලිනුයි පිංගතුනි. තමා තුල සකස් වෙන්නා වූ ජූරියට විනිශ්චයට අපි බිය වෙන්න ඕනේ. මොකද ඒක මහත් එක් හිටියා. ඒ මහත්යා ප්‍රභූ මහත් එක් පිංගතුනි. ඒ ප්‍රභූ මහත්තයාගේ ජීවිතයේ කොතනකවත් සිල්පදයක් බින්දාය කියලා තැනක් දකින්න තිබ්බේ නෑ. කොතනකවත් එයා සිහොඳ සිල්වතෙක් හැටියටයි සමාජය තුල ජීවත් වුනේ. කොතනකවත් සිල්පදයක් බිඳුණු ස්වභාවයක් එයාගේ ජීවිතේ දැක්කේ නෑ පිංගතුනි. මේ මහත්තයා මෙහෙම කාලයක් ජීවත් වෙලා අවසාන කාලෙල් රෝගීව දුක් විඳලා මේ මහත්තයා මැරෙනවා. වැදගත් ජීවිතයක් ගත කරලයි මිය පරලොව ගියේ පිංගතුනි. මැරුණාට පස්සේ එයාගේ දරුවෝ ඇවිල්ලා ස්වාමින් වහන්සේලාට කියනවා හාමුදුරනේ අපේ තාත්තා රැට සුදු සරමක් කමිසයක් ඇඳලා අපේ ගේ දොරකඩ ඉන්නවා අපි රෑ හීනෙන් දැක්ක කියලා. තව දරුවෙක් කියනවා සුදු සරමක් ඇඳලා අපේ තාත්තා වත්තේ ඇවිදිනවා අපි රැට හීනෙන් දැක්ක කියලා. නමුත් මේ සෑම දෙයක්ම හීනෙන් දැක්කා වූ හීනයක් විතරක්මයි පිංගතුනි. අපි දන්න ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා මේ මැරිච්ච මහත්තයා නැවත ඉපදුනේ කොතනද කියලා. ඒ වෙලාවේ සාමින් වහන්සේ දකිනවලු විශාල ජලතටාකයක් පිංහතුනේ. ඒ ජලතටාකය උන්වහන්සේට අවශ්‍ය නම් මීටර් 100ක් ප්‍රමාණයට දකින්න ඒක මීටර් 100ක් ප්‍රමාණයට දකින්න පුළුවන්. මීටර් 1000ක් විශාලයට දකින්න ඕනේ නම් ඒක මීටර් 1000ක් විශාලයට දකින්න පුළුවන්. මේ ජලතටාකේ තියෙන ජලය කළුම කළුපාට අපුල ජලයක්ලු පිංහතුනේ. ඔය වැස්ස වෙලාවට පිටකොටුවේ කානු උතුරල අද්දි තියෙන කළුපාට අපුල ජලයක් තියෙනවනේ මේ වගේ කළුපාට අපුල ජලයෙන් තමයි මේ ජලතටාකේ පිරලා තියෙන්. දැන් ඔබ නුවනින් දකින්න මේ ජලතටාකය අපි ගින්දර දාල රත් කළොත් මොකද වෙන්නේ. දැන් මේ ජලතටාකයෙන් දුම් නගිනෝ පිංහතුනින්. තව තව ගින්දර දාලා රත් කරනවා. එතකොට ජෑම් ගෙඩි ප්‍රමාණයට බුබුලු නගිනවා. තව තව ගින්දර දාලා රත් කරනවා. එතකොට දෙහි ගෙඩි ප්‍රමාණයට බුබුලු නගිනවා. තව තව ගින්දර දාලා රත් කරනවා. බෙලි ගෙඩි ප්‍රමාණයට ගොජ ගොජ ගාලා බුබුලු නගිනවා පිංගතුනි. දැන් මේ සාමින් වහන්සේ උතුම් සමාධියෙන් දකින්නේ බෙලි ගෙඩි ප්‍රමාණයට ගොජ ගොජ ගාලා උතුරන අර ජල තටාකයයි පිංගතුනි. මොකක්ද මේ ස්වාමින් වහන්සේ දකින්නේ ලොහොකුඹු නිරයයි පිංහතුනේ. ලොහොකුඹු නිරයයි උන්වහන්සේ මේ දකින්නේ. එහෙනම් දැන් මොකක්ද මේ වෙලා තියෙන්නේ? අර වැදගත් මහත්තයා ලොහොකුඹු නිරේ උප්පත්තියක් සකස් කරගෙන. නමුත් ස්වාමින් වහන්සේට මේක ප්‍රශ්නයක් නෙමේ. මොකද උන්වහන්සේ උතුම් සමාධියනුයි මේක දැකලා තියෙන්නේ. ඉන් පස්සේ උන්වහන්සේලා සොයාගෙන ගිහිල්ලා තියෙනවා මේ වැදගත් මහත්තයාට ප්‍රකට ජීවිතයක් වගේම අප්‍රකට ජීවිතයකුත් තිබුණාද කියන කාරණය. මේ ප්‍රකට සහ අප්‍රකට කියන ජීවිත දෙක වර්තමාන සමාජයට ගොඩාක් වටිනවා පිංහතුනි. මොකද සමහර පිංහතුල්ලාට මේ ප්‍රකට ජීවිතය වගේම අප්‍රකට ජීවිතයකුත් තියෙනවා. ප්‍රකට ජීවිතය තමයි අපි ලෝකයාට පෙන්වන්නේ. නමුත් අප්‍රකට ජීවිතය අපි වසාගෙනයි ජීවත් වෙන්න පිංහතුනි. මෙන්න හොයාගෙන යනකොට මේ මහත්තයාට අප්‍රකට ජීවිතයක් තිබුණාද කියලා මෙන්න පිංහතුනේ අප්‍රකට ජීවිතයක් තියෙනවා. මේ අප්‍රකට ජීවිතයේදි මේ මහත්තයා දැඩි ආකාරයෙන් කාමේ වරදවා හැසිරෙච්ච මහත්තේ. දැඩි ආකාරයෙන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකං හදිහූනියන් වැනි චිරස්තීන ධර්ම හැටියට බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළ දේවල් සරණ ගිය කෙනෙක්. එහෙනම් මෙයා ඉන්න තැන සාධාරණද අසාධාරණද? සාධාරණද අසාධාරණද? ලෝකයා රැවටුණාද? තමාමයි අවසානේ රැවටුනේ පිංගතුනේ. ලෝකයා රැවටිලා නැහැ. තමායි අවසානේ රැවටුනේ. අන්න එහෙමනම් තමා තුලයි ජූරිය සකස් වෙන්නේ පිංගතුනේ. තමා තුලයි අවසාන තීන්දුව අවසාන විනිශ්චය සකස් වෙන්නේ. එනිසා තමා තුළ සකස් වෙන තීන්දුවට ජූරියට විනිශ්චය කෙරෙහි බය ඇති කර ගනිමිනුයි සීලය තුළ ඔබ ශක්තිමත් වෙන්න ඕනේ. එනම් මං ඔබට දැන් සද්ධාව අචල සද්ධාාවක් වෙන හැටි කිව්වා. සීලය ආර සීලයක් බවට පත් කරගන්න හැටි කිව්වා. තුන්වෙනි කාරණය පිංගතුනේ පංච උපාදානස්කන්දයේ අනිත්‍යභාවය දකින්න කියනවා. පංච උපාදානස්කන්දය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රූප, වේදනා, සංඥා, සංකාර විඥාන කියන காரணා පහයි පිංගතුනි. මෙතන මේ පංච උපාදානස්කන්ධයේ මුල්ම උපාදානස්කන්ධය මොකද්ද? රූප උපාදානස්කන්ධය. රූපය කෙරෙහි අපි ඇති කරගන්නා වූ තෘෂ්ණාව නිසායි වේදනා, සංඥා, සංකාර විඥානයන් අපි ඇති කරගන්නේ. දැන් අපි කියමු මේ ලෝකේ කොයි හරි රහතන් වහන්සේ නමක් වැඩ සිටිනවා කියලා. ඒ රහතන් වහන්සේටත් ඇහැක් තියෙනවා පිංගතුනේ. රහතන් වහන්සේත් ඇහෙන් රූප දකිනවා. රහතන් වහන්සේටත් කනක් තියෙනවා. රහතන් වහන්සේත් කනෙන් ශබ්ද අහනවා. මේ ඇසුණා දැක්කා කියලා කියන්නේ මොකද්ද? පස්සේ. පස්සේ කියන්නේ මොකද්ද? කාරණා තුනක එකතුව. මොකද්ද කාරණා තුන? අධ්‍යාත්මික රූපයක්, බාහිර රූපයක්, විඥානයක් තුන එකතු වෙනවා. මේ කාරණා තුන එකතු වෙච්ච තැන පස්සෙයි පස්සේ ළඟදී රහතන් වහන්සේ අනිත්‍යයි කියලා දකිනවා පිංගතුනි. එහෙනම් රහතන් වහන්සේ තුලත් පස්සේ සිද්ධ වෙනවා. පස්සේ ළඟදිම රහතන් වහන්සේ ඕනෑම රූපයක් අනිත්‍යයි කියලා දකින්න දක්ෂයි. මොකද එයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන වෙලාවේ ඥාන දර්ශන තුලින් රූපේ අනිත්‍යභාවය දැක්කා. එනිසා චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු වෙලාවේ අවබෝධ කළා වූ රූපේ අනිත්‍යභාවය නිසා පස්සය සිද්ධ වෙන මොහොතකදීම ඕනෑම රූපයක් අනිත්‍යයි කියලා දකින්න රහතන් වහන්සේ දක්ෂයි පිංහතුනි. එනම් පස්සේ අනිත්‍යයි කියලා දැක්කනම් වේදනාවක් සකස් වෙනවද? සකස් වෙනවද? නැහැ. වේදනාවක් සකස් වෙන්නේ නැත්නම් සංඥාවක් සකස් වෙනවද? චේතනාවක් විඥානයක් සකස් වෙනවද? පංච උපාදානස්කන්ධේ සකස් වීමක් නැහැ පිංහතුනි. පස්සේ ළඟදිම රහතන් වහන්සේ අනිත්‍යයි කියලා දකිනවා. දැක්කා කියන තැන නවතිනවා. ඇසුනා කියන තැන නවතිනවා. දැනුණා කියන තැන නවතිනවා පින්වතුනි. පස්සේ ළඟ නැවතුණා. එහෙමනම් මේ පංච උපාදානස්කන්ධේ රූපය කෙරෙහි ඇති කරගන්නා වූ තෘෂ්ණාව නිසාමයි වේදනා සංඥා සංකාර විඥානයන් අපි ඇති කරගන්නේ. යම් මේකින් අපි රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව සින්දද වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ ප්‍රශ්නයක් සකස් වෙන්නේ නැහැ පින්වතුනි. ඒ නිසායි ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සතර සටිපට්ඨාන සූත්‍රයේදී රූපයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා. මොකද මේ සත්වයා පිංගතුණී රූපයටමයි බැඳිලා යන්නේ. මොකද අපි চিරාත් කාලයක් ජීවත් වෙලා මැරෙන වෙලාවට අවසාන චුතිසිත සකස් වෙනවා. අවසාන චුතිසිත සකස් වෙන්නේ මනෝවිඤ්ඤාණයක් හැටියට පිංගතුණී. මේ මනෝවිඤ්ඤාණයක් හැටියට සකස් වෙන චුතිසිත මොකක් හෝ රූපයක් තමයි උපාදානය කරගන්නේ. දැන් ඔබ හිතන්න ඔබ අනිත්‍ය සංඥාව වඩපු කෙනෙක් නෙමෙයි. ඔබ ඔබේ දරුවන්ට ගොඩාක් ආදරේ. දැන් දරුවන්ට මෙහෙම ආදරෙන් ඉන්නකොට ඔබ එකපාරට මැරෙනවා. මැරෙන වෙලාවේ ඔබට එකපාරට සිහිපත් වෙන්නේ තෘෂ්ණාවෙන් ඔබ අල්ලන්නේ ඔබේ දරුවන්ව පිංගතුනේ. දරුවන් පිළිබඳමයි කැමැත්ත සකස් වෙන්නේ. ඒ දරුවන් පිළිබඳ උපාදානය සකස් වෙන මොහොතේම ඔබ ඒ නිවසේම පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් ප්‍රේතියෙක් වෙලා උප්පත්තිය ලබනවා. එහෙම නැත්නම් ගේ ඉස්සරහා තියෙන ගහේ රුක් දෙවියෙක් වෙලා ඔබ උප්පත්තිය ලබනවා. දැන් ඔබ හිතන්න ඔබ මැරෙන වෙලාවේ ඔබට එකපාරට 100ට ආවේ ඔබේ දේපල ඉඩ කඩන්නම් ඒ දේපලේ ඒ ඉඩමේ ඒ නිවසේම පරදත්ත රූප ජීවි ප්‍රේතෙක් ප්‍රේතියෙක් වෙලා උප්පත්තිය ලබනවා. ඔබ මැරෙන වෙලාවේ එකපාරට ඔබට සකස් වුණේ ද්වේෂයක් කේන්තියක් නම් ඒ ද්වේෂයට කේන්තියට අදාළව ඔබ තිරිසන් ලෝකෙක සර්ප කුලයක යක්ෂ කුලයක උප්පත්තිය සකස් කර ගන්නවා පින්වතුනි. ඔබ මැරෙන වෙලාවේ ඔබට සිහියට ආවේ ඔබ කළා වූ පින්කමක් නම් ඒ මොහොතේම ඔබ ශාස්ත්‍රීය දිව්‍ය මනුස්ස තලයක නැවත උප්පත්තිය සකස් කර ගන්නවා. එහෙනම් අවසාන චුතිසිතට අරමුණු වෙන්නා වූ රූපයට අදාළවයි ඊළඟ ප්‍රතිසන්දිය සකස් වෙන්නේ පින්වතුනි. මොකද ඒක මහත් එක් ජීවත් වුණා. එයාගේ විනෝදාංශය තමයි කකුළු අල්ලන එක. එයා හැමදාම උදේට යකඩ කූරක් අතින් අරගෙන බාල්දියක් අරගෙන වෙරළට ගිහිල්ලා මේ කකුළුවන් පැනලා බාල්දියට දාගන්න. ඒක එයාගේ විනෝදාංශය. කර්මය කර්මඵල විශ්වාසය යාට තිබ්බේ නැහැ. මෙහෙම දීර්ඝ කාලයක් ජීවත් වෙද්දී මේ මහත්තයා දැඩි හදිසි අනතුරකට ලක් වෙනවා. ලක් වෙලා මෙයා රෝහලේ දැඩි සත්කාරයකයකට ගේනවා. දැන් මෙයා මැරෙන්නයි යන්නේ පිංගතුනේ. ඇත්තටම එයා හිතනවා එයා දැන් මැරෙයි කියලා. එයා මැරෙයි කියලා හිතන වෙලාවේ එයා කියනවා දැඩි සත්කාර ඒකකයේ තියෙන සෑම කුළුණක්ම එයාට පේන්නේ අඬු දික් කරගත්ත කකුලුවෙක් හැටියටයි පිංගතුනේ. දොස්තර මහත්තයාට පේන්නේ කකුලුවෙක් හැටියටයි. දකින දකින පැත්ත එයා දකින්නේ අඬු දික් කරගත්ත කකුලුවෙක් හැටියටයි. මොකක්ද මේ වෙන්නේ යන්නේ? මෙයා දැන් කකුළු බිත්තරයක ප්‍රතිසන්දිය ලබන්නයි යන්නේ පිංගතුනේ. කකුළු බිත්තරයක ප්‍රතිසන්දිය ලබන්නයි යන්නේ. නමුත් මේ මහත්තයා මැරුණේ නෑ පිංහතුනේ. නමුත් මේ මහත්තයා මැරුණනං ඒ මහත්තයාගේ ප්‍රභූභාවය තුළ මේ මහත්තයා කකුළුවෙක් වෙයි කියලා මේ ලෝකෙ කිසිම කෙනෙක් විශ්වාස කරන්න නෑ පිංහතුනි. මොකද අවසාන රූපයට අදාළවයි අවසාන චුතිසිතට අරමුණු වෙන්න වූ රූපයට අදාළවයි ඊළඟ ප්‍රතිසන්දිය සකස්වෙන්. මොකද මේ මහත්තයා අප්‍රමාණ කකුලුව මැරුවා. එහි විපාකයක් හැටියට දැන් එයා කකුළු බිත්තරයක උපදින්න යන්නේ ඇයි? නැවත නැවත කකුලුවෙක් වෙලා යා මැරුම් කන්නයි පින්නතුනි. නමුත් මේ මහත්තයා මැරුණේ නැහැ. එනම් මේ අවසාන චුතිසිතට අදාළ වෙන රූපයට අනුවයි ඊළඟ ප්‍රතිසන්දිය සකස් වෙන්නේ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ. මේ ජීවිතයේදී සෝවාන් ඵලයට පත්වෙන්න අපිට නොහැකි වුණා නම් මේ අවසාන චුති සිතේදී හෝ මේ අවසාන ධර්මානුකූලව අවසාන සිත ගලප ගන්න. එහෙනම් ඔබට මැරෙන වෙලාවේ සකස් වෙන අවසාන චුති සිතට අදාළ වෙන්නා වූ රූපය අනිත්‍යයි කියලා දකින්න දක්ෂණා. එහෙනම් ඔබ විදර්ශනා නුවණයි අවසාන සිතේදී සකස් කරගන්න පින්වතුනි. ඔබ මාර්ගඵලලාභී දෙවියෙක් මාර්ගඵලලාභී දිව්‍යාංගනාවක් වෙලායි උප්පත්තිය ලබන්නේ. නමුත් පින්වතුනි මේ අවසාන චුතිසිත අනිත්‍යයි කියලා දකින්න සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානකදී අපිට පුළුවන්කමක් ලැබිලා නැහැ. අපිට පුළුවන්කමක් ලැබිලා නැහැ පිංගතුනි. ඒකයි අපි මේ භවය තුල තාම ජීවත් වෙන්නේ. එහෙනම් මේක ලේසි දෙයක් වෙන්නත් බෑ. අමාරු දෙයක් වෙන්නත් බෑ. පුහුණුව තුලින්ම අපි පුරුදු වෙන්න ඕනේ පිංගතුනි. පුරුදු වෙන්නේ කොයි ආකාරයෙන්ද? අන්න සතර සටිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. ආයතන හැටියට මේ රූපයේ අනිත්‍යභාවය දකින්න. ආයතන කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස හැටියට මේ රූපය කොටස් හයක් කරලා දකින්න. සතර මහා ධාතුව හැටියට පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුව හැටියට මේ රූපය කොටස් හතරක් කරලා දකින්න. දෙතිස් කුණුපය හැටියට කේස්ලොම් නිය සම්දත් හැටියට මේක කොටස් 32ක් කරලා දකින්න කියනවා. මේ කැමැති ආකාරයෙන් රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව ෂය වෙන ආකාරයෙන් මේ රූපය අනිත්‍යභාවයට සංඥාවට ගන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් ඔබ හිතන්න ඔබ ආයතන හැටියට මේ රූපයේ අනිත්‍යභාවය දකිනවා කියලා. දැන් මේ ඇස කියන ආයතනයේ නුවණින් ගන්න. දැන් ඇස් දෙක පියාගෙන මේ ඇස කියන ආයතනයේ විදර්ශනා නුවණින් දකින්න. මේ ඇස කියන ආයතනයේ විදර්ශනා නුවණින් දකිද්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ අම්මාගේ මවකුසට යන්න කියලා. ඔබ අම්මාගේ මවකුසේ ගර්භාෂ කුටියේ අර වකුටු වෙලා ඉන්න වෙලාවේ කලල රූපයක් හැටියට ඒ ගර්භාෂ කුටියේ තිබ්බ ඒ කලල රූපේ ඇසේ ස්වභාවයේ නුවණින් දකින්න කියනවා. ලේ සරව තැවරිලා රතු පාට වෙලා වැහිලා තියෙන ඒ කලල රූපේ තියෙන ඇසේ ස්වභාවයේ නුවණින් දකින්න කියනවා. ඒ කලල රූපෙට මාස 6ක් මාස 9ක් යද්දී ඒ කලල රූපේ ලේ සැරව තැවරුණා වූ රතු පාට වැහිලා තියෙනා වූ ඇසේ ස්වභාවය නුවණින් දකින්න කියනවා. ඔබ මේ ශල්‍යාගාරෙදි මේ ලෝකෙට බිහි වෙද්දී ඒ ශල්‍යාගාරයේ හෙදී ඔබේ කකුල් දෙකෙන් ඔසවලා ගද්දී ඒ ලේ සැරව තැවරුණු රතු පාට වැහිලා තියෙන ඇසේ ස්වභාවය නුවණින් දකින්න කියනවා. ළමා කාලේ, ලදරු කාලේ, තරුණ කාලේ ඒ ඇසේ තිබුණා වූ ප්‍රභාෂරභාවයේ නුවණින් දකින්න කියනවා. ඔබ වැඩිවියටපත් වෙද්දී වයෝ වෘද්ධභාවයටපත් වෙද්දී මේ ඇස සුදවිල්ලා තියෙනවා නුවණින් දකින්න කියනවා. මේ ඇස් දෙක අන්ධ වෙලා තියෙනවා නුවණින් දකින්න කියනවා. තමාගේම ඇස් දෙක අන්ධ වෙලා සුදවිල්ලා තියෙනවා නුවණින් දකින්න කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනසින් මැරෙන්න කියලා. ඒ මල කඳේ තියෙන මල ඇස දෙස නුවණින් දකින්න කියනවා. ඒ මල කඳට දවසක් දෙකක් තුනක් හතරක් පහක් යද්දී ඒ මල ඇස කුණු වෙලා නරක් වෙලා ඕජාව ගලනවා ගඳ ගහනවා නිලමැස්ස වට කරගෙන මේ මල ඇස කනවා නුවණින් දකින්න කියනවා. තමාගේ ඇසයි මේ දකින්න පිංගතුනේ. අවසානයේ මේ දේහය සුසාන භූමියට ගිහිල්ලා දාලා මේ දේහය ගිනි තියනවා නුවණින් දකින්න කියනවා. මේ ඇස ගිනි ගොඩක් වෙනවා නුවණින් දකින්න කියනවා. අවසානයේ මේ ඇස මහ පොළවට පස් වෙනවා නුවණින් දකින්න කියනවා. මං ඔබෙන් ඇහුවොත් ඔබට ආච්චි කෙනෙක් හිටියද කියලා ඔබ මොකද්ද කියන්නේ? "ඔව් හාමුදුරනේ මට ආච්චි කෙනෙක් හිටියා" කියලයි. මං ඇහුවොත් ඒ ආච්චිට ඇස් දෙකක් තිබ්බද කියලා ඔබ මොකද්ද කියන්නේ? "ඔව් හාමුදුරනේ ආච්චිට ඇස් දෙකක් තිබ්බා" කියලයි ඔබ කියන්නේ. මං ඇහුවොත් ඒ ආච්චිගේ ඇස් දෙක මේ වෙලාවේ කොහෙද තියෙන්නේ කියලා ඔබ මොකද්ද කියන්නේ? ඒ ආච්චිගේ ඇස් දෙක මහ පොළවට පස් වෙලයි තියෙන්නේ. මං ඇහුවොත් ආච්චිට මේ වගේ රූපයක් තිබ්බා. ඒ රූපය මේ වෙලාවේ කොහෙද තියෙන්නේ කියලා ඇහුවොත් ඔබ කියන්නේ ඒ රූපය මහ පොළවට පස් වෙලයි තියෙන්නේ කියලා. එනම් බලන්න ආච්චිගේ ඇස් දෙක අයිති උනේ ආච්චිගේ රූපය අයිති උනේ මහ පොළවේ පසටයි පිංගතුනේ. මහකොළවේ පසට අයිති වෙන ඇස් දෙකක් උදෙසා රූපයක් උදෙසා ඒ ආච්චි කොච්චරනම් අකුසල් සිද්ධ කරගන්න නැද්ද මේ ඇස මගේ කරගන්මින් ඒ ඇස තුල ආත්මයක් තියෙනවා කියලා දකිමින් ඒ ආත්මය තුල මම ඉන්නවායි කියලා දකිමින් ඒ ඇස නිසා ඒ ආච්චි කොච්චර අකුසල් කරගන්න නැද්ද ඒ රූපය මගේ කර ගැනීම නිසා කොච්චරනම් ඒ ආච්චි අකුසල් සිද්ධ කරගන්න නැද්ද නමුත් අවසානයේ ඒ ඇස අයිති උනේ ඒ රූපේ අයිති උනේ මහ පොළවේ පසටයි පිංගතුනේ. එහෙනම් ඔබ නුවණින් දකින්න ඔබ මේ මගේ කියලා පෝෂණය කරන මේ ඇස් දෙකත් කවදා හරි අයිති වෙන්නේ මහ පොළවේ පසටයි. ඔබ මේ මගේ කියලා පෝෂණය කරන මේ රූපයත් කවදා හරි අයිති වෙන්නේ මහ පොළවේ පසටයි. ඒ නිසා ඔබ මුලින්ම හික්මෙන්න පිංගතුනේ මේ මහා පොළවේ පසට අයිති වෙන ඇස් දෙක නිසා මේ රූපය නිසා මම අකුසලයන් සිද්ධ කරගන්නේ නැහැ කියන තැන මුලින්ම හික්මෙන්න. එහෙම හික්මලා අකුසල් සිද්ධ කරගන්න එපා මේ රූපය මගේ කරගෙන. මොකද මේ රූපය මට අයිති නෑ. මේක අවසානයේ මහ පොළවේ පසට අයිති වෙන රූපයක්මයි. එනිසා මුලින්ම පිංගතුණී මේ ඇස නිසා රූපය නිසා අකුසල් කරගන්නේ නැහැ කියන තැනට එන්න. දෙවනුව මේ ඇසේ රූපේ අනිත්‍යභාවය දකිමින් විදර්ශනා නුවණ සකස් කරගන්න. ආයතන හැටියට ඒ විදියට ඇස කන නාසය දිව ශරීරයේ මනසත් ඔබ විදර්ශනාවෙන් දකින්න. සතර මහා ධාතු හැටියට දකින්න ඇස් දෙක පියාගෙන මේ ශරීරය මස් ගොඩක් කටු ගොඩක් සම් ගොඩක් කරලා නුවණින් දකින්න. ඇස් දෙක පියාගෙන මේ ශරීරය බිම වැටිලා තියෙන මස් ගොඩක් කටු ගොඩක් ඇට ගොඩක් කරලා නුවණින් දකින්න. ඇස් දෙක පියාගෙන මේ ශරීරයේ ලේ ගොඩක්, සැරව ගොඩක්, මුත්‍රා ගොඩක් කරලා නුවණින් දකින්න. මේ ගොඩවල් දෙක තුලින්ම වායෝ ධාතුවත්, තේජෝ ධාතුවත් දකින්න දක්ෂ වෙන්න. දෙතිස් කුණුපේ හැටියට මේක කොටස් 32ක් කරලා දකින්න. කොයි ආකාරයෙන් හෝ රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව සිඳෙන දිශාවට රූපේ අනිත්‍යභාවය දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ඔබ මේ දැක්කේ රූපයේ අනිත්‍යභාවය පිංහතුනේ. ඔබ මගේ කරගෙන මේ ජීවත් වෙන රූපය ඒසා වේගයෙන් අනිත්‍යභාවයට පත්වෙනවා. මේ ඇස ඒසා වේගයෙන් ගින්දර බවට අලු බවට දුම් බවට පත්වෙනවා. මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස ඒසා වේගයෙන් අලු බවට ගින්දර බවට දුම් බවට පස් බවට පත්වෙනවා. රූපේ අනිත්‍යභාවයයි අපි ඒ දකින්නේ. මේ ඇස කියන රූපය අනිත්‍ය වෙලා ගින්දර හැදුනා වගේ ගින්දර කියන රූපයත් අනිත්‍ය වෙනවා පිංගතුනි. ගින්දර වලින් ජල වාෂ්ප හැදෙනවා ජල වාෂ්පෙන් වලාකුළු හැදෙනවා වලාකුළු වලින් වැස්ස හැදෙනවා වැස්සෙන් ගංගා එළදොල හැදෙනවා මොකක්ද මේ දකින්නේ රූපේ අනිත්‍යභාවයයි. මෙතන අවසානයේ පිච්චිලා ඉතුරු වෙලා අලු ටික ඇට ටික ඉතුරු වෙනවා මේ අලු ටික ඇට ටික මහ පොළවට පස් වෙනවා පොහොර වෙනවා ගහකොළ හැදෙනවා ඵල ගෙඩි හැදෙනවා මොකක්ද මේ දකින්නේ රූපේ අනිත්‍යභාවයයි එනම් ඔබ ඇස් දෙක පියාගෙන මේ ශරීරය ගිනි ගොඩක් කරලා දකින්න එතනයි යථාර්ථය පිංගතුනි ඇස් දෙක පියාගෙන මේ ශරීරය අලු ගොඩක් දුම් ගොඩක් පස් ගොඩක් කරලා දකින්න සතර මහා ධාතුව හැටියට වෙන් කරගෙන දකින්න එතනයි යථාර්ථය එහෙනම් ඒ ආකාරයෙන් රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව සිදෙන ආකාරයෙන් රූපය විදර්ශනා නුවණින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් මං ඔබට තෙරුවන් කෙරේ අතල සද්ධාව ගැන මතක් කළා. සීලය ආර සීලයක් බවට පත් කරගන්න හැටි මතක් කළා. මේ පංච උපාදානස්කන්දයේ මුල්ම උපාදානස්කන්දය රූපය කරේ තියෙන තුෂ්ණාව සිඳගන්න හැටි මතක් කළා සතර සටිපට්ඨාන සූත්‍රය ඇතුරෙක්. එනිසා තව එක කාරණයක් මම මතක් කරනවා. පිංහතුල්ලා තුළ විශාල විශ්වාසයක් තියෙනවා. පින් කළොත් සුගතියට යන්න පුළුවන් කියලා. පව් කළොත් දුගතියට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කළ නෑ පිංහතුනේ පින් කළොත් සුගතියට යනවා කියලා. පව් කළොත් දුගතියට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ උපාධාන පච්චයා බව්. උපාධානයයි භවය සකස් කරන්නේ. උපාධානය කෞුද සකස් කරන්නේ තුෂ්නාපච්චයා උපාධාන. දැන් එක මහත්තයෙක් ජීවත් වුණා පිංහතුනි. ඒ මහත්මයා කෝටිපති මහත්තයෙක්. එයා හැම පෝයටම සියගානකට දන් දුන්නා. පන්සල් විහාර හදල දුන්නා. සුදු ඇඳුමක් කැන්දෙ පාට ඇඳුමක් කැන්දෙ නෑ. මත්වතුර ටිකක් සිගරට් එකක් ජීවිතයටවත් බිව්වේ නෑ. පරමාදර්ශී ජීවිතයක් ගත කලා පිංහතුනි. පරමාදර්ශී ජීවිතයක් ගත කරලා මේ මහත්තයා මිය පරලව යනවා. දැන් පාංශකූල වෙලාව. ගමේ පන්සලේ නායක සාමීන් වහන්සේ ඇවිල්ලා දැන් අනුශාසනා කරනවා. මේ අනුශාසනාවේදී ගමේ නායක සාමීන් වහන්සේ දේශනා කරනවා මේ මහත්යාට පින් අවශ්‍ය නැහැ. මොකද මේ මහත්තයාට හත් දවසේ දානයක් තුන් මාසේ දානයක් දෙන්න අවශ්‍ය නැහැ. ඒ තරමටම මේ මහත්තයා පිං සිද්ධ කරගත්තා. මේ මහත්තයා දෙවියෙක් මිසක් වෙන කෙනෙක් නම් වෙන්නේ නැහැ කිව්වා. එතන ගිහි ಗುಣකතනය කරපු මහත්තයා මොකද්ද කිව්වේ? මේ බිමින් යන කූඹියෙක්ගෙන් ඇහුවොත් මේ මහත්තයාගෙන් වැරදක් වෙලා තියෙනවද කියලා කූඹියා කියයි කිව්වා වරදක් වෙලා නැහැ කියලා. ඒ කියන්නේ කූඹියෙකුටවත් වරදක් කරලා නැහැ. එහෙනම් දැන් මේ මහත්තයා කොහෙද ඉපදෙන්න ඕනේ? කොහෙද ඉපදෙන්න ඕනේ? කොහෙද ඉපදෙන්න ඕනේ? සුගතියේ ඉපදෙන්න ඕනේ. දැන් වර්තමානයේ ඕනෑම කෙනෙක් මිය ගියාට පස්සේ මරණය විග්‍රහ කරන්නේ මේ විදිහටයි. නමුත් බුදුරජාණන් වහන්සේ මේ විදිහට මරණයක් කොතනකවත් විග්‍රහ කළා නෑ පිංගතුනි. දැන් මේ මහත්තයා මේ විදිහට මිය පරලොව ගියා. අපි දන්න ස්වාමින් වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා මේ මැරිච්ච මහත්තයා නැවත ඉපදුනේ කොතනද කියන කාරණය. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ දකින්නවලු මේ මහත්තයාට අයිති කෝටි ගානක් වටිනා හිස් ඉඩමක මේ කම්බුලට අත තියාගත්ත පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් වෙලා උප්පත්තිය සකස් කරගෙන ඉන්න. මැරණ වෙලාවේ මොකද්ද උපාදානය වුණේ? පින උපාදානය වුණාද? දීපෙලයි උපාදානය වුණේ. පින උපාදානය වුණා නම් දිව්‍ය ලෝකෙක ගියා. නමුත් උපාදානය වුණේ කුමක්ද? තෘෂ්ණාපච්චය උපාදාන. තෘෂ්ණාව තිබ්බේ කුමක් කරෙයිද? ඉඩකඩම් කෙරෙහි පිංගතුනි. මොකද එයා අනිත්‍ය සංඥාවක් වඩලා තිබ්බේ නැහැ. මැරෙන වෙලාව එකපාරට තෘෂ්ණාව බැඳුනේ ඉඩකඩම් කෙරෙහි ඒ ඉඩමේම පරදත්ත රූප ජීවි ප්‍රේතෙක් වෙලා උප්පත්තිය ලැබුවා. දැන් එක අම්මා කෙනෙක් හිටියා. එයා අවුරුදු 50ක් දන් දුන්න අම්මා කෙනෙක්. සිල්පද පහ හොඳින් ආරක්ෂා කරගත්ත අම්මා කෙනෙක්. මේ අම්මාට දරුවන් 8 දෙනෙක් හිටියා. බාල දරුවෝ 3 දෙනාම ගැහැණු දරුවෝ කසාද බැඳලා හිටියේ නෑ. මේ අම්මා මැරෙනවා. බලන්න අවුරුදු 50ක් දන් දුන්න අම්මා සිල්පද පහ ආරක්ෂා කරපු අම්මා මැරිලා නැවත උපදින්නේ ඒ ඉඩමේම පරදත්ත රූප ජීවි ප්‍රේතියක් වෙලා පිංහතුනි. ඇයි මැරණ වෙලාවේ මොකද්ද උපාදානය වුණේ? කසාද බැන්දේ නැති ගෑනු දරුවෝ තුන් දෙනයි පිංහතුනි. මොකද අම්මා කෙනෙක් කසාද බැන්දේ නැති ගෑනු දරුවෝ තුන් දෙනෙක් ඉද්දී මිය පරලව යද්දී ගියොත් කවදාක්වත් ඒ අම්මට ඒ දරුවා අතහැරලා මිය යන්න බෑ පිංගතුනි. එහෙම වෙන්න නම් එයා ශක්තිමත් ආකාරයෙන් අනිත්‍ය සංඥා වඩපු කෙනෙක් වෙන්න ඕන. නමුත් මේ අය අනිත්‍ය සංඥාව වඩලා තිබ්බේ නෑ. ඒ නිසා මැරෙන වෙලාවේ දරුවන් උපාදානය වුණේ ඊට අදාළව පරදත්ත රූප ජීවි ප්‍රේතියක් හැටියට උප්පත්තිය ලැබුවා. මේ පරදත්ත රූප ජීවි ප්‍රේතයා ප්‍රේතිය කියන්නේ පිංගතුනි මේ ප්‍රේත ලෝකයේ ඉන්න ඉහළම ප්‍රේතයා. මොකද പ്രേත ලෝකය කියන්නේ හරි අපුල තැනක් පිංගතුනි. പ്രേතයාගේ අකුසල් වැඩි වෙන්න, අකුසල් වැඩි වෙන්න പ്രേතයාගේ විකෘතීන් වැඩි. මේ විකෘතීන්ගෙන් ගහන പ്രേත ලෝකයේ ඉන්න ඉහළම പ്രേතයා තමයි පරදත්ත රූප ජීවී പ്രേතයා සහ പ്രേතිය කියන්නේ. පරදත්ත රූපජීවී ප්‍රේතය ප්‍රේතිය කියන්නේ පිංහතුනී ඔබ හිතන්න අලුත් සුදුසාරියක් සුදු හැට්ටයක් ඇඳලා කොණ්ඩේ කඩාගෙන ඉන්න ගුප්ත මුහුණක් තියෙන කාන්තාවක් දකින්න ඒ තමයි පරදත්ත රූප ජීවී ප්‍රේතියෙක්ගේ ස්වභාවය. අලුත් සුදු සරමක් සුදු කමිසයක් ඇඳලා ගුප්ත මුහුණක් තියෙන කෙනෙක් දකින්න ඒ තමයි පරදත්ත රූප ජීවී ප්‍රේතයෙක්ගේ ස්වභාවය. හොඳට ඇඳුම් ලැබිලා තියෙනවා. විකෘති නැති ශරීරයක් ලැබිලා තියෙනවා. උදට ආහාර ලැබිලා තියෙනවා. කුමක් නිසාද? මේ හැම කෙනෙක්ම පෙර ජීවිතේ හොඳින් දන් දුන්න අය. පින්කම් කරපු අය. පිනැවිල්ලා විපාක දෙනකොට පරදත්ත රූප ජීවී බවට පත් වුණා තුෂ්ණාපච්චයා උපාදානං ප්‍රේතතලයට වැටුණ පිංහතුනි. එනම් බලන්න පිනෙන් විතරක් අපිට මේකෙන් ගැලවෙන්න නම් පුළුවන්කමක් නෑ පිංහතුනි. පිනෙන් විතරක් ගැලවෙන්න නම් ලෑස්වෙන්න එපා. පින්කං කලා කියලා දන් දුන්නා කියන කාරණයෙන් විතරක් සතුටු වෙන්න යන්න එපා. මේ පින අර්ථවත් කරලා දෙන්නේ කවුද? මේ අනිත්‍ය සංඥාව විසින්මයි. අනිත්‍ය සංඥාව විසින්මයි පිංගතුනි පින ඔබට අර්ථවත්භාවයට පත් කරලා දෙන්නේ. ඒ නිසා නිරතුරුවම හැකිතාක් පන්සලට ආරන්නේට යොමු වෙලා හැකිතාක් පින්කම් සිද්ධ කරන්න. හැකිතාක් සීලයන් සමාදන් වෙන්න මෛත්‍රිය වඩන්න සමාධිය වඩන්න. වඩමින් නිරේතුරුවම මේ රැස් කරන්නා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. එහෙම දකිනවා වගේම මේ ඇස කන නාසය දිව ශරීරය මනස මේ රූපේ අනිත්‍යභාවය දකිනවා වගේම මේ රූපේට අරමුණු වෙන අනිත් දේවල් වලත් අනිත්‍යභාවය දකින්න. ඔබේ දරුවන් කෙරෙහි ඔබ දැඩි ආකාරයෙන් බැඳිලා යනවා නම් නිරේතුරුවම ඒ දරුවන් විදර්ශනා නුවණින් දකින්න. බුදුරජාන් වහන්සේ කියනවා සංසාරයේ ඔබ දරුවන් උදෙසා හෙළූ කඳුළු මහසાગරයේ ජලයට වැඩි කියලා පිංගතුනේ ඔබ මේ සංසාරයේ උදෙසා අම්මා තාත්තලා උදෙසා හෙළූ කඳුළු මහසાગරයේ ජලයට වැඩි කියලා. ඔබ ස්වාමි පුරුෂයන් උදෙසා බිරින්දෑවරු උදෙසා මහසાગරයේ සංසාරයේ හෙළූ කඳුළු මහසાગරයේ ජලයට වැඩි කියලා. එහෙනම් සංසාරයක් පුරාවට ඒසා අම්මල තාත්තල ස්වාමි පුරුෂයන් බිරින්දෑවරු දරුවන් අපිට හිටියා. ඒ දරුවන් නිසා සාමි පුරුෂයන් බිරින්දෑවරු නිසා අම්මලා තාත්තලා නිසා පිංගතුණී කල්ප ගණන් අපි සතර අපායන්ට වැටලා දුක් විඳලා තියෙනවා. ඒ නිසා දරුවා තුලින් මේ සංසාර බය දකින්න අම්මා තාත්තා තුලින් මේ සංසාර බය දකින්න සාම්පුරුෂයා බිරිඳ තුලින් මේ සංසාර බය දකින්න සංසාර බය දකිමින් මේවා කෙරෙහි යුතුයකම් අකුරට ඉටු කරමින් මේ රූපයන් කෙරෙහි තියෙන තෘෂ්ණාව විදර්ශනා නුවණින් දැකලා හීන කරගන්න පිංතුණි මේ රූපයන් ඇසුරු කරන්න ඒවැ යුතුයකම් ඉටු කරන්න ඒ වගකීම් ඉෂ්ට කරන්න දෙමාපියන්ට හොඳට සලකන්න දරුවන්ට හොඳට යුතුයකම් ඉටු කරන්න ඉටු කරමින් ඒවා කෙරෙහි තියෙන තෘෂ්ණාව හීන කරගන්න මේ යුතුයකම් වලින් බැහැර වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ ගිහි පිංගතුල්ලාට කොතනකවත් දේශනා කරන්නේ මේ සෝවාන් මාර්ගය තුල ගමන් කරන කෙනා සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනා හොඳ පෞරුෂත්වයක් ඇතුව සමාජය තුල ජීවත් වෙන කෙනෙක් මොකද එයා ධර්මයේ දකින කෙනෙක් ධර්මයේ දැක්ක කෙනෙක් එයා තුල ඇලීම් ගැටීම් නෑ පිංගතුනි. එයා ඕනෙම ප්‍රශ්නයක් ධර්මානුකූලව දකින්න පුළුවන් කෙනෙක්. එයා ඉදිරි දැක්මක් ඉදිරිගාමී දැක්මක් තියෙන කෙනෙක්. එනිසා පරාජිත ජීවිතයක් නෙමේ සෝවාන් ඵලයටපත් වුණ කෙනා කියන්නේ. සෝවාන් මාර්ගය තුල ඉන්න කෙනා කියන්නේ පරාජිත ජීවිතයක් නෙමේ ශක්තිමත් පෞරුෂත්වයක් තියෙන ඇලීම් ගැටීම් වලින් තොර වෙච්ච කෙනෙක්මයි. එනිසා ඔබ ඔබේ යුතුයකම් අකුරට ඉටු කරන්න යුතුයකමුත් වගකීමකුත් කුසලයේ හැටියට ඔබ ඉටු කරන්න දක්ෂයි පිංගතුනි. ඔබ බිරිඳට සලකන්නේ ඒ තුලින් කුසලයක් මතු කරගන්න. ඔබ දරුවාට යුතුයකම් ඉටු කරන්නේ ඒ තුලින් කුසලයක් මතු කරගන්න. ඔබ අම්මා තාත්තාට යුතුයකම් ඉටු කරන්නේ ඒ තුලින් කුසලයක් මතු කරගන්න. ඒ මතු කරගන්නා වූ කුසලය විදර්ශනා නුවණිනුත් දකින්න ඔබ දක්ෂ වෙනවා පිංගතුනි. ඒ නිසා නිරේතුරුවම පින්කම් කරනවා වගේම මේ පින්කම අර්ථවත් කරලා දෙන්නේ අනිත්‍ය සංඥාව කියන කාරණය හොඳින් දකින්න. ඒ නිසා දවසට පැය භාගයක්වත් පැය කාලක්වත් පිංහතුනේ මේ අනිත්‍ය සංඥාව වැඩීම උදෙසා කාලයක් වෙන් කරගන්න. මොකද එතන තමයි ඔබ කරන පින්කං ඔබට අර්ථවත් කරලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිංහතුනේ මේ නිරේතුරුවම දවසට විනාඩි පහක්වත් මේ මරණය ගැන සීපත් කරන්න කියලා. මොකද අපි ජීවිතයේ හැම දෙයක්ම අපි සැලසුම් කරනවා. පාසල් යන්නේ කොහොමද කියලා සැලසුම් කරනවා, විශ්වවිද්‍යාලය යන්නේ කොහොමද කියලා සැලසුම් කරනවා. විවාහය කරන්නේ කොහොමද, අනාගතේ දරුවන් ලබන්නේ කොහොමද, ගෙවල් දොරවල් හදන්නේ කොහොමද? මේ සෑම දෙයක්ම අපි සැලසුම් කරනවා පිංගතුනේ. නමුත් කිසිම කෙනෙක් මේ මරණය කියන කාරණය සැලසුම් කරන්නේ නැහැ. මම මැරුණාට පස්සේ මොකක්ද වෙන්නේ කියන කාරණය කිසිම කෙනෙක් හිතන්නේ නැහැ. මට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හිටියා ආච්චි කෙනෙක් සීයා කෙනෙක් හිටියා මහප්පා කෙනෙක් ලොකු අම්මා කෙනෙක් හිටියා මේ අය මිය පරලව ගියා උපාදාන පච්චයා භවෝ කියන ධර්මතාවය තුල මේ අය කොහේ ඉපදෙන්නේ නැද්ද කියලා අපි හිතන්නේ නැහැ. ඒ නිසා දවසට විනාඩි 5ක්වත් පිංගතුණී මම මැරුණාට පස්සේ මට මොකක්ද වෙන්නේ කියන කාරණය ගැන හිතන්න. උපාදාන පච්චයා භවෝ කියන ධර්මතාවය තුල මට කොයිවෙනි මරණයක් හිමි වේද කියන කාරණේ ගැන හිතන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණය ජීවිතේ කිට්ටුවට ගන්න කියලා. මරණය ජීවිතේ කිට්ටුවට ගන්න ගන්න ධර්මය අපේ ජීවිතයට ලං වෙනවා පිංගතුනි. අපි මරණය ජීවිතයෙන් ඈතට දාන්න ඈතට දාන්න අපි ධර්මයෙන් තව තව ඈතට යනවා. එනිසා අපේ ජනතාව පිංහතුල්ලා මරණය හැම වෙලාම ජීවිතයෙන් ඈතට දානවා. ඔබ මරණය ජීවිතේ ඈතට දාන්න ඈතට දාන්න පිංහතුනි ධර්මයෙන් ඔබ ඈතට යනවා නොදැනුවත්වම. ඔබ පින්කම් තුල හිර වෙනවා පින්කම් තුල සීලය තුල සමාධිය තුල මෛත්‍රිය තුල හිර වෙලා ඉන්නවා. එනිසා ජීවිතේ මරණය කියන කාරණේ ජීවිතේ කිට්ටුවට ගන්න. හැමදාම දවසකට විනාඩි 5ක්වත් රැයට නිින්දට ගියාට පස්සේ මම මැරුණාට පස්සේ කොයි වගේ කෙනෙක් වෙනවාද කොයි වගේ කෙනෙක් වෙයිද කියලා නුවණින් දකින්න. දැකලේ මරණය සැලසුම් කරගන්න. ඔබ මරණය සැලසුම් කරගත්තේ නැත්නම් පිංගතුනි සැලසුමෙන් තොර මරණයක් තමයි ඔබට අත් වෙන්නේ. ඔය සතර අපාය කියන්නේ සැලසුමකින් තොරව මැරුණ අයගේ ලෝකයයි. එනිසා ඔබ නිරේතුරුවම ජීවත් වෙනවා වගේම මැරුණාට පස්සේ මොකක්ද වෙන්නේ කියන කාරණය ජීවිතේ විනාඩි 5ක්වත් හිතන්න. එහෙම නැත්නම් පිංගතුනි මේ අවුරුදු 60 70 උදෙසා කල්ප ගණන් සතර අපායට වැටුණු අදක්ෂයෙක් වෙනවා. කල්ප ගණන් සතර අපායට වැටුණු අදක්ෂයෙක් වෙනවා. සමහර මිනිස්සයෝ ඉන්නවා මහා ප්‍රභූ ජීවිත ගත කරනවා. මහේශාක්‍ය ජීවිත ගත කරනවා. මැරෙන වෙලාවේ චිතකයට විතරක් ලක්ෂ ගාණක් වියදම් කරනවා. පාංශකූලයට ලක්ෂ ගාණක් වියදම් කරනවා. හත් දවසේ දානෙට ලක්ෂ ගාණක් වියදම් කරනවා. අනේ මැරිච්ච වෙලාම මේ මිනිස්සයා ඉපදිලා තියෙන සතර අපායේ පිංගතුනි. බලන්න කොයිසා වාසනාවක්ද කියලා. එයා සතර අපායේ තිරිසන් කුලයක, പ്രേත කුලයක, නිරේක උප්පත්තියක් ලැබලා මෙහි එයාව පුච්චන චිතකයට කෝට් ලක්ෂ ගාණක් වියදම් කරනවා පිංගතුනි. බලන්න කොයිසා වාසනාවක්ද කියලා. ඒ නිසා නිරේතුරුවම පිංගතුනි මේ ජීවත් වෙන අවුරුදු 60 70 නෙමෙයි ඔබ සැලසුම් කරන්න ඕනේ. මේ ජීවත් වෙන අවුරුදු 60 70 දී ඔබ සැලසුම් කරන්න ඕනේ මරණින් පස්සේ මේ වැටෙන්නා වූ භයානක සතර අපායෙන් මිදෙන්නේ කොහොමද කියන සැලසුමයි ඔබ සකස් කරගන්න ඕනේ. ඒ නිසා නිරතුරුවම ජීවිතය තුලින් චිත්තයක් ඇති කරගන්න මම මේ ජීවිතේ මැරෙන වෙලාවේ මාර්ගඵලලාභී දෙවියෙක් මාර්ගඵලලාභී දිව්‍යාංගනාවක් වෙනවායම් කියන චිත්තය සකස් කරගන්න. ඊට අදාළ ධර්මතාවයන් ජීවිතය තුළින් වැඩෙනවාද කියන කාරණය සෑම රාත්‍රියකම නුවණින් මෙනෙහි කරන්න පිංගතුනි. එය තමයි ඔබේ ජීවිතයේ එදා දවසේ පැය 24ේදී ඔබ උදෙසා ඔබ කරගන්න එකම එක දේ. අනිත් දවසේ පැය 24ම ඔබ වැය කරන්නේ ඔබට අයිති නැති දේවල් පෝෂණය උදෙසා පිංගතුනි. මොකද මං කිව්වා අවසානයේ ওই රූපයත් ඔබ මහ පොළවේ පසටයි අයිති වෙන්නේ කියලා. අවසානයේ මේ විඥානයේ චුත වෙලා ගිහිලා සතර අපායේ කොතනකරි තමයි රූපයකට බැසගන්නේ. එහෙනම් නිරේතුරුවම Taman දක්ෂ වෙන්න. මේ ජීවත් වෙන අවුරුදු 60 70 ගැන හිතන්න යන්න එපා. ඒකේ බඩගින්නේ ජීවත් වුණත් ප්‍රශ්නයක් නෑ පිංගතුණී. අර අප්‍රමාණ සතර අපායෙන් මිදීමට අවශ්‍ය ධර්මතාවයන් මේ කෙටි ජීවිත කාලය තුල රැස් කරලා මේ සාරා සංක කල්ප ලක්ෂ 100ක් කෝටි ප්‍රකෝටි ගාණක් මහා සාගරයේ ජලය පරාද වෙන තරමට රුධිරය වගුරෝලා කඳුළු වගුරෝලා මේ ආවා වූ භව ගමන උපරිම ආත්ම භාව හතකට සීමා කරගන්නවා කියන තැනට එන්න පිංගතුනි. එහෙම එන ගමනේදී මාර්යා නිරේතුරුවම අපිට බාධා කරනවා පිංගතුනි. මොකද මාර්යා හොඳටම දන්නවා මේ මොහොත මේ සම්මා සම්බුද්ධ ශාසනයේ දීප්තිමත්ම මොහොතක් කියලා. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ දීප්තිමත් මොහොත తాවකාලික දීප්තියක් අපි මේ දකින්න පිංගතුනි. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ මේ උදා වෙලා තියෙන දීප්තිය හරියට නිවෙන්න ආසන්න පහනක තියෙන ආලෝකයේ දීප්තියයි අපි දකින්න පිංගතුනි. එහෙනම් මේ මොහොත ඔබ දක්ෂ වෙන්න ඕනේ ඔබේ ජීවිතය තුලින් අප්‍රමාදී භාවය කියන වචනයට දෙන්න තියෙන සැබෑම අරුත ඔබට ලබලා දෙන්න. මොකද මේ මොහොත තමයි මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේදී ඔබට සෝවාන් ඵලයට පත් වෙන්න ඕනේ නම් ඔබට ලැබෙන අවසාන අවස්ථාවයි මේ ලැබිලා තියෙන පිංගතුනේ. නැවත මේ ශාසනය ඔබට සෝවාන් ඵලයට පත් වෙන්න නැවත ජීවිතයේදී ඔබට ලැබෙන්නේ නැහැ. මේක තමයි මේ ශාසනයෙන් ඔබට ලැබෙන අවසාන අවස්ථාව මේ ලැබිලා තියෙන්නේ. ඒ දීප්තිය තමයි අපි මේ දකින්නේ. සාමින් වහන්සේලා සියදාස් ගානක් චතුරාර්ය සත්‍ය දේශනා කරනවා ආරෂ්ඨාංගික මාර්ගයේ දේශනා කරනවා. ධර්මයේ සන්දිට්ටික ගුණය පිළිබඳ රාවයන් නාදයන් පැතිරෙනවා. අහන අහන පැත්තේ සද්ධර්ම ශ්‍රවණයන් නැහෙනවා පින්කම් සිද්ධ වෙනවා. එමනම් මේ දීප්තිමත් අවස්ථාව පිංහතුනේ අපි හඳුනගන්න ඕනේ මේ පහනක නිවෙන්න යන දැල්වෙන පහනක නිවෙන්න අද්දී ඇතිවෙන්න වූ ප්‍රභාශරාලෝකය හැටියට. මොකද මාරයා දන්නවා පිංහතුනේ මේ සම්මා සම්බුද්ධ ශාසනය තව අවුරුදු 200ක් යනකොට අතුරුදහන් වෙලා යනවා කියලා. මේ ශාසනය අතුරුදහන් වුණාට පස්සේ ලෝකේ අයිති වෙන්නේ මායයාටයි පිංගතුනේ. මේ ශාසනය අතුරුදහන් වෙලා ගියාට පස්සේ නැවත අපිට ශාසනයක් මුණ ගැහෙන්නේ. ඒ කියන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ නැවත පහළ වෙන්නේ තව අවුරුදු ලක්ෂ 25ක් ගියාට පස්සේ පිංගතුනේ. ඒ කියන්නේ ඊළඟ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ අවම වශයෙන් තව අවුරුදු ලක්ෂ 25ක් යනවා පින්තුනි. බලන්න ලක්ෂ 25ක් කියන්නේ කොයිසා දීර්ඝ කාලයක්ද කියලා. මොකද මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න නම් මේ දැන් තියෙන මේ අවුරුදු 70ක් වගේ තියෙන පරමායුෂ අවුරුදු 10ට අඩු වෙන්න ඕනේ. දුස්සීලභාවය විසින් මේ ආයුෂ අඩු වෙලා අඩු වෙලා පරමායුෂ අවුරුදු 10යි කියන තැනට යන්න ඕනේ. ඒ 10යි කියන තැන ඉඳන් සිල්වත් භාවය විසින් පරමාශ අවුරුදු 80000ට ඉහළ ලංවන්න ඕනේ පිංගතුනි. එහෙනම් අවුරුදු 80000ට අවශ්‍ය තියෙන මිනිස්සුયો බිහි වෙන්න තව අවුරුදු ලක්ෂ 25ක්වත් ගත වෙනවා. මේ ආයුෂ ගෙවෙන ප්‍රමාණය මත ගණනය කළාම. එහෙනම් තව අවුරුදු ලක්ෂ 25ක් යනකම් අබුද්ධෝත්පාද කාලයක් පිංගතුනි. ධර්මයක් නැහැ, සංඝයා නැහැ, බුද්ධ කියන වචනයක් නැහැ. මාරයාට අයිති වූ ලෝකයක් තමයි මේ අවුරුදු ලක්ෂ 25 අබුද්ධෝත්පාද කාලයක්. එහෙනම් ඔබ මේ ශාසනයේ මේ ලැබෙන තියෙන අවසාන අවස්ථාවෙන් ප්‍රයෝජනෙ නොගත්තොත් ඔබ දීර්ඝ වූ අවුරුදු ලක්ෂ 25ක් වූ අබුද්ධෝත්පාද කාලයකටයි වැටෙන්නේ පිංගතුනි. එනිසා මාර්යා මේ ස්වභාව ලෝක ස්වභාවය දන්නවා. එනිසා මාර්යා මේ වෙලාවේ මොකද්ද කරන්නේ? ඔබලාව කුසලය තුල කොටු කරනවා පිංගතුනි. මොකද මාර්යා දන්නවා දැන් ඔබලාම අකුසලයෙන් කොටු කරන්න බෑ කියලා. මොකද ඔබලා අකුසලය හඳුනගෙන ඉන්නේ. ඒ නිසා මාරයාට ඔබලාව අකුසලයෙන් කොටු කරන්න බෑ. ඒ නිසා මාරයා මේ වෙලාවේ ඔබලාව කුසලයේ තුල කොටු කරනවා. මාරයා මේ වෙලාවේ කුසලයේ තුල කොටු කරලා විදර්ශනා නුවණ ඇති කරගන්න ඔබට දෙන්නේ නෑ පිංගතුනි. ඒ නිසා ඔබ මේ මාරයාගේ උගුලට අහු වෙනවා. උගුලට අහු වෙලා මොකද කරන්නේ? පිංකම් කරමින්, දන් දෙමින්, සිල් සමාදන් වෙමින්, මෛත්‍රී වඩමින්, සමාධිය වඩමින් ඒවායේ ආස්වාදයට යට වෙලා ජීවත් වෙනවා. නැවත දෙවියෙක් වෙන්න සිහින මවනවා නැවත මිනිස්සෙක් වෙන්න සිහින මවනවා. මේ මොකක්ද මේ පිංගතුනි? මායයා අටවන කුසලයේ උගුලට අපි අහුවෙලා ඉන්න පිංගතුනි. ඒ නිසා මායයා මේ අවසාන මොහොතේ ඔබලාට අටවන උගුලට ඔබලා අහුවෙන්න එපා. කුසලය කියන උගලට මේ මොහොතේ අහුවෙන්න එපා. ඔබලා සංසාරයේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් ඔබලාට අහිමි වුණේ මාරයා ඇටෙව්වා වූ කුසලය කියන උගුලට ඔබ අහු වුණ නිසාමයි. ඒ නිසා මේ ජීවිතේ හැකිතා කුසල් දහම් වඩන්න. හැකිතා පින්කම් සිද්ධ කරන්න, දන් දෙන්න, සිල් සමාදන් වෙන්න, මෛත්‍රිය වඩන්න, සමාධිය වඩන්න. නමුත් මේවයි ආස්වාදයට යට වෙන්න එපා. මේවයි ආනිසංසයන්ට යට වෙන්න එපා. මේ පින්කම් කරලා නැවත භවයක් ප්‍රාර්ථනා කරන්න එපා. එනිසා හැකිතාක් මේ පින්කම් සිද්ධ කරලා ඔබ භවයක් නම් ප්‍රාර්ථනා කරන්නේ සංස්කාරයන්ට ඔබ යට වෙනවා නම් මායයා අටවන උගුලට ඔබ මේ පාරත් අහු වෙනවා පිංගතුනි. ඒ නිසා මායයා මේ අටවන උගුලෙන් ගැලවෙන්න නම් ඔබ මොකද්ද කරන්න ඕනේ? හැකිතා කුසල් දහම් වඩමින් හැකිතා පින්කම් සිද්ධ කරමින් සිල් සමාදන් වෙමින් මේ සෑම සංස්කාරයන්ගේම අනිත්‍යභාවය නුවණින් දකින්න. විදර්ශනා නුවණ මතු කරගන්න. ප්‍රඥාව මතු කරගන්න. එතනයි පින්වතුනි ඔබ මාර්යාගේ උගුලෙන් ගැලවුණා කියලා වෙන්නේ. එනිසා හැකිතාක් පින්කම් සිද්ධ කරන්න සිද්ධ කරමින් ඒ පින්කම් වලින් රැස් වෙන්නා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. නැවත මිනිස්සෙක් දෙවියෙක් වෙනවා කියන චිත්තයක් ඇති කරගන්න එපා. මේ භවයේ තියෙන භයංකාරභාවයම දකින්න. සංසාර බයම නුවණින් දකින්න. මේ අතීත සාරා සංක කල්ප ලක්ෂ ගාණක් ගෙවාගෙන ආපු ගමනේදී ඔබ හෙළූ කඳුළු මහසાગරයේ ජලයට වඩා වැඩි නම් ඔබ හෙළූ රුධිරයේ මහසાગරයේ ජලයට වඩා වැඩි නම් මෙතනින් ගැලවෙන්න බැරි වුණොත් පිංගතුනි මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පහළ වෙනකන් ඇතිවෙන අවුරුදු ලක්ෂ 25ක අබුද්ධෝත්පාද කාලය කොයිසා දුක් ගින්දරකින් පිරුණ කාලයක්ද කියලා දකින්න මේ සංසාර බය නුවණින් මෙනෙහි කරලා ඔබ කරන්නා වූ සෑම කුසල් සංස්කාරයක්ම විදර්ශනා නුවණින් දැකලා භවය කෙරෙහි තෘෂ්ණාව ඇති කරගන්න නැතුව සංස්කාරයන් කෙරෙහි තෘෂ්ණාව ඇති කරගන්න නැතුව විදර්ශනා නුවණින් දැකලා ප්‍රඥාවම ඇති කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිංගතුනි. අවසාන කාරණය මතක් කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින කියන්නේ ගින්දරක්ක කියලා. පින කියන්නේ ගින්දරක්. ගින්දර නැතුව අපිට ජීවත් වෙන්න බැහැ. නමුත් ගින්දර විසින්ම අපිව විනාශ කළා දාන්නත් පුළුවන්. පිනත් අන්නේ වගේ පිංගතුනි. පින නැතුව අපිට ජීවත් වෙන්න බැහැ. මොකද පින කියන්නේ සැපයට කියන්නා වූ තවත් නමක් පිංගතුනි. ඔබලා මේ සැපෙන් ජීවත් වෙනවා කියන්නේ පින නිසා ඔබ මේ සැපෙන් ජීවත් වෙනවා කියන්නේ. නමුත් මේ පිනම පිංගතුනි ගින්දරක් බවට පත් වෙන්නත් පුළුවන්. එනම් මේ පින නිසා ඔබට ලැබුණා වූ ආයුෂ වර්ණය සැපේ බලය ඔබ කාමච්ඡන්දයන් උදෙසා යොමු කරගත්තොත් එහෙම නැත්නම් සිල්පද බිඳ ගැනීම උදෙසා ඔබ යොමු කරගත්තොත් අන්න පින ගින්දරක් බවට පත් වෙනවා පිංගතුනි දැන් බලන්න මේ ලෝකේ ජීවත් වෙන මහේශාක්‍ය ප්‍රභූ ජීවිත ගත කරන කොච්චර මිනිස්සුයෝ ඉන්නවද කියලා ඒ ප්‍රභූභාවයේ මහේශාක්‍ය භාවය කියන්නේ මොකද්ද පෙර ජීවිතේ ඒගොල්ලෝ රැස් කළා වූ පිනමයි පිංගතුනි. වෙන දෙයක් නෙමේ. ඒ පින නිසා මේ මහේශාක්‍ය භාවයන් ලැබුවත් දැන් මේ මහේශාක්‍ය භාවයන් රැකගන්න ආරක්ෂා කරගන්න යන ගමනේදී පිංගතුනි ඒගොල්ලෝ පිනෙන් බැහැර වෙලායි තියෙන්නේ. එනිසා මේ මහේශාක්‍ය භාවය ආරක්ෂා කරගන්න යන ගමනේදී යම් විදිහකින් ඒගොල්ලෝ මිය පරලව ගියොත් මේ රැස් කරගන්නා වූ ගොඩ ඒගොල්ලන්ට අතහැර ගන්න බෑ. ඒගොල්ලෝ සතර පාටයි වැටෙන්නේ පිංගතුනි. එනම් අවසානයේ ගොල්ලෝ සතර අපායට දැම්මේ කවුද? පින විසින්මයි පින්තුනි. දැන් එක නෝන කෙනෙක් ඉන්නවා මේ සමාජේ. එයා ආයුෂ වර්ණයේ සැපේ බලයෙන් පිරුණා වූ නෝන කෙනෙක් පින්තුනි. අපි දන්න සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා මේ නෝනා පෙර ජීවිතේ කවරෙක්ද කියලා. එතකොට එයා දකින්නේ ඇය පෙර ජීවිතේ සීලය තුල දානය තුල පරිපූර්ණ ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඒ සීලේ දානේ පරිපූර්ණභාවය නිසාම ගිය ජීවිතේ මැරිලා මේ ජීවිතේ මහේෂාක්‍ය පවුලක දැරියක් වෙලා උපත ලබනවා. එයා මහේෂාක්‍ය තැනකින් විවාහයක් සිද්ධ කරගන්නවා. දැන් ආයුෂ වර්ණය සැපය බලයෙන් පිරිලපින්නතුනි. දැන් එයා සෑම මොහොතකම උත්සාහ ගන්නේ ඒ ආයුෂ වර්ණය සැපය බලය තව තව වැඩි කරගන්න තව තව රැස් කරගන්න පින්නතුනි. මේ වැඩි කරගන්න රැස් කරගන්න යන ගමනේදී එයා නිකං හරි මිය පරලව ගියොත් එයා මැරෙන වෙලාවේ මේ රැස් කරගත්තා වූ ගොඩ යාට අතහැර ගන්න බෑ පිංගතුනි. එහෙනම් එයා වැටෙන්නේ සතර අපායටයි. එහෙනම් අවසානයව සතර අපායට දැම්මේ කවුද? පින විසින්මයි පිංගතුනි. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ පින කියන්නේ ගින්දරක්. ඒ නිසා පින නිසා ඔබට ලැබුණු ඔය ආයුෂයේ වර්ණය, සැපය, බලය කාමච්ඡන්දයන් උදෙසා යොමු කරන්න එපා. සිල්පද බිඳ ගැනීම උදෙසා යොමු කරන්න එපා. එහෙම කළොත් පින ඔබ ගින්දරක් බවට පත් කරගත්තා වෙනවා. ඒ නිසා නිරේතුරුවම මේ ලැබුවා වූ ආයුෂ වර්ණය සැපේ බලය ආර්යෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න දිශාවට ගමන් කරලා ප්‍රඥාව උදෙසාම යොමු කරගන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙමනම් මන් දැන් මතක් කළා ඔබලා ශේෂ්ඨ උපතක් ලබලා තියෙනවා. ඒ ශේෂ්ඨ උපත ශේෂ්ඨ මරණ පහක් තියෙනවා කෙලවර කරන්න. ඒ ශේෂ්ඨ මරණ පහ කළා යද්දී මේ ශේෂ්ඨ උපත ඔබට ලබලා දුන්නේ කවුද? තෙරුවන් කෙරෙහි සද්ධාවත්, සීලයත්, දානයත් විසින්මයි. මේ කාරණා නුවණින් දකිමින් ඔබ මුලින්ම චිත්තයක් ඇති කරගන්න ඡන්දයක් කැමැත්තක් ඇති කරගන්න මම මේ ජීවිතේ සතර පායෙන් මිදෙනවා කියලා. එහෙම කරලා විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න අර පරමාදර්ශී චරිත අනුව ඔබේ ජීවිතේ ගොඩනගා ගන්න. වර්තමාන සමාජයේ මතු කළ දෙන ජනප්‍රිය චරිත පස්සේ යන්න එපා. ඒවා අනුකරණය කරමින් යන්න එපා. අර අතීතයේ වැඩ සිටි පරමාදර්ශී චරිත ඔබේ ජීවිතේ පරමාදර්ශය බවට පත් කරන්න. මාන්නේ ජීවිතයට ඇති වෙන්න දෙන්න එපා. තෙරුවන් කෙරෙහි වූ සද්ධාව අචල සද්ධාවක් බවට පත් කරගන්න. මුලින්ම සද්ධාව තුල ශක්තිමත් වෙන්න සද්ධාව විදර්ශනා නුවණින් දැකලා අචල සද්ධාව ඇති කරගන්න. මුලින්ම සීලය තුල ශක්තිමත් වෙන්න සීලය විදර්ශනා නුවණින් දැකලා ආර්ය සීලයක් බවට පත් කරගන්න. පංච උපාදානස්කන්දේ රූප උපාදානස්කන්දය කෙරේ තුෂ්ණාව සිදෙන දිසාවට රූපයේ අනිත්‍යභාවය දකින්න. මේ ආකාරයෙන් ඔබ කටයුතු කෙළොත් බුදුරජාණන් වහන්සේ ඔබට සහතිකයක් දෙනවා මේ ජීවිතේ මැරෙන්න පෙර ආතුව ඔබ සතර අපායෙන් මිදෙන්න කැමති වෙන්න කියලා පිංගතුනි. මන් දැන් මෙතනින් ධර්ම දේශනාව સમાપ્ત කරනවා. මම මේ දේශනා කරපු කරුණු මත යමක් අහන්න තියෙනවා නම් අහන්න මම දන්නවා නම් උත්තර දෙන්නම්. මොනවා හරි අහන්න දෙයක් තියෙනවා නම් අහන්න. පිංගතුන් අප්‍රමාණ සතුටටපත් වෙන්න අපේ ගෞරවනීය විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ වන ඒ වැබොඩ පියරත්න ගෞරවනීය නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා ලැබමින් ඒ අපේ පූජිත රාජපක්ෂ මහත්මයා එම හර්ෂණී රාජපක්ෂ මහත්මිය බොහොම ලස්සන පින්කමක් සංවිධානය කරලා විශාල පිරිසකට ධර්ම දානමේ පින කුසලයාත් කරගන්න අවස්ථාව සකස් කරලා දුන්නා. ඒ නිසා කල්පනා කරන්න මේ මොහොතේ අපි රැස් කරගත්තා වූ සියලුම පින් මුලින්ම ඒ අපේ විහාරස්ථානයේ අතිගෞරවනීය නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවපත්භාවය පිණිසත් මේ ජීවිතේදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධය පිණිසත් මේ පින හේතු වේවා කියලා සාදු කියන්න. ඒ වගේම විහාරස්ථානයේ වැඩ සිටින ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් ධර්මදේශනය සඳහා ශ්‍රවණය කිරීම සඳහා වැඩමකට වදාළ ඒ අතිගෞරුවනය නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලූම ස්වාමීන් වහන්සේලාටත් මේ රැස් කරගත්තා වූපින් නිදුක් නීරෝගේ සූපත් භාවය පිණිසත් මේ ජීවිතයේදීම චතුරාර් සත්‍ය ධර්මයන් අවබෝධය පිණිසත් මේ පින හේතුවේවා කියල සාදු කියන්න. ඒ වගේම පින්කම සඳහා වැඩමක් වැඩමකොට වදාළ ඒ ගෞරුවනය මෑණියන් වහන්සේලාටද මේ රැස් කරගත්තා වූ පින් නිදුක් නීරෝගී සුපත්භාවය පිණිසත් මේ ජීවිතයේදීම චතුරාර් සත්‍ය ධර්මයන් අවබෝධය පිණිසත් මේ පින හේතුවේවා කියලසාදු කියන්න. ඒ වගේම පිංහතුනි අද මේ පින්කම සංවිධානය කළේ පූජිත රාජපක්ෂ මහත්මයා අද එතුමාගේ උපන්දිනය සමරණ දවස එනිසා මේ මෝතේ ඒ පූජිත රාජපක්ෂ මහත්මයාටත් එම පින්වත් හර්ෂණී රාජපක්ෂ මහත්මියටත් ඒ දියණියටත් මේ පවුලේ සියලුම දෙනාටමත් මේ රැස් කරගත්තා වූ සියලුම පින් නිදුක් නීරෝගී සුපත්භාවය පිණිසත් මේ ජීවිතේදීම චතුරාර් සත්‍ය ධර්මයන් අවබෝධය පිණිසත් මේ පින හේතුවේවා කියලසාදු කියන්න. ඒ වගේම පින් මේ පින්කමට සහ සම්බන්ධ වුණා වූ අතහිත දුන්නා වූ වෙහෙසමාන්සිව ක්‍රියා කළා වූ ඒ පූජිත මහත්මයාගේ කල්යාණ මිත්‍ර සෑම කෙනෙක්මත් මේ පින්කමට සහසම්බන්ධ වුණා වූ ඔබ සියලු දෙනාටමත් මේ රැස් කරගත්තා වූ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිසත් මේ ජීවිතයේදීම චතුරාර්ය සත්‍යයන් අවබෝධය පිණිසත් මේ පින් හේතු වේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම පිංහතුල්ලා අප නමින් මිය පරලෝගොස් පින් බලාපොරොත්තුව ජීවත් වෙන මෞදමාපියන් ඇතුළු යම් ඥාති පිරිසක් වේ නම් ඒ සෑම දෙනාමත්. මේ විහාරස්ථානයේ කාන්තා සමිතියේ දායක සභාවේ කටයුතු කරමින් මිය පරලෝගොස් පින් බලාපොරොත්තුව ජීවත් වෙන දායක පිරිස්වේ නම් මේ සෑම දෙනාමත්. තමන්ගේ දෑතින් කරගත්තා වූ පින්කමක් සේසිතා මේ පින දැක සතුටු වේවා අනුමෝදංව සතුටු වේවා කියලා මියගිය ඥාතීන් අරමුණු කරගෙන මේ පින අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාතී නංහෝතු ගාථාව කියන්න. ඒ වගේම මේ රැස්කරගත්තා වූ සියලූම පින් මහේශාක්‍ය අල්පේශාක්‍ය අප්‍රමාණ වූ දිව්‍යරාජ සමූහයාද මේ ගම්බිම් සුරකින්නා වූ දෙවි ෝද මේ පින් දැක සතුටු වේවා අනුමෝදංව සතුටු වේවා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමා නිවනෙන් සැනසේවා දෙවියන්ගේ ආශිර්වාදයෙන් පිංගතුල්ලාට නිදුක් නිරෝගී සුවපත්භාවයම සැලසේවා කියලා දෙවියන්ටත් මේ පින අනුමෝදන් කරන්නෙත්තාව චාචාම්මේහි කියලා. දැන් අප්‍රමාණ සතුරට පත්වෙන්න මේ ආකාරයෙන් පින්කමක් සිද්ධ කරලා තමනුත් සතුටු වෙලා මියගිය ඥාතීනුත් සතුරුභාවයට පත් කරලා දෙවියනුත් සතුරුභාවයට පත් කරලා අප්‍රමාණ සැනසිල්ලක් ලැබුවායි කියලා සතුටු වෙන අතර මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මේ ගෝර කටුක භයානක සංසාරයෙන් අත්මිදී පරම ශාන්ත නිර්වාණාබෝධය උදෙසාම උත්තම පාරමී ධර්මයන් වේවා කියලා මේ විදියට නිවන් ප්‍රාර්ථනා කරගන්න. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං හෝතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා මේ කුසලෙන් නිවන් දකිනා තුරුම පස්පව් දසා කුසල් කරන බාලයන්ගේද අසත් පුරුෂයන්ගේද පාප මිත්‍රයන්ගේද ආශ්‍රය නොලැබේවා දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණපුරණ විදර්ශනාදී භාවනා වඩන සත්පුරුෂයන්ගේද කල්්‍යාන මිත්‍රයන්ගේද බුද්ධාදී ආර්ය මහෝත්තමයන්ගේද ආශ්‍රයම ලැබේවා දැන් මහා සංඝරත්නය පිංහතුල්ලාට ආශිර්වාද කරනවා. ඒ අද උපන් දිනයේ සමරණේ පින්වත් පූජිත මාත්මයාටත් පිංහතුල්ලා සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත්භාවයේ සැලසේවා කියලා මහා සංඝරත්නය ආශිර්වාද කරනවා. ආශිර්වාද ලබා ගන්න. ස්වාමීන් වහන්සේ අභිවාදන සීලිස අභිවාදන සීලිස නිච්ඡං වජ්ජාපචා චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලන් ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti ච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු පිංගතුල්ලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා